වැඩ සිටින සිල්මෑණිවරුන් ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේට මේ පින්වත් පිරිස මේ එකතුලා සිටින්නේ අපි සරණයන්ට යෙදුන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අපේ ජීවිතයේ සනසන සත්‍ය අවබෝධය කරා යන ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට. ඉතින් අපි බුදුරන් වහන්සේ වදාළ සියලු බුද්ධ භාසිතයන් ඉගෙන ගැනීම මූලික කරගෙන අපි සංයුත්ත නිකාය මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනේ ඉඳලා විස්තර කරන්න පටන් ගත්තා. බුදුරන් වහන්සේ නමකගේ බුද්ධ වචනයක් අහන්න ලැබෙන එක පින්වතුනි ඔබ අප සියලු දෙනා ලද වටිනා භාගයක්. මේ පින්වතුන් අහලා ඇති දහම් සොර රජතුමා ගැන දහම් සොර රජතුමා දහම් පදයක් අහන්න රජකම අතහැරියා. ඒ වගේම ජීවිතයත් අතහැරියා. එච්චරටම මේ ධර්මය පිළිබඳව තියෙන වටිනාකම ධර්මයේ අවශ්‍යතාවය කෙනෙකුට තේරුනොත් එහෙම මේ ලෝකයේ තියෙන අනික් සියලු දේවල් වලට වඩා වටින්නේ ධර්මය. මොකද සියලු භෞතික දේවල් අපට මෙලව සැප පිණිස පමණයි හේතු වන්නේ. අනික් අප එකතු කරගන්න සෑම සියලු දෙයක්ම වෙන කිසි දෙයකට හේතු වන්නේ නැහැ. මේ ධර්මයේ වටිනාකම කෙනෙකුට තේරෙන්නේ නුවණ ඇතිවීමත් එක්ක. නුවණති මිනිසුන් තමයි සසර උරුම කරගෙන ඉන්න මේ දුක්ඛිත ස්වභාවයෙන් නිදහස් වෙන මඟක් හොයන්නේ. එහෙනම් නුවණති අයට පමණයි බුදුවරුන්ගේ ධර්මය අවශ්‍යයි. මොකද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ ජාති ජරා මරණ කියන මෙන්න මේ දුක ලෝකේ විද්‍යාමානව පවතින නිසා මේ දුකින් ඈතරවන මගක් පෙන්වීමටයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. එහෙනම් ඒ ජාති ජරා මරණ කියන මේ දුක ඉක්මවීමේ අවශ්‍යතාවය ඇති නුවණති මිනිසුන්ට ඒ බුදුරුන්ගේ වචන අහන්න ලැබීම තමන්ගේ ජීවිතයේ ලබන අසාමාන්‍ය වාසනාවක්. ඉතින් ඒ වාසනාව පින්වත්තුනි අපට මේ වෙනකොටත් මේ යුගයේ යම් පමණකට අපට ලැබිලා තියෙනවා. ඉතින් අපේ බුද්ධ දේශනා ගොඩක් වෙලාවට ක්‍රමානුකූලව ඉගෙන නොගන්නා නිසා විවිධ අයගේ විවිධ මතවාද අදහස් ඔස්සේ යන නිසා අපට සැබෑ බුද්ධ වචනේ කුමක්ද කියන එක තේරුම් ගන්න අපහසු වෙලා තියෙනවා. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ අන්තර්ගත කාරණා එක්ක සසඳා බලන විට ධර්ම ප්‍රතිරූපක ලෝකයේ විද්‍යාමාන වෙද්දී ධර්ම ප්‍රතිරූපකයක් බව තේරුම් ගැනීම සඳහා අපි තුල අවශ්‍යයි ධර්මය තේරුම් ගැනීම අපි ධර්මයේ නොදන්නාකම නිසා තමයි විවිධ ආකාරයෙන් ධර්ම ප්‍රතිරූපකව බැබලෙන්නේ. අපි ධර්මයේ හරියට දන්නවා නම් ධර්ම ප්‍රතිරූපක බැබලෙන්නේ නැහැ. ඒවා ඉස්මතු වෙන්න අපහසුයි. ධර්මය නොදන්නා නිසාමයි ඒ ධර්ම ප්‍රතිරූපකයන් ඉස්මතු වෙන්නේ. එහෙමනම් අපි සැබෑ ධර්මය අපේ ජීවිතයට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ පින්වත් පිළිසෙට සියලු බුද්ධ වචන පුළුවන් හැටියට ක්‍රමානුකූලව ඉගෙන ගන්න අපි උත්සාහ කරමු කියන අදහසින් සංයුත්ත නිකාය ධම්මපාරමීය ආරණ්‍ය සේනාසනයේ පටන් ගත්තේ ඒ වගේම අංගුත්තර නිකාය ධම් ද්විපදනම ඔස්සේ එතනදී දේශනා කරනවා. අපි සංයුත්ත නිකායේ වග්ග දෙකක් සූත්‍ර 20ක් කලින් කතා කරා. අද කතා කරන්නේ නන්දන වග්ගය තවත් සූත්‍ර කිහිපයක් මේ සංයුත්ත නිකාය එකේ තියෙන්නේ දෙවිවරු වහන ප්‍රශ්න එකයි දේවතා සංයුත්තය කියලා කියන්නේ. දැන් බුද්ධ වචන හැම එකක්ම තියෙන්නේ පින්වතුනි ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචන හැටියට. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි බුද්ධ වචනේ දරාගෙන ආවේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පළමු ධම්ම සංගායනාවේදී ඉදිරිපත් කරනවා මම මෙන්න මෙහිම ඇහුවා භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරනකොට මෙන්න මේ විදිහට භික්ෂූන් අමතලා බුදුරණවහන්සේ කිව්වා කියලා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ පළමු ධම්ම සංගායනාවේදී භික්ෂූන් වහන්සේලාට ඉදිරිපත් කරන්නේ. ඒක තමයි බුද්ධ භාසිතය. මොකද ඒක තමයි බුදුරන් වහන්සේ පදාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තබා ගැනීමෙන් අග්‍ර වගේම සියලුම බුද්ධ භාෂිතයන් ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන බව. එහෙනම් සියල්ලක්ම දන්නේ ආනන්ද ස්වාමින් වහන්සේ. ඊතර බලන්න මේ මේ దేవතා සංයුත්තේ බලනකොට මේ දෙවිවරු ඇවිල්ලා කතා කරපුවා. එතකොට එහෙනම් බුදුරන් වහන්සේ කොතනක යම් කිසි විදිහකට ධර්මයක් කිව්වත් ඒ සියල්ලක්ම ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා. ඒකමයි සම්බුද්ධ බව කියන්නේ. මොකද බුදුවරුන්ගේ තියෙන සම්බුද්ධත්වයේ නිසා කවදාවත් බුදුවරු පොරොන්දු කඩන ඒ විදිහට පොරොන්දු වෙච්ච දෙයක් ඉටු නොකරන එකක් නැහැ. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක දැන් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන්න පටන් ගත්තේ බුදුරන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරද්දී මෙන්න මෙහෙම භික්ෂුන් නමතලා කිව්වා කියලා. එතන භික්ෂූන්ට කියන්නේ බුහත පුබ්බම් භික්ඛේ අඤ්‍යතරා දේව තාවතින්ස් තාවතින්සක තාවතින්ස කායිකා දේවතා නන්දන වනේ මේ එක්තරා දෙවි කෙනෙක් නන්දන වනේ ඉඳලා ඉදලා දිව්‍ය ආලෝකයේ විහිදවාගෙන ඇවිදිලා බුදුරන් වහන්සේට මෙන්න මේ වගේ ගාතාවක් කිව්වා කියලා තමයි ඔන්න බුදුරන් වහන්සේ භික්ෂූන්ට කියන්නේ. මොකද දෙවිවරු කියපු ගාතාව මේ යම් කෙනෙක් මේ තවතිසා පරිවාර සම්පත්තිය පිරිවරාගෙන වාසය කරන එකේ මේකේ සතුටක් නැත්නම් මේකේ තියෙන වටිනාකම දකින්න නැත්නම් ඔහු සැපයක් දකින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ තවතිසා දෙවියන්ගේ දේවත්වයේ තුල තියෙන සැපය ඒක සැපය දකින්න නැත්නම් ඒක සැපයක් හැටියට නැත්නම් ඒක තමයි වටිනාම සැපේ හැටියට දකින්න නැත්නම් ඔහු මේ සැපය කියන කාරණාව දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට දෙවියා කියනවා. ඒ වගේ ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ දෙවියට අමතලා කියනවා නොතං බාලේ විජානාසී යතා අරහතං වචෝ බාලය නුඹ දන්නේ නෑ රහතන් වහන්සේලාගේ වචනේ. දැන් මේ බාලයා කියලා ඇමතුවේ කාටද? දෙවියට. දෙවියට අමතනවා බාලය නුඹ රහතන් වහන්සේලාගේ වචනේ දන්නේ නෑ. ඒතර බලන්න එහෙනම් බුදුවරු කියලා කියන්නේ කිසි දෙයකට පැකිලෙන්නේ නැතුව සත්‍ය ඉස්මතු කරන සත්‍යවාදී ජීවිතයේ අවබෝධය කරා යොමු කරන පිරිස. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අනිච්චා සබ්බේ සංඛාරා උපාද වය ධම්මිනෝ උපජිතා නිරුද්ධಂತಿ තේසං ූප සමෝ සුඛෝති. ඔන්න ලස්සන අර්ථයක්. දැන් අපි මේක අහලා තියෙනවා මේ ගාථාව. සැබෑ සැපය මොකද්ද? ඔන්න විග්‍රහ කරනවා. මොකද සැබෑම සැපය අනිච්චා සබ්බේ සංඛාරා සියලු සංස්කාරයන් අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ ඉපදීම නැසෙන ස්වභාවයෙන් යුක්තයි. උපජ්ජිතා නිරුද්ධಂತಿ හටගත් දේ නිරුද්ධ වෙනවා. තේසං උපසමෝසුකෝති මේ ස්වභාවයේ සංසිදීමයි සැපය. දැන් ලොකු අර්ථයක් ඉස්මතු කරන ගාතාවක් කිව්වේ. මේ තවතිසා දෙවියන්ගේ සැපේ යමෙක් දකින්න නැතිනම් ඔහු සැපේ දකින්නේ නැහැ කියලා දෙවියා කියපු කාරණාවට බුදුරණවහන්සේ දෙන උත්තරේ තමයි පුරුෂය බාලය නුඹ රහතුන්ගේ වචනය දන්නේ නැහැ. මොකද්ද රහතුන්ගේ වචනය? අන්න අනිච්චා සබ්බේ සංඛාරා සියලු සංස්කාරයන් අනිත්‍යයි. දැන් මේ පින්වතුන් සංස්කාරයන් අනිත්‍යයි කියලා කියනකොට මොකද්ද මේ කියන්නේ කියන එක දන්නවා. අලුතින් ආයෙ පැහැදිලි කරලා දෙන්න දෙයක් නැහැ. සංස්කාරය කියලා කියනකොට භෞතික දේ නෙවෙයි සංස්කාරය කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගත්ත දේ. සංස්කාර කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන. දැන් අද අපි ගොඩක් වෙලාවට සංස්කාර හැටියට දාගන්නේ භෞතික දේටනේ. ඉතින් භෞතික දෙයට සංස්කාරය කියලා කියන්නේ කොහොමද? සංස්කාරයක් තියෙන්නේ අවිද්‍යාවපත් තියෙන්නේ. සංස්කරණයක් වෙන්නේ අවිද්‍යාවපත් තියෙන්නේ. එතකොට භෞතික ස්වභාවය සංස්කරණය වීමක් සිදු වෙන්නේ පුජ්‍යල సంతානියක. අන්න ඒක තමයි සංස්කාරයක් කියලා කියන්නේ. මේක අද ගොඩක් ප්‍රශ්න තියෙනවා. සංස්කාර අනිත්‍යයි කියලා අපි කතා කරනකොට අපි අද විනාශයකට යන්න හේතුවම භෞතික ස්වභාවයට සංස්කාරය ඇඳෙන නිසා. දැන් මේ ගොඩනැගිල්ල විනාශ වෙන එක අපි දකින අනිත්‍ය බව. ඒක ලෝකයේට ඇත්ත. ලෝකයේ සංස්කාරයක් තමයි. ඒ අපි කල්පනා කරලා බලනවා මේක ගොඩනගපු දෙයක්. එතකොට ඒක භෞතික වූ ස්වභාවයකට විතරයි ගැනෙන්නේ. නමුත් බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන සිදුවෙන පටිච්ච සමුප්පාදීය ක්‍රියාවලිය. එතකොට එතන අනිත්‍ය බව ඉස්මතු වෙන්නේ එතන සංස්කාරයේ අනිත්‍ය බව ඉස්මතු වෙන්නේ තිබෙන දේ විනාශය නෙමෙයි. මොකද සංස්කරණයක් සිදුවන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කරණයක් ඇති වෙන්නේ පුජ්‍යල సంతානියක. මම මේකට නම් බොහෝ උදාහරණ කියලා තියෙනවා. දැන් ඔන්න මගේ ඇඟේ පිළිකාවක් හැදිච්ච තැනදී මම නොදැන පිළිකාවක් ඇති තැනදී පිළිකාවක් ඇති වෙලා නැහැ. මගේ කය ඇතුලේ මම නොදැන පිළිකාවක් තියෙන තැනදී පිළිකාවක් මා තුළ නැහැ. පිළිකාවක් සංස්කරණය වෙලා නැහැ. පිළිකාවක් සකස් වෙලා නැහැ. මොකද පිළිකාව දැනගත්ත තැනදී තමයි පිළිකාවක් හම්බෙන්නේ. ඔන්නෝම දැනගත්තාම මගේ කයේ පිළිකාවක් තියෙනවා කියලා අන්න පිළිකාවක් හැදිලා. අන්න සංස්කරණයක් වෙලා. එතකොට එතන ඇති වුණා මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පුජ්‍යල సంతානික ක්‍රියාකාරීත්වය. එතනදි තමයි පිළිකාව ගොඩ නැගුණේ. අන්න ඒක සංස්කාරයක්. දැන් පිළිකාව සංස්කාරයක්. කලින් පිළිකාව සංස්කාරයක් කියලා කියන්න බෑ මොකද පිළිකාවක් බව කවුද දන්නේ? කවුරුත් දන්නේ නැහැ. දැන් අපි මේ ගොඩනැගිල්ල ගැන අපි දන්න නිසානේ අපි මේක මේකට සංස්කාරයක් කියන්නේ. එහෙනම් සංස්කාරයක් බවට පත් වෙන්නට නම් අනිවාර්යෙන් අපි දැනගන්නට ඕනේ. අපි තුර සකස් වෙන්නට ඕනේ. පිළිකාවෙන් මැරිච්ච තැනදී මම නොදැනගෙන මැරුණ තැනදී වෛද්‍යවරයාට ඇති වෙනවා පිළිකාවක් මෙයාගේ තිබුණා කියලා සංස්කාරයක්. නමුත් මාතුල පිළිකාවක් ලැබිලා නැහැ. මම දැනගත්ත දැනදී මාතුල පිළිකාවක් ලැබෙනවා. මම තව උදාහරණයක් කියන දැන් අපි දන්නවා මේ තාරකා තියෙන්නේ ආලෝක වර්ෂ දුරින් සමහර තාරකා තියෙනවා විනාශ වෙලා නමුත් ආලෝක වර්ෂ දුරින් ඇති නිසා අපට තාම ඇති බව පේනවා එතකොට අපි සත්‍ය වශයෙන්ම අපට කල්පනා කරලා ආලෝක වර්ෂත් එක්ක නැති වෙව හිතුවට අපි තුල ඒ සංස්කාරය තියෙනවද නැද්ද තාම අපි තුල තියෙනවා එතකොට නැති දේකට අපිට තියෙනවනේ සංස්කාරය ඇයි පුජ්‍යල సంతානෙට ගෝචරයි පුජ්‍යල సంతාණයට ගෝචර නිසා ඒ සංස්කාරය තියෙනවා. ඊළඟට මම තව උදාහරණයක් කියන්නම්. ඔන්න අද කාලේ නම් ඉතින් තාක්ෂණයේ දිනුනෙන්නේ. අතීතයේ තාක්ෂණයේ දිනු නැහැ. මීට වසර 2000කට ඉහත ගත්තොත් එහෙම අපි හිතමු ඔන්න අපි ඒ යුගයේ හිටියා කියලා. අපි ඒ කාලේ අපි පැවිදුනොත් එහෙම ඒ කාලේ පයින්නේ ගමන් කරන්න තියෙන ඈත පළාත්වල ඉන්නවා. ඔන්න හිතන්න මගේ අම්මා නැති වෙලා. මම ඉන්නේ හම්බන්තොට පැත්තේ දකුණේ. දෙමාපිය ඉන්නේ අනුරාධපුරේ. එතකොට දැන් අපි ගන්නේ අම්මා සංස්කාරය භෞතික දේ නම් අම්මා මැරිච්ච ගමන් මට සංඥාවක් එන්න ඕන නැති බව. නමුත් දැන් මම දන්නවද අම්මා මැරුණා කියලා? අම්මා වගේ කෙනෙක් මම කොහෙද හරි මගදී දැක්කොත් එහෙම මම හිතන්නේ කවුද? අම්මා කියලා. එතකොට මගේ හිතේ අම්මා දැන් ජීවමානව ඉන්නවද නැද්ද? ජීවමානව ඉන්නවා. මොකද මා තුළ සංස්කාරයේ ඒ විදිහටම සිදු වෙනවා. අම්මා නැති වෙච්ච බව මට ගෝචර වුණේ නැහැ. නැති වෙච්ච බව ගෝචර වෙච්ච තැනදී අන්න අන්න නැති බව සංස්කාරයක් ඇති වෙනවා. එතකොට එහෙනම් මේ සංස්කාරය කියලා කියන්නේ අවිද්‍යාව සහගත පුජ්‍යල సంతානයක ගොඩනැගීමක්. අවිද්‍යාව සහගත පුජ්‍යල సంతානයක ගොඩනැගීමක්. වෙන දෙයක් නෙමෙයි. අපි අද ගොඩක් වෙලාවට භෞතික දෙයකට ගන්න. ඒ නිසා මොකද වෙන්නේ? අපි අනිත්‍ය බවත් වැරදි විදිහට ගන්න යනවා විනාශය කියන කාරණාවත් එක්ක නැති බව ඇති දෙ නැති බව නමුත් හටගන්න බව හම්බ වුණා නම් දැන් සංස්කාර කියන වචනේම තේරුම හටගන්න බවනේ අපට හටගත්ත දෙයක්නේ භෞතික දේත් එක්ක හම්බෙන්නේ හට අරන් තිබෙන කියලා අපි කල්පනා කරපු දෙයක් සංස්කාරයක් කියලා කියන්නේ හටගත්ත දෙයක්. අපට හට ගැනීමත් එක්ක හම්බෙනවා කියලා කියන තැනදිම අවිද්‍යාවත් අපට හම්බ වෙලා අන්න අවිද්‍යාව සහිත පුජ්‍යල సంతානයක සංස්කාරයක් වෙලා. මෙන්න මේ සංස්කාරය අනිත්‍යයි. එහෙනම් සංස්කාරයම හරියට තේරුම් ගත්තනම් එයා එය නිට්ටය බව දකීවිද? එයා ඒ නිට්ටය බව දකින්නේ. අපට සංස්කාරය කියලා හම්බෙලා තියෙන්නේ මානසික ගොඩනගාගත්තු සංකල්පයක්. දැන් බුද්ධ දේශනාව තුළ ගත්තහමත් ගොඩාක් කාරණා මේ සංස්කාරයේ අනිත්‍ය භාවය ඉස්මතු කරන්න පැහැදිලි කරලා පෙන්නනවා. ඒ තමයි ඔය අනිත්‍ය සංඥා සූත්‍රාදි දේශනා තුළ ඔය බුදුරන් වහන්සේ කලින් ජීවිත බෝධිසත්ව කාලයේ රාජසැප විඳපු හැටි, සක්විති සැප විඳපු හැටි, මාලිගා තිබිච්ච හැටි විග්‍රහ කරනවා. දැන් මේක විග්‍රහ කරපු තැනදී අපට මතක් වෙන්නේ භෞතික දේ විතරයි. දැන් අපි හිතමු ඒ දේ තාමත් තියෙනවා කියලා. දැන් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අතීතයේ මම මෙන්න මේ විදියට සක්විති රජවලා ඉද්දි මේව සැප ලැබුවා. දැන් ඒ සියල්ලක්ම අනිත්‍යයි කියලා පැහැදිලි කරනවා. එතකොට අපේ කෝණයට යන්නේ මොකද්ද? අපේ කෝණයට යන දේ තමයි ඒ තිබිච්ච දේ දැන් නැති වුණා කියන එක. දැන් අපි හිතමු මෙහෙම. දැන් සමහර දේශනා තුල තියෙනවා අර මුහුදයට ගිලිච්ච ගොඩනැගිලි තියෙනවා. දැන් සමහර ඉන්දියාවේ තවත් සමහර නටබුන් තියෙනවා. තව තව සමහරලාවට බුදුරණවහන්සේ වෙනුවෙන් දැන් මේ රුවන්වැලි සෑයීම තාමත් තියෙනවා. එතකොට අතීතයේ රුවන්වැලි සෑය ගැන අපි කතා කරනකොට අනිත්‍ය කියන කාරණාව අපි දැන් දන්න දේත් එක්ක කතා කරොත් රුවන්වැලි සෑය අනිත්‍ය වෙලා නැහැ නේ? තාම තියෙනවනේ. එතකොට එහෙනම් මේ අනිත්‍යයි කියලා කරපු විග්‍රහය ඊට වඩා එහා ගියපු දෙයක්. බුදුරණවහන්සේ එතන පැහැදිලි කරනවා මහණෙනි කලකිරෙන්න මෙන්න මේ සියලු සංස්කාර අනිත්‍ය බව කල්ලා මෙයම ඇති. අර අතීතයේ බෝධිසත්වක සිද්ධියක් කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා එතන හිටියේ නෑනේ. භික්ෂුන් වහන්සේලාට ඒ සැප වින්දේ නෑනේ. ඉතින් භික්ෂුන් වහන්සේලා මොකටද ඒ අනිත්‍යයක් ගැන හිතන්නේ? ඒ භෞතික දේ ගැන. වැඩක් නෑ නේක හිතලා. දැන් අපි බලන්න හරියට කල්පනා නොකරොත් එහෙම අපි ගොඩාක් වැරදි කෝණවලට අහු වෙනවා. දැන් අර බෝධිසත්වයේ විඳපු රජ සැප සම්පත් සියල්ලක්ම විග්‍රහ කරලා පෙන්නනවා. සියලු සංස්කාර අනිත්‍යයි. ඒ නිසා ඔබ කලකිරෙන්න. ඉතින් භික්ෂුන් වහන්සේලා කලකිරෙන්න අවශ්‍ය නැහැ නේ බෝධිසත්වයේ විඳපු සැප ගැන. අන්න එතකොට එතන මොකද්ද මේ විග්‍රහ කරේ? සංස්කාරයේ ස්වභාවය. අතෝ ගොඩනැගිලි මේවා විද්දා කියපු නෙමෙයි. බෝධිසත්වයන්ටත් එවැනි සංස්කාරයන් ඇති වුණා. ඒ සංස්කාර නැති වෙලා ගියා. සංස්කාර ගොඩනැගිලි නෙමෙයි. එයත් නැති වෙලා ගියා. එහෙනම් මෙන්න මේ විදිහට සංස්කාරයේ අනිත්‍ය භාවය තේරුම් ගන්නේ ගොඩනැගිලි වල අනිත්‍යභාවය නෙමෙයි. අන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු සමහර දේශනා අපි හරියට බලන්නේ නැතුව අපේ කෝණයට අපි හොයාගෙන ගියොත් අපි තව පැත්තකින් වැරදි දෙයකට කොටු වෙලා නැත්නම් අපි තව පැත්තකින් හරියට නෝනින් හිතලා නැහැ. ඒ නිසා අපි අදහස් අරන් තියෙන්නේ. එහෙනම් මේ සංස්කාර අනිත්‍ය බව කෙනෙකුට හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන්නෙම ඒ පුජ්‍යල సంతානයක ගොඩනැගීමත් එක විතරයි. ඒ ගොඩනැගීමටයි පින්වතුනි සංස්කාර කියලා කියන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ සංස්කාර අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ හටගත්ත නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද හේතුවෙන් හටගන්නවා හේතු නැති වුනහම නැති වෙනවා. ඒක තමයි සංස්කාරයේ ස්වභාවය. උපජීත්වා නිරුද්ධಂತಿ මේ ඉපදිච්ච සියල්ලක්ම නැති වෙලා යනවා. හැබැයි සැපේ කියන්නේ මොකද්ද? තේසං වූපසමෝ සුඛෝති. ඒ ස්වභාවයේ සංසිඳීමයි සැපය. මොන ස්වභාවයේද? මේ විග්‍රහ කරන්නේ මොකද්ද? හේතුප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවයේ ඉක්මවීමයි සැපය. ඒ කියන්නේ නිවීම. දැන් කෙනෙකුට දෙන්න පුළුවන් මේ සංස්කාරයේ හටගත් සංස්කාර නැතිවීම නෙමෙයි. කොමත් එක නැති වෙලා යනවනේ හේතු නැති වුනහම. සංස්කාරය හට නොගන්නා ස්වභාවය නැත්නම් හටගත සංස්කාර නැති වෙන ස්වභාවය කියන මෙන්න මේ ක්‍රියාවලිය නැති බව හට නොගැනීමටයි සංස්කාරය කියලා කියන්නේ. මේ සැපය කියලා කියන්නේ, නිවීම කියලා කියන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ ස්වභාවය කෙනෙකුට කවදාවත් මානසිකව ගොඩනගා ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේ ස්වභාවය ඇති වෙන්නේ කොතනදද? සංස්කාරයේ සංස්කාරත්වය දැකලා මේ සංස්කරණ ස්වභාවයේ තේරුම් අරගෙන ඒ හේතු දුරු වෙච්ච තැනදී තමයි සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්නේ. ඔන්න ඒ දේශනාවේ ඒ විදිහට බුදුරජාන් වහන්සේ දෙවියට කියනවා ඒ සූත්‍රයේ නම නන්දන කියන සූත්‍රය. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා නන්දති කියලා සූත්‍රයක්. අපි බලමු ඒකේ මොකද්ද තියෙන්නේ කියලා. ඒකත් අර විදිහටමයි සාවත්ති නිදානම් ඒ කියන්නේ සවැත් නුවර බුදුරන් වහන්සේ වැඩ වාසය කරනකොට දෙවි කෙනෙක් ඇවිදිලා බුදුරන් වහන්සේට කියපු ගාතාවක් නන්දති පුත්තේ පුත්තිමා ගෝමිකා හෝති තතේව නන්දති උපදෙහි නරස්ස නන්දනාත් නෙහි සෝ නන්දති යෝ නිරුපදීති මොකද දෙවියා කියන්නේ පුත්තු නිසා දරුවෝ නිසා සතුටු වෙනවා අන්න බලන්න ලෝකේ ලෝකේ තියෙන දැක්ම දරුවන් නිසා සතුටු වෙනවා. ගවයෝ නිසා සතුටු වෙනවා. දරුවෝ ඇති කය දරුවෝ නිසා සතුටු වෙනවා. ගවයෝ ඇති අය ගවයෝ නිසා සතුටු වෙනවා. මොකද ඒ කාලේ ගවයෝ කියලා කියන්නේ අද නම් වෙන මොනවාරි කියන්න පුළුවන්. ගවයෝ කියන්නේ ඒ කාලේ වස්තුව. ඒ කියන්නේ යාලට සම්පත, ධනය. එතකොට ගවයෝ ගවයෝ නිසා ගව හිමියෝ ගවයෝ නිසා සතුටු වෙනවා. ඒ වගේම ආයේ කියනවා මේ උපදි නිසා මිනිස්සයෝ සතුටු වෙනවා. මෙන්න මේක උපදින් නැතිනම් එයාලට සතුටක් නැහැ. උපදී කියන්නේ කෙලෙස්. එතකොට රැස් කරගත්ත දේ ඇති දේ දැන් මෙතන උපදී කියලා විග්‍රහ කරේ මොකද? දරුවෝ, ගවයෝ, තමන් සන්තකේ ඇති දේ. දැන් ඒක දැන් දෙවියා විග්‍රහ කරේ උපදී කියන වචනේ ලෝකයේ අදහසින්. ලෝකයේත් එක්ක ඇති බව. බුදුරණවහන්සේ උපදී කියන එක ඒ අදහසම තමයි. නමුත් ඒකේ තව ඇතුලෙන් යථාර්ථයක් එක්ක උලුප්පලයි පෙන්වන්නේ. දැන් උපදී කියනකොට ලෝකයට හම්බ වුණේ Tamanට ඇති දෙනේ. වස්තුව, ධනය, දරුවෝ Tamanට ඇති දෙ. ප්‍රඥා චක්කුසයෙන් දකිනකොට උපදී බව දකින්නේ ඇති දේ ඇතිවන ආකාරයට. දැන් අර සංස්කාරය විග්‍රහ කරේ. දැන් අපි හිතමු දැන් අපි දන්නවනේ ගවයෝ කියන්නේ සංස්කාරයක්, දරුවෝ කියන්නේ සංස්කාරයක්, මේ ගොඩනැගිල්ල කියන්නේ සංස්කාරයක්, මේක උපදියක්. එතකොට එහෙනම් මේක සංස්කාරය කියලා ලෝකයයි දකින්නේ බාහිර භෞතික දෙයට. ආර්ය ශ්‍රාවකත්වයට එනකොට මේක සංස්කාරයක් උපදි බව දකින්නේ කොහොමද? පටිච්ච සමුප්පන්න බවින් නිර්මිත වෙන හැටියට. අන්න දර්ශන දෙකක්. ලෝකයායට හම්බෙන්නේ ඇති දේ. ලෝකයට හම්බෙන්නේ Tamanට ඇතිදී. මාර්ගය යන සීකයට හම්බෙන්නේ ගොඩනගිනදී. වෙනසන්නේ ඒකයි. ලෝකයා සංස්කාර කියලා ගන්නවා Tamanට ඇතිදී. ලෝකයා උපදි බව ගන්නවා Tamanට ඇති වස්තුව. ආර්ය ශ්‍රාවකයාට සංස්කාරව හම්බෙනවා සංස්කරණය වීමම උපදි බව හම්බ වෙනවා සකස් වීමෙන් ගොඩනගිච්ච දේ. එතකොට මේ දෙවියා කියන්නේ මෙන්න මේ උපදි වලින් සතුටු වෙනවා උපදී ඇති බවමයි සතුට. උපදී නැතිනම් එයාට සතුටක් නැහැ. බුදුරන් වහන්සේ මොකද දෙන්නේ? සෝචති බුද්ධිහි පුත්තිමා ගෝමිකා ගෝහිත තේව සෝචති. උපදී නරස්ස සෝචනා නහි සෝචති යෝ නිරුපදී. පුත්තු පුත්තු ඇති අය පුත්තු නිසාම ශෝක කරනවා. ගවයෝ ඇති අය ගවයෝ නිසාම ශෝක කරනවා. ඒ වගේම උපදිය මිනිස්සුන්ට ශෝකයක්මයි ඇති කරන්නේ. උපදි නැති බවයි ශෝකය ඉක්මවීම. දැන් කොහොමද මේ දරුවෝ නිසා දරුවෝ නිසාම දරුවෝ නිසා දරුවෝ ඇති අය දරුවෝ නිසා ශෝක වෙනවා කියන්නේ. සතුටක් නේ තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ ආවනේද කොසල් රජුරවන්ට. අපිට දරුවෝ නිසා සතුටක් නේ තියෙන්නේ. ඊළඟට ඔකට හොඳම උදාහරණ තමයි බද්දක සූත්‍රයේ සංවිත්‍රිකාය හතරේ තියෙන්නේ. බද්දක ගාමිනී ගෙන් අහනවා බුදුරන් වහන්සේ මේ ශෝකයේ හටගන්න ආකාරයේ තණ්හා මුල් කරගෙන පැහැදිලි කරනවා. ගාමිනී ඔබ ඔබේ දරුවට කොච්චර ආදරේද? ස්වාමීන් වහන්සේ ගොඩාක් ආදරේ. එතකොට ඔබේ දරුවා ඈත පළාතකට ගියා කියලා හිතන්න. එතකොට ඔබේ දරුවා එනකන් ඔබ හරි නොයවසිල්ලෙන් ඉන්නේ. ඔබේ දරුවාට මොන හරි කරදරයක් වුණොත් එහෙම ඔබට මොකද හටගන්නේ? දුකක් හටගන්නව නැද්ද? දුකක්මයි හටගන්නේ. ඔබ වෙන දරුවෙකුට අහල පහල ඉන්න නැත්නම් වෙන කොහේ හරි දරුවෙකුට ඔබ ඔබේ දරුවට වගේ ආදරයක් තියනවාද? එහෙම නැහැ. ඒ දරුවට කරදරයක් වුණා කියලා ඔබේ දරුවට වුණ වගේ දුකක් හටගන්නවද? නැහැ. එහෙනම් දුක හටගත්තේ කුමන් නිසාද? ආසාව නිසා. එහෙනම් ශෝකය හටගන්නේ කුමන් නිසාද? ආසාව නිසා. නමුත් ලෝකයා දකින්නේ ඒක තියනකන් සැපයි කියලා. නමුත් ඒක ඇති බව සැපයි කියලා හම්බ වෙන්නේ ඒක වෙනස් වෙන ආකාරය ගැන හිතන්නවත් නැති නිසා. නමුත් ශෝකය හටගන්නේ අන්න පුත්තු ඇති අය පුත්තු නිසා ශෝක කරනවා. ගවය ඇති අය ගවය නිසා ශෝක කරනවා. ඇයි අපට රැකගන්න ආරක්ෂා කරන්න හැම දෙයක්ම තියෙනවා. මේ උපදී ඇති නිසාම ශෝකය. දැන් උපදී කියන්නේ ඔන්න අර දෙවියා කිව්වේ උපදී හැටියට වස්තු ටිකමයි. බුදුරණවහන්සේත් උපදී හැටියට විග්‍රහ කරා වස්තු. හැබැයි වස්තු කියන තැනදී වස්තුව මට ඇති වස්තුව නෙමෙයි. බුදුරණවහන්සේ පැහැදිලි කරා. නැත්තම් නිරූපදී කියනකොට වස්තු ටික දුරු වෙන්න ඕනේනේ. නේ? නිරූපදී සන ශෝක නොකිරීම රහත් වෙනකොට මොකද වෙන්නට ඕනේ? ලෝක විනාශ වෙන්න ඕනේ. ලෝකේ සම්පූර්ණ විනාශ වෙලා යන්න ඕනේ කවුරුහට රහත් වෙනවා නම්. ඇයි අර උපදිරික නැති වෙන්නේ? එයින සංස්කාර ටික නැති වෙන්න විසංකාර වෙන්නේ. එහෙනම් බුදුරන් වහන්සේ උපදී බව නිර්වචනය කරේ ලෝකයේ ඇති දේ නැති වෙන හැටි නෙමෙයි. උපදී ගොඩ නැගෙන හැටි. දැන් දරුවෝ, ගවයෝ, වස්තුව, ධනය මොකද්ද ඒ? අවිද්‍යා సంతානයක ගොඩ නැගීමන්නේ. අවිද්‍යා సంతානයක ගොඩ නැගීමක්. එතකොට විද්‍යාව උපදින්න උපදින්න මොකද වෙන්නේ? ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට උපදි තියේද? උපදි නැහැ. අන්න නිරුපදි වෙනවා. එතකොට ශෝකේ නැහැ. ශෝකේ ඇති වෙන්නේ උපදි එක්ක. උපදි නොවන තැනදී ශෝක හටගන්නේ නැහැ. එහෙනම් බලන්න දෙවියා අහපු කාරණාවත් බුදුරණවහන්සේ දෙන කාරණා. අපි දැන් මේ උපදි කියනකොට අපි මේක එච්චර හිතන්නේ නැහැ. දෙවියරෝ කරුණ තේරෙන්නේ නැහැ නේ උපදි කියලා කිව්වට. දෙවියන් රෝග තේරෙනවා නම් ඔය මේ වගේ කාරණාවක් කියන්නේ නැහනේ. පුත්‍රයෝ ඇති අය පුත්‍රයන් සතුටු වෙනවා. ගවයෝ ඇති අය ගවයන් සතුටු වෙනවා. උපදි තියන අය ඒ උපදි වලින් සතුටු වෙනවා. උපදි නැති කට්ටිය සතුටු නැහැ කියලා දෙවියෝ කියන්නේ නැහනේ මේ බුදුරන් වහන්සේ නිර්වචනය කරපු කාරණාව දන්නවනේ. එතකොට බුදුරන් වහන්සේ දුන්නේ එයාගේ තැන ඉඳලම එයාට ගෝචර අපටත් ගෝචර උපදි ටික තමයි. හැබැයි බුදුරන් වහන්සේ මේ උපදි බව දෙන්නේ ලෝකේ ඇති කාරණාවක් එක නෙමෙයි සකස් වෙන ස්වභාවයත් එක්ක අනේකයි බුදුරණවහන්සේගේ ශ්‍රාවකයන්ට වෙනම හැක් තියෙන්නේ ලෝකයා දකින්න ඇහැට එහා ගියපු හැක් තියෙන්නේ ඒ හැ තමයි <coughs> ප්‍රඥා චක්කුසය අර ලෝකයට ගෝචර උපදි ටික හම්බෙන්නේ අපේ මනසට අපේ ඇහැට අපේ ලෝකෙට බුදුරණවහන්සේ වෙන්නේ උපදී හම්බෙන්නේ ප්‍රඥා චක්කුසයට. ඒ ප්‍රඥා චක්කුසයට හම්බ වෙනවා මේ උපදී සකස් වෙන හැටිත්. එහෙනම් උපදී නොවන නිර්පති භාවයත්. අන්න තේරෙනවා. එහෙනම් උපදී නැති බවයි මේ දුකින් නික්මීම. නැතුව භෞතික දේ නැති කිරීම නෙමෙයි. දරුවෝ අයින් කිරීම නෙමෙයි. ගෝවල් දොරල් විනාශ කිරීම නෙමෙයි. වස්තු නැති කිරීම නෙමෙයි. මේක හටගන්න ස්වභාවය දකිනකොට මොකද වෙන්නේ? අන්න උපදී ගොඩ නැගෙන හැටි දකිනවා. එතකොට අනිසිතෝච විහෙරති. එකතු නොවි එකතු නොවි වාසය කිරීමක් තියෙන්නේ. ඒ කාරණා පින්වතුනි අපට තේරුම් ගන්න ලොකු නුවණක් ඕනේ. මොකද ඒක ප්‍රඥා චක්කෝසේ විතරයි ගෝචර වෙන්නේ. දැන් අපි එකතු නොවි වාසය කරන්න උත්සාහ කරන්නේ ඇතිදී අයින් කරන්නනේ. හොඳට හිතන්නේ කියපු කාරණා. අපි එකතු නොවි වාසය කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? තියෙන දේ අයින් කරන්න. ඇති වස්තුව අයින් කරන එකනේ. අපි එකතුන විවාසය කරන්න උත්සාහ කරන්නේ. නමුත් බුදුරණවහන්සේ පෙන්වන්නේ එකතුන විවාසය කිරීම කොහොමද? එකතු වෙන්නට දෙයක් සකස් වීමක් සිදු වෙන්නේ නැහැ. දැන් හිතන දෙයක් කල්පනා කරලා අපි හිතමු දැන් මේකෙම කියන පුත්තු, ගවයෝ, වස්තුව මේක සංස්කාරයක් මේක උපදියක් කාටද මේක සංස්කාරයක් උපදියක් උනේ මට නේද මේක සංස්කාරයක් උපදයක් උනේ මට. ඉතින් පින්වත්තුනි අපි දැක්කනම් මේක සංස්කාරයක් බව අනිත්‍ය බව හේතුවෙන් හටගන්න ඵලයක් බව අපි දැක්කනම් එතකොට මම කියලා ගැනීමක් යෙදෙනවද? අන්න මම කියලා ගැනීම නොයෙදෙනවා. මටනේ දරුව උනේ මටනේ වස්තුව උනේ මම නොයෙදෙන කල්ලි අර ගොඩනැගිල්ල ඒ ගොඩනැගීම ඉක්ම වෙනවා. අන්න එහෙනම් බාහිර භෞතිකව දෙයක් අතහැරියා නෙමේ ගොඩ නැගීම නොයන නිසා ගොඩ නොගැනෙන නිසා අන්න ආසා කරන ස්වභාවය ආසා කරන දෙයක් ඇති වෙන්නේ මටයි මනින්න තියෙන්නේ මමයි නම් කරන්නේ මමයි බනවන්නේ මටයි අයිති මම කියන කාරණාව නොයදෙනකොට නොලැබෙනකොට දැන් ඇස රූප විඥාන එකතු වීමේ කන ශබ්ද විඥාන එකතු වීමේ මන ධම්ම විඥාන එකතු වීමෙන් ගොඩනැගෙන දෙයක් මොකද්ද? මේ අපේ ලෝකය. එතකොට මේ ක්‍රියාව දකිනකොට ගොඩනැගිච්ච දේ මොකද්ද? ඇස රූප විඥාන එකතු වීම නිසා දැක්කා. දැක්ක දේ මගේ පුතා වුණා. මන ධම්ම මනෝ විඥාන එකතු වීම නිසා ලැබුණ මනසට ලැබිච්ච දේ මගේ දෙයක් වුණා. අපි දැක්කනේ හේතුව වෙනමත් ඵලය වෙනමත් අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරන අඟුත්තර නිකාය අතම් මේ සූත්‍රයේ හේතුජ සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාති ධම්මා. අනාත්ම බව හරියට ප්‍රකට වෙනකොට හේතුවත් ඵලයත් දෙකම දකිනවා. දෙකම දැක්ක තැනදී ඵලය හේතුවට ඇදන්නේ නැහැ. දැන් අපි හේතුවට ඵලය ඇඳලා තියෙන්නේ. අපට වස්තුව දකිනකොට අපි හම්බෙන්නේ අපට වස්තුව මොකද්ද? මගේ වස්තුව. අපට හම්බෙන්නේ මගේ වස්තුව. ඉතින් අපට එහෙනම් මගේ වස්තුවට ආසාව දුරු කරන්න තියෙන්නේ. එහෙනම් අපි අයින් කරන්න වෙනවා. අපේ න්‍යාය ඒක. අන්න බුදුරණවහන්සේ දුන්න න්‍යාය මොකද්ද? ඇස රූප විඥාන කියන හේතු ඇති කල්ලි අන්න හේතුව වෙනම දකිනවා. ඵලය මොකද්ද දැකීම? ඇස රූප විඥාන කියන හේතුව ඇති කල්ලි ඵලය දැකීම. එතකොට මේ ඵලයට ස්ථිරත්වයක් නැහැ නෙමෙයි. එහෙනම් අයිතිත්වයකුත් නැහැ. අන්න ඒ බව දැකපු තැනදී උපදි බව එහෙනම් එයාගේ දුර වෙලා යනවා. මොකද අපට මේ න්‍යාය ප්‍රඥා චක්කුසෙන් නොදකින නිසා අපි අර ලැබිච්ච ඵලය හේතුවට ඈඳලා මමත් ඉඳලා අන්න එහෙනම් නিত্য තමයි මූලිකම කාරණාව. නিত্য නිසා මම ඉන්නවා. නিত্য නිසාම ආත්මය තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මට යමක් තියෙනවා. අන්න ඇස රූප විඥාන එකතු වීමෙන් හටගතව නොදකපු නිසා නিত্যයි කියලායි ගත්තේ. නিত্য නම් ආත්මයක් තියෙනවා. ආත්මයට පේන දෙයක් තියෙනවා. පෙනිච්ච දේ මගේ. අන්න මගේ වස්තුව. ඇස රූප විඥාන එකතු වීමෙන් හටගත්තව දැක්කනම් හේතුවයි ඵලයයි දෙකක්. හේතුව ඵලය දෙකක් දැකපු දැනදී හේතුව ඇති කල්ලි ඵලය. එහෙනම් අනිත්‍ය බව දැක්ක ඵලයනේ අපට ගෝචර. රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට ගෝචර වන්නේ මේ වස්තුවක් ගෝචර වෙනවා නම් ඒක ඵලය. ඒක ඵල ඒක හේතුවෙන් හටගත්ත දෙයක්. හේතුව ඇති තාක් තල් තියෙන්නේ. එහෙනම් එතන මම කියලා ගැනීම, අයිතිත්වයක් ගැනීම දුරු වෙනවා. අන්න මැනීම ඉක්ම වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි බුදුරන් වහන්සේ උපදී භව සහ නිරුපදී භව විග්‍රහ කරේ. දෙවියා විග්‍රහ කරේ ලෝකයේ ඇති දෙයක බුදුරන් වහන්සේ විග්‍රහ කරේ හට ගැනීමත් එක්ක. ඒක තමයි දෙවනි සූත්‍රය. එතන බලන්න මේ මේ දේශනා තුළ අපි නිකං වචනේ ඉගෙන ගත්තා කියලා සමහර වචන තුළ දෙවි අහන ප්‍රශ්නේ බුදුරණවහන්සේ දෙන උත්තරයයි අතර බලන්න ඕනේ දෙන්නගේ කෝණේ. දෙවියගේ අහන ප්‍රශ්නේ කෝණේ. එතකොට දැන් අපි දැන් සාමාන්‍යයෙන් මේක දෘෂ්ටි බැලුවොත් එහෙම මේ දෙවියා අහපු ප්‍රශ්නේ බුදුරණවහන්සේ දෙන උත්තරේ ලොකු වෙනසක් නැහැ. අරකින් දෙවියා ශෝක ඇති වෙන්නේ නැහැ කියන සතුට වෙනවා කියන බුදුරණවහන්සේ ශෝක ඇති වෙනවා සතුට වෙන්නේ නැහැ කියලා උපදී වලින් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. නමුත් දෙවියාගේ තිබ්බ උපදී බව තේරුම් නොගැනීම බුදුරණවහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන ඇහෙන් දකීමේ හැකියාව නැහැ. බුදුරණවහන්සේ උපදී බව සහ නිර්පදී බව විග්‍රහ කරන්නේ කොහොමද කියන එක අන්න බුදුරණවහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන ඇහෙන් බලන්නට ඕනේ. ඊළඟ දේශනාව තමයි නත්ති පුත්ත සූත්‍රය. ඒකදී ඔන්න දෙවිය කෙනෙක් ඇවිදilla බුදුරණවහන්සේට කියනවා නත්ති පුත්ත සමං ප්‍රේමං නත්ති ගෝසමිතං ධනං නත්ති සූර්ය සමං ආභහ සමුද්ද පරමා සරාති. දෙවියා කියනවා පුත්‍ර ප්‍රේමයේ තරම් වෙන ප්‍රේමයක් නැහැ කියලා. ඒ වගේම ගවයෝ තරම් වෙන ධනයක් නැහැ කියනවා. ඒ වගේම හිරු සඳු තරම් වෙන ආලෝකයකුත් නැහැ කියනවා. මුහුද තරම් මුහුද කියනවා විල් අතර උතුම්ම කරගෙන ඉන්නේ. කියන්නේ වතුර තියෙන වතර උතුම්ම කරගෙන ඉන්නේ මුහුද කියනවා. බුදුරණන් වහන්සේ අවස්ථාවේ පැහැදිලි කරනවා ඊට වඩා වෙනස් දෙයක්. දරුවෝ තමයි ප්‍රේමයන් අතර හොඳම ප්‍රේමය. දානයන් අතර හොඳම දානේ ගවය. හිරුසඳු තමයි එළිය අතර හොඳම එළිය. ඒ වගේම මුහුද තමයි විල් අතර උතුම්ම කරගෙන ඉන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරන නත්ති අත්ත සමං ප්‍රේමං නත්ති ධඤ්ඤ සමං ධනං නත්ති පඤ්ඤා සමා ආභා වුට්ටිචේ පරමා සරාති මොකද බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ආත්මේට තරම් ප්‍රේමයක් නැහැ කියනවා පුතාට නෙමෙයි ප්‍රේම වැඩිම කාටද තමාට තමාට තියෙන ප්‍රේමේ තරම් වෙන ප්‍රේමයක් නැහැ දරුවෝ නැති වෙනකොටත් මොකද්ද හටගන්නේ? තමන්ටනේ දුක. තමන් තමන් කැමති නෑ තමන් දුක් වෙනවට. තමන් සතුට වෙනවට කැමති. එතනක් තියෙන තමාට ප්‍රේමයමයි. තමාට තියෙන ප්‍රේමේ තරම් ප්‍රේමයක් නෑ කියනවා. ඒ වගේම බුදුරණවහන්සේ දානීය හැටියට විග්‍රහ කරන දාන්නේ. දැන් ගවයට වඩා දහන්නේයි වටින්නේ. අපි හිතමු අපට ඉන්ද්‍ර තරම් නැත්තම්. මොකක්වත් නැත්තම් අපට කන්නේ නැතුව ඉන්න පුළුවන්ද? කන්න තොපට ඉන්න බෑ. එහෙනම් මේ මිනිස්සෙගේ ජීවත් වීමේදී ප්‍රධාන ප්‍රධානම දේ ගියක් නෙමෙයි. ඇඳුනුත් නෙමෙයි. කෑම. අන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දහන්නේ තමයි වටිනාම ධනය. ප්‍රේමය මොකද්ද? ආත්ම ප්‍රේමය. තමන්ට තියෙන ප්‍රේමයයි ප්‍රේමයන් අතර ඉහළම තියෙන්නේ. පඤ්ඤා සමං ප්‍රඥාව තමයි ආලෝකය එළිය අතර හොඳම එළිය. ආලෝකය හා සම මේ ප්‍රඥාව හා සම වෙන එළියක් නැහැ. දැන් මේ සූර්යාලෝකය ඊට පස්සේ චන්ද්‍රාලෝකය තුලින් අපට ලෝකයේ යම් එළියක් වෙනවා. ලෝකයේ එළියක්. මේ එළියේ පින්වතුනි ලෝකයට විතරයි අදාළ. ඒ වගේ මේ එළිය හැම වෙලෙමත් නැහැ. එක වෙලාවකට විතරයි තියෙන්නේ. ප්‍රඥාව කියන තැන මේ ලෝකය ඇතිවන්නේ කොහොමද කියලා ඇතිවන දැක්ම. එතකොට බලන්න ප්‍රඥාවට එළියක් කියලා කියන්නේ දැන් අපට ප්‍රඥාව කියලා මතක් වෙනකොට එක්ක බිඳි බිඳි යන දෙයක්. එක්ක කැඩි කැඩි යන දෙයක්. එක්ක මනසට එනවා නාම රූප විඥාන කියලා සංකල්ප ටිකක්. නැත්තම් මනසට එන වෙන මොනවා හරි සංකල්ප ටික, මොනවා නිරෝධ සංකල්ප ටික වෙන අපට දැන් ප්‍රඥාව කියලා මතක් වෙන්නේ. ප්‍රඥාව කියන්නේ එළියක් කියනවා. ප්‍රඥාව කියන්නේ එළියක් කියන්නේ මේ අපේ දැන් මේ භෞතික එළිය වගේ එළියක් නෙමෙයි. එළිය කියන එකෙන් මොකද්ද පැහැදිලි වෙන්නේ? මොකද්ද එලිපෙන්නේ එළිය කියන වචනේ? ආලෝක කියන වචනේ. හොඳට පේනවා කියන එක නේද? අඳුර දුර වෙලා හරියටම ඉස්මතු වෙලා පේනවා කියන එක. මොකද්ද පේන්නේ? දැන් අපට මේ සූර්යාලෝකයෙන් මේ ලෝකයේ ඇත්ත පේනව නේද? සූර්යාලෝකයෙන් මේ භෞතික ගොඩනැගිලි තියෙන ඒවා හොඳට පේනවා. අර අංගුත්තර නිකාය සූත්‍රයකුත් තියෙනවා. මේ ප්‍රඥාලෝක උදා වෙන කෙනාගේ ස්වභාවයට උදාහරණයක් දෙලා අකුණු සැරක් ගහනකොට අකුණු සැර තුලින් විනිවිද පේනවනේ මේ යන්න පුළුවන්. එතකොට මේ ආලෝකය කියලා කියන්නේ සත්‍යය පේනවා. සත්‍යය පේනවා මිසක් අපේ මනසරෙන මනස් ගතියක් නෙමෙයි. අපි අද ප්‍රඥාව කියලා අපි ගොඩක් කාලවට හිතාගෙන ඉන්නේ අහලා තියෙන දේවල් එක එක බිඳි බිඳි යන දෙයක්. නැත්තම් නාම රූප විඥාන කියලා අපි නම් කර කර ඉන්න දෙයක් විතරයි. ඒ නාම රූප විඥාන කියලා ක්‍රියාවලියෙන් විමසීමෙන් තමයි ප්‍රඥාව හටගන්නේ. ඒක තමයි ප්‍රඥාව හටගන්න සුසුතේ ලබතේ පඤ්ඤා අපමත්ත විචක්‍ර නුවණින් විමසීමට අවශ්‍ය කරුණ. බුදුරන් වහන්සේ දෙනවා මේ ධර්මයේ තුලදී නුවණින් විමසන්න දෙයක්. අපේ ජීවිතය ගැන හොයන්න අපට විමසීමට හේතු කාරණා ටිකක් දෙනවා. ඒ හේතු කාරණා ටික ඔස්සේ අපි නුවණින් විමසනකොට එන එළිය තමයි අන්නේ ආලෝකයට කියන ප්‍රඥාව. ඒ ප්‍රඥා ආලෝකයෙන් පේන්නේ මොකද්ද? සත්‍ය පේනවා. ඒ සත්‍ය කියන්නේ මේ ලෝකයේ සත්‍යයට ඉක්මවපු දෙයක් අන්නේකට කියනවා මොකද්ද? ලෝකේ ගොඩනගෙන හැටි දැකීම. අපි දැන් අපිට මේ හම්බෙන්නේ ලෝකයේ ඇති දේවල සූර්යාලෝකයට පේන්නේ. අපේ මස් හැට පේන්නේ. නමුත් ප්‍රඥා හැට තියෙන ආලෝකයෙන් මොකද්ද පේන්නේ? ගොඩනගෙන හැටි. අර මම ඉස්සලා කලින් විස්තර කරේ උපදී හට ගන්න හැටි. සංස්කාරය හටගන්නේ නැති. ඇස රූප විඥාන එකතු වීමෙන් ගොඩ නැගෙනවා. දැන් අපිට නිෂ්පාදනාගාරයකට ගියාට පස්සේ මොනවා හරි අපි තුමේ කෝප්ප නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයකට ගියාම අපිට පේනවා අමුද්‍රව්‍ය දානවා කෝප්ප එළියෙන් එනවා. අපිට එතකොට නිෂ්පාදනාගාර නිෂ්පාදනය වෙනවා අපි ඇස් දෙකට පේනවා. මෙන්න මේ විදිහට පින්වතුනි ප්‍රඥා චක්කසයට මේ ගොඩනැගෙන හැටි පේනවා. හැබැයි ගොඩනැගෙන හැටි හිතනව නෙමෙයි. ගොඩනැගෙන හැටි සංකල්පනාවක් නෙමෙයි. දැන් අපට අර නිෂ්පාදනාගාරයකට ගියට පස්සේ අපිට හිතන්න දෙයක් නැහැනේ. ඒක අපේ ඇස් දෙකට පේනවා. මෙන්න මේ වගේ පෙනීමක් ආලෝකයෙන් විනිවිද පෙනීමකට කියනවා මොකද්ද? ප්‍රඥා ලෝකය කියලා. අර ලෝකයේ සංස්කරණය වෙන හැටි, උපති ගොඩ නැගෙන හැටි අන්න ඒක පේනවා. හැබැයි පේන්නේ මට නෙමෙයි. කාටද පේන්නේ? මාර්ගයට. ප්‍රඥාවට පේන්නේ. අපි හොයන්න යන්නේ මම දකින්නමනේ. අනේක අපේ ප්‍රඥාව කියන කාරණාව නෙමෙයි අපට එන්නේ සිතවිල්ල විතරයි. විතරකේ විතරයි. විතරකේ කියන්නේ ප්‍රඥාව නෙමෙයි. විතරකේ කියන්නේ ප්‍රඥාවට හේතුව. ඒක හොඳට මතක තියාගන්න. විමසීම කියලා කියන්නේ ප්‍රඥාව නෙමෙයි. විමසීම කියන්නේ ප්‍රඥාවට හේතුව. විමසීමත් එකයි ප්‍රඥාව හටගන්නේ. මේ ප්‍රඥාව ඇතිවෙච්ච තැනදී අන්න අර හැදෙන හැටි පේනවා. හැබැයි දැන් අපට හැම වෙලෙම ලෝකේ භෞතික දෙයක් එක්ක හැදෙන දෙයක් පේන්නේ මොකද්ද? ආර්ය න්‍යායත් එක්ක නෙමෙයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජිත න්‍යාය නෙමෙයි. මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යාය නෙමෙයි. අපට හැම දෙයක්ම පේන්නේ මේ ඇතිකල්ලි ඒ වෙයි, ඒ ඇතිකල්ලි මේ වෙයි. කාලත්‍රය බෙදිලා. හේතුව ඵලය කියන දනදී කාලත්‍රය බෙදිලා අපට පේන්නේ. හැම දෙයකම. නමුත් බුදුරණවහන්සේ දුන්න ආර්ය න්‍යාය තුලදී කාලත්‍රය නැහැ. මේ ඇතිකල්ලි මේ වෙයි. එතකොට මෙය ඇති වෙලා ඊට පස්සේ හේතුව ඇති වෙලා ඵලය නෙමෙයි. අස රූප විඥාන එකතු වුණාට පස්සේ දකින්නව නෙමෙයි. දැක්මයි හේතුවයි වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙය ඇති කල්ලිමයි මේ වෙන්නේ. එතකොට ඒක දකින්න ඒක දකින්න පින්වතුනි අසාමාන්‍ය හැකියාවක් තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥා ලෝකය තමයි එලියන් අතර වඩාත්ම වටිනා මාලෝකය වෙන ප්‍රඥා ලෝකයට තරම් වෙන එලියක් නැහැ. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරා නත්ති පඤ්ඤා සමා ආභා ප්‍රඥාවට වඩා වෙන එලියක් නැහැ. ඒ වගේම වැස්ස තමයි වතුර තියෙන තැන් අතර පරම විල මුහුද නෙමේ වැස්ස. අන්න බුදුරණවහන්සේ බලන්න දැකපු හැටි වහින දේ වැස්ස තමයි විල් අතර නැත්නම් වතුර තියෙන දේ අතර පරම උතුම්ම දේ. ඒක තමයි නත්ති පුත්ත සූත්‍රය. ඊළඟට අපි බලමු ඊළඟ සූත්‍රයේ කත්තිය සූත්‍රය. ඔන්න බුදුරණන් වහන්සේට දෙවියෙක් ඇවිල්ලා කියනවා දෙපා තියෙන අය අතර කත්තියෝ දීපදං සෙට්ටෝ දෙපා තියෙන අය අතර ශ්‍රේෂ්ඨයි කියන රජු. දෙපා තියෙන අය අතර ශ්‍රේෂ්ඨයි රජු. සිව්පාවන් අතර ශ්‍රේෂ්ඨයි ගවයා. භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨයි කියන තරුණ කාලයේ විවාහ වීම. ඒ වගේම පුතුන් අතර ශ්‍රේෂ්ඨයි කියනවා කවුද? වැඩිමහල් පුත්‍රයා. දෙපා ඇතිය අතර ශ්‍රේෂ්ඨයි කියනවා රජතුමා. සිව්පා ඇතිය අතර ශ්‍රේෂ්ඨයි කියනවා ගවයා. ඒ වගේම භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨයි කියන තරුණ කාලේ විවාහ වෙච්ච භාර්යාව. ඒ වගේම පුත්‍රයන් අතර ශ්‍රේෂ්ඨයි කියනවා වැඩිමාල්ම පුත්‍රයා. ඔන්න දෙවියා දැකපු කෝණේ. එතකොට දැන් මේ කෝණේ ඇත්තටම ලෝකේ කෝණයක් නෙමෙයිද? ලෝකේ කෝණේ. දෙවියා දැක්කෙත් ලෝකේ කෝණේ. බුදුරණන් වහන්සේ කෝණේ ඉතිහා ගියපු දෙයක්. ඔන්න බුදුරණන් වහන්සේගේ දැකපු කෝණේ කියනවා. සම්බුද්ධෝ දීපදං සෙට්ටෝ. කවුද දෙපා ඇති අය අතර ශ්‍රේෂ්ඨ? බුදුරජාණන් වහන්සේ. දෙපා ඇති අතර ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ. ආජානීය චතුප්පදං සිව්පා අතියාය අතර ශ්‍රේෂ්ඨ අජානීය අස්සය සක්විත රජතුමාගේ අස්සය සිව්පා අතියාය අතර ශ්‍රේෂ්ඨ ඒ වගේම භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨ පින්වන්ති භාර්යාව පින්වන්ත කෙනා ඒ කියන්නේ සීලයෙන් ගුණයෙන් යුක්ත පින්වන්ත භාර්යාව තමයි භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨ ඊට පස්සේ පුතුන් අතර ශ්‍රේෂ්ඨ කවුද කී කරුපුතා අන්න බුදුරන් වහන්සේ දැකපු කෝණේ. ඉතින් බලන්න මේ කෝණේ හරි නැද්ද? ඒ කෝණේ හරියට හරි. බුදුරන් වහන්සේ තමයි දෙපා ඇති අය අතර ශ්‍රේෂ්ඨ. ආජානීය අස්සයා තමයි සිව්පාවන් අතර ශ්‍රේෂ්ඨ. ඒ වගේම බහාරියාවන් අතර ශ්‍රේෂ්ඨ පින්වන්ති බහාරියාව. ඒ වගේම තමයි පුතුන් අතර ශ්‍රේෂ්ඨ කවුද? කීකරු පුත්‍රයා තමයි පුතුන් අතර ශ්‍රේෂ්ඨ. ඒ සූත්‍රය තමයි කත්තිය සූත්‍රය. දැන් මෙතන සම්බුදුරයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා කිව්ව දැන් රජ අර දෙවියා රජතුමානේ දැක්කේ. මොකද බලයෙන් දකින් රජතුමා. නමුත් බුදුරයන් වහන්සේගේ තියෙන රජකම භෞතික දෙයක් පාලනය කිරීම නෙමෙයි. බුදුරන් වහන්සේගේ රජකම මොකද්ද? බුදුරන් වහන්සේ තමයි රජුරෝ දුකින් නිදහස් වෙන මඟ පෙන්වන්නන් අතර. ඒ කියන්නේ මේ සියලු ලෝකයන් දුකින් නිදහස් වන මාර්ගය පෙන්වන්නන් අතර රජ්ජුරුව අන්න බුදුරජාණන් වහන්සේ. ඊළඟට යනමාන සූත්‍රය. මේකත් දෙවි කෙනෙක් ඇවිදිලා බුදුරජාණන් වහන්සේට කියනවා කැලේ කැලේ මධ්‍යහනේ කැලේ මැද පක්ෂීන් කෑ ගහනකොට භයානක හඬ තියෙනකොට ඒ වානාන්තරයේ සිඳී වාසය කිරීම බයක් කියලා දෙවියා කියනවා. වනාන්තරයේ පක්ෂීන් කෑ ගහනකොට හඬ දෙනකොට ඒ වන මැද සිටීම බියක් කියලා දෙවියා කියනවා. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ භයානක සද්දත් නිකුත් කරමින් පක්ෂීන් කෑ ගහන වනමාද්‍යයේ වාසය කිරීම සිතට සතුටක්. දැන් මෙන්න මේක කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් ඇත්තට මේක සරල කාරණාවක්. නමුත් දැන් ලෝකයේ ඇහෙන් ගත්තාම ලෝකයාගේ ඇහෙන් ගත්තාම භයංකාරය කියන ලකුණක් එන තැනදී සතුටද සැපද තියෙන්නේ? දුකද සැපද? දුකක්නේ. ඒතර ලෝකයේ කාරණාවෙන් හරියට බුදුරණවහන්සේ සැපක් කියලා කිව්වා. ඇයි ඒකට සැපක් කියේ බුදුරණවහන්සේ දකින කෝණෙත් එක්ක? අපි මේක තේරුම් ගන්න බුද්ධ වචනයෙන් අටුවා කිහිපයක් අරන් බලමු. ඇයි මේක සැපක් වෙන්නේ කියලා. එකක් තමයි මේ උදාන පාළියේ තියෙනවා බුදුරණවහන්සේව බය කරන්න එනවා මාරයා හත් අවුරුද්දක් පිටිපස්සෙන් එනවනේ මාරයා. එතකොට අර බහංකාර හඩක් දීලා බය කරනවා. බුදුරණවහන්සේ මාරයා හඳුනගෙන කියනවා යදා සොකේසු ධම්මේසු පාරගූ හෝති බ්‍රාහ්මනෝ අතේතම් පිසාචංච අක්කුලම් පක්කුලං ചാති කියලා ඔය අක්කුල පක්කුල වගේ ওই භයානක ශබ්ද නිකුත් කරාට සොකීය රාමුවෙන් ඉක්මම වුණාට පස්සේ යදා සොකේසු යදා සොකේසු ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මනෝ. මේ සොකී ධර්මයන්ගේ යමෙක් ඊතර වුණාම ඔය සද්ද ගැන කතා කරන දෙයක් නැහැ. මොකද මේ භයානකත්වයක් ගොඩනගින්නේ කොතනද? තමා තමා එක්කනේ. සත්‍යව දැකීමත් දැන් අර මුලින්ම සංස්කාර ගැන විග්‍රහ කරේ. එතකොට බාහිර සත්‍යයේ කටහඬ බාහිර සද්දයක් භයානක සද්දයක් ඇහෙනවා භයානක දෙයක් පේනවා කාටද පේන්නේ පුජ්‍යලයකට එතකොට කවුද බය වෙන්නේ? මම මම නොයදෙනකොට මට බය වෙනද තියනවද? අන්න මම නොයදෙනකොට මට බය වෙන්න කියලා දෙයක් නෑ. මම යෙදෙනකොටයි මට බය වීමක් තියෙන්නේ. මගේ දෙයක් තියෙන්නේ. මමත්තංසෝ වසංවින්දං අත්තිමේතින සෝචති. මම කියලා දෙයක් නොලැබෙන කලී මගේ දෙ නැති වුණා කියලා සෝක කිරීමක් නෑ කියලා අදිමුත්තර රහතන් වහන්සේ කියනවා. ඒ වගේ තමයි මම කියලා දෙයක් නොලැබෙන කල්ලි කොහෙද මට සද්දයක් ඇහෙලා ඒ සද්ද බයහඩකක් වෙන්නේ අන්න ඒක ඉක්ම වෙනවා. එහෙනම් ඒ ඉක්මවීම කොතනද තියෙන්නේ? සත්‍ය දැකපු තැනදී මම නොයදෙනකොට මට ප්‍රශ්නේ නැහැ. මම ඉන්න තැනදී මට භයානකත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි කොච්චර හිතුවත් නැහැ කියලා. ඒක තියෙනවා. මම යෙදෙන නිසා. මම නොයදෙනකොට මට භයානකත්වයක් නැහැ. ඒ වගේම තමයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පැහැදිලි කරනවා රහතන් වහන්සේ නමකට ඉන්ද්‍රිය භාවිතා විඥා උනාට පස්සේ ලෝකයේ තුලදී ලෝකයා එක ගත කරනකොට රහතන් වහන්සේට පුළුවන් කැමති කැමති විදිහට හරවලා ඒක තේරුම් ගන්න. පටික්කුලේ අපටික්කුල සංඥා අපටික්කුලේ පටික්කුල සංඥා කැමති දේ කැමති විදිහට පුළුවන් කැමති දේ අකමැති විදිහට පුළුවන් දකින්න. ඇයි දැන් කැමති අකමැති බව නිර්මාණය වෙන්නේ පුජ්‍යලයාගේ సంతානි ස්වභාවයත් එක්ක. එතකොට එහෙනම් මේ රහතන් වහන්සේට ওই දුක් හඬක් කියන කාරණාව අපටනේ දුකක් බයක් තියෙන්නේ. රහතන් වහන්සේට පුළුවන් ඒක සැප බව හදාගන්න. ඇයි? රහතන් වහන්සේ තමන් මුල් කරලා බාහිර බලෙන් මනින දෙයක් නෙමෙයි තියෙන්නේ. හේතු සකස් වෙන ක්‍රියාව එක්ක Tamanට ඕනි විදිහකට ඒක හසුරුව ගන්න පුළුවන්. අන්න ඒ ඉන්ද්‍රියන් හොඳට দমনය කරලා. ඉතින් එහෙනම් මෙතන මේ බුදුරජාණන් වහන්සේට සැපක් කියලා මේ කියන්නේ සතුටක් කියලා කියන්නේ පිනවීමක් කියලා කියන්නේ ඇයි? ඒ තුල භයංකාරත්වය ගොඩ නැගින්නේ නැහැ. හැබැයි විවේකයේ තියෙනවා. ඒ වගේම විමුක්ති සුවය ලබන්න පුළුවන්. කාය විවේකයේ හැම විවේකයක් මෙතන තියෙනවා. ඉතින් ඒ නිසා සැබෑවටම එතන සැපයක් තියෙනවා. කාය චිත්ත උපදි කියන විවේක තුනම භුක්ති විඳීමත් එක්ක. ඊළඟ දේශනාව තමයි නිද්ධාත නන්දි සූත්‍රය. මෙතන බුදුරන් වහන්සේ පැහැදිලි දෙවිය ඇවිල්ලා කියනවා මේ නිදා ගැනීම, ඇඟමැලි කැඩීම, ඒ වගේම හිතේ හැකිලිම, කුසල් දහම් වලට නොවැල්ම, බත් මතය මෙන්න මේවා සත්‍යෝ ආර්ය මාර්ගයට යොමු කරන්නේ ඒ කියන්නේ ආර්ය මාර්ගයට යොමු වීමක් ප්‍රකට වෙන්නේ නැහැ කියනවා මේ කාරණාව තියෙනකොට. නිදිමත, අලස බව, ඇඟමැලි කැඩීම, කම්මැලි බව, කුසල් දහම් වලට නොයල්ම, බත් මතය මෙන්න මේවා නිසා මොකද වෙන්නේ? මේ ආර්ය මාර්ගයේ ඉස්මතු වෙන්නේ නැහැ. එයාට මාර්ගයට යන්න බෑ. අන්න බුදුරණවහන්සේ ඊළඟට පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් නිନ୍ଦ, ඒ වගේම ඇඟමැලි කැඩීම, ඒ වගේම කම්මැලි බව, කුසල් දහම් වල නොයල්ම ඊළඟට බත් මතය මේවා වීරියෙන් දුරු කරොත් අන්‍යයාගේ එයාට පුළුවන් මේ ආර්ය මාර්ගය පිරිසිදු කරගන්න. ඉතින් ආර්ය මාර්ගය පිරිසිදු කරගන්න අන්නේ ඒකත් මොකද ඒක තියෙනකොට කොහොමද බෑනේ කොහොමත් යම් කිසි කෙනෙක් මාර්ගයට යමු වෙනවා කියන්නේ ඕක දුර වෙලා යනවා. එතකොට අන්න ඒක තමයි ඒ සූත්‍රයේ තුල බුදුරන් වහන්සේ දෙවියහ ප්‍රශ්නට උත්තරය දෙන්නේ. ඊළඟ සූත්‍රය තමයි දුක්කර සූත්‍රය. දුක්කර සූත්‍රයේදී බුදුරන් වහන්සේට දෙවියන් ඇවිදලා කියනවා මේ බාල කෙනෙකුට දුක්කරං දුෂ්කරයි කියනවා පැවිද්දේ වාසය කරන්න. කරන්න අමාරුයි කියනවා. බාල කෙනාට පැවිද්දේ වාසය කිරීම දුෂ්කරයි කියනවා. ඉවසන්නත් බෑ කියනවා. ඒ වගේම තමයි එයා මේ මහානකම ඒ කියන්නේ පැවිද්ද කියන එක බාලයාගෙන් අයින් වෙලා යනවා කියනවා. ඔහුට ඒ බාලයට බොහෝ බාධක ඒ ඒකත් එක්ක ඇති වෙනවා කියනවා. මොකද බාලයා කියන්නේ නුවණින් අඩු කෙනා. ඒතකොට නුවණින් අඩු කෙනා දැන් සමාජයේ තියෙනවා මෙහෙම ගතියක්. දැන් අද අපේ සමාජෙට නම් ඒක ගොඩක් තියෙනවා. නමුත් ඉන්දිය ಭಾರತೀಯ සමාජයේ තියෙනවා නුවණ නුවණ ඇති අයයි විමුක්තියක් හොයාගෙන යන්නේ. නුවණ නැති කට්ටිය නෙවෙයි පැවිදි වෙන්නේ. බුදුරුන්ගෙන් ධර්මය අහන්න නැතුව ස්වයංව Tamanටම තේරිලා මේක දුකක් කියලා හොයාගෙන යනවා. එතකොට යාලා ඒක ඇඳලා ඉන්නවා. එතකොට බුදුරුන්ගේ ධර්මයේ හමුුනහම ඒ කට්ටියන්ට පුළුවන්කම ලැබෙනවා දුකින් නිදහස් වෙන්නට. නමුත් ඒ කාලේ තිබුණා පැවිදි වෙන්නට ඕන කොයි වගේ කාලෙද? රට්ටපාල සූත්‍රයේ තියෙන්නේ. වයසට ගියාම කර කියාගන්න දෙයක් බැරි වුණාම ඊට පස්සේ ධනය හානි වුණාම ඥාතීන් විශේෂණ වුණාම අද ලංකාවේ නම් පොඩ්ඩක් හිතන්න يعني මානසිකව අපහසුාවක් තියෙනකොට ඔය ඔන්න ඔය කාරණා එක තමයි පැවිදි වෙන්නේ කියන නිගමනයක් තිබ්බනේ. ඒක ඒ කාලේ තිබ්බා. අදත් තියෙනවා. අදත් නිකන් ගිහිල්ලා ආල බලන්න කවුරු හරි තරුණ කෙනෙක් පැවිදින්න යනකොට උඹට පිස්සුද කියලා නිකන් හරි කියනව නේද? ඒ කියන්නේ ඉච්චරටම පැවිදි වෙනවා කියන්නේ සමාජය තුල සම්මතයි පිස්සු. එහෙමයි පැවිදි වෙනවා හැබැයි. එයාලට පැවිද්ද කියන කෘත්‍ය වෙන්නේ නැහැ. හැබැයි නුවණ තියෙන කෙනා මෙතෙන් ආවහම මොකද වෙන්නේ? එයාගේ පැත්ත වෙනස්. බාලයා පැවිද්දට ආවොත් පැවිද්ද බෑ. නුවණ තියෙන කෙනාට පැවිද්දට ආවොත් මොකද යා එන්නේ යම් කෘත්‍යයකටනේ. දැන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක විතරක් නෙමෙයි. ಭಾರತೀಯ සමාජය තුල අදටත් ගිහි ගිය අතහැරලා කවුස්දම් පුරන්නේ ඇයි? ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න. නුවණ තියෙන කට්ටිය. වෙනසකට තියෙන ධර්මයේ නෑ. එයාලට ධර්මයේ හමුනොත් අපට වඩා ඉක්මනට අවබෝධ කරගන්න. මොකද ඇත්තටම අපි මේ ආවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි මුල ඉඳලම උපැන්න සාතික ඉඳලම ඇවිදින්න අපට මේ පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේගේ කියන වචනයක් අපි පන්සල් පොඩි කාලේ ඉඳලා ගිහිල්ලා එතකොට විමුක්තියක් හොයන්න යන්න ඕනේ කියලා ඒ ඒ කතන්දර බෝධිසත්වයන් කතන්දර අහලා ඕක අපේ ඇඟට වැදිලානේ. ඒකත් එක්කනේ අපි මේ පැවිදි වෙලා මේ ධර්මයක් හොයාගෙන පිනකට ධර්මය හම්බුණා. නමුත් ಭಾರತೀಯ සමාජය තුළ ඒ මුකුත් නැතුව ඒ කිසි දෙයක් නැතුව සමාජය තුළම තියෙන ගතියක් විමුක්තිය හොයනවා. එතකොට මේ වෙණි අයට බුදුරුන්ගේ ධර්මය ලැබුණොත් කොහොම තියෙද? ඒකයි බුදුවරු ඒ සමාජෙම උපදින්නේ. එතකොට එහෙනම් මෝඩ සමාජය තුළ තිබිච්ච ගතිය තමයි මුකුච්චර කියාගන්න බැරි ගැටි තමයි පැවිදි වෙන්නේ. ඇයි ඒකට හේතුව නිකන් කන්න බොන්න හම්බ වෙනවා, අඳින්න බලදින්න හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහේ ඉන්න පුළුවන්. ඒකටනේ. නමුත් නුවණ තියෙන කෙනා මොකටද පැවිදි වෙන්නේ? දුකින් නිදහස් වෙන්න. අන්න බුදුවරුන්ගේ ධර්මය අහන්න. එතකොට බුදුරන් වහන්සේ වුණ අනිත් පැත්තට කියනවා. දැන් දෙවියා කියපු කාරණාව මේ පැත්තෙන් හරි. බාලයට කොහොමද බෑනේ? දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ පඬිත කෙනෙක් ඉන්න බලන ඔය කරුණ නිසා පැවිදි වෙන හැබැයි. ඛණ්ඩ ඒ කාලේ එහෙම පැවිදි වෙච්ච කට්ටිය හිටියත් වයසක අම්මා කෙනෙක් ආච්චි කෙනෙක් පැවිදි වුණා මොකටද? ඛණ්ඩ කෑම ඛණ්ඩ පැවිදි වුණේ. හැබැයි කාලඟද පැවිදි වුණේ රහත් තෙරණිවරු ළඟ. වෙනස අන්න ඒකයි. කෑම කන්න පැවිදි වුණාට රස කෑම ටික කන්න පැවිදි වුණාට පැවිදි රහත් තෙරණිවරු ළඟ. හැබැයි ඒ අම්මගේ පැවිදීමේ ඉලක්කය කෑම කන්න වුණාට ඒ අම්මට තිබ්බ මොකද්ද? නුවණ පඬිතයි. නමුත් දැක්කේ වෙන පැත්ත. අන්න මේ රහතුන්ගේ ධර්මය ඇහෙනකොට මොකද වුනේ? ඒ අම්මා ධර්මයේ දැක්කයි මෑණියෝ. රහත් තෙරණියක් වුණා. එතකොට එහෙනම් යමෙක් පැවිදි වෙන්න පුළුවන් වෙන වෙන දේවල් වලට. සුසීම පැවිදි උනේ ඇයි? ධර්මයේ හොරකම් කරන්න. සුසීම භික්ෂුව පැවිදි උනේ ධර්මයේ හොරකම් කරන්න. මොකද උනේ? රහත් උනා. සුසීම පඬිතයි, නුවණයි. එතකොට එහෙමයි ඉන්න හැබැයි කලාතුරකින්. බුදුරන් වහන්සේගේ විමුක්තිය හොයන්න අදහසින් පැවිදි වෙන අය ඉලක්ක හැබැයි විමුක්තිය. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා වරදින් හිත ඒ කියන්නේ වැරදි වලට හිත යන්නේ නැතුව මේ යම් කිසි කෙනෙක් මේ මහානකම වැරදි වලට යොමු කරන්නේ නැතුව මේ මහානකම තුල ඉන්නවා නම් පවිතු විතරකයන් ඔක්කොම දුරු කරලා එතන ලස්සන කරුණු ටිකක් කියලා මෙන්න මේ විදිහට පවිතු විතරක ඔක්කොම දුරු කරලා අරමුණු වලට එක එක අරමුණු වල යන්නේ නැතුව ඒ විදිහට ඉන්නවනම් ලස්සන කාරණාවක් කියලා මෙන්න මේ විදිහට හරියට මේ ඉබ්බා කකුල් ටික අවයව ටික ඇතුළට ගන්නවා වගේ. සමාදහං සමෝදහං බික්කු මනෝවිතක්කෝ. මේ මනෝවිතරක ටික ඉවර අයින් කරලා දානවනම්. දැන් ඔන්න බලන්න මේක ටිකක් ගැඹුරු කාරණාවක් මේ කියන්නේ. මේක දැන් එකපාරට අපිට මේ උඩ අහපු ප්‍රශ්නෙත් එක්ක මේක සරල වගේ තේරෙන්න පුළුවන්. දැන් භික්ෂුව තවිද්ද තුළ ඉන්න දුෂ්කර භාවය කියනවා අසංවරකම සහ බාලකම ඉවසන් නැතිකම බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අකුසල් අකුසලෙන් සිත වළක්වාගෙන පාප කර්ම පාප විතරක වලට යන්න නොදී ඒ වගේම තමන්ගේ ඒ කියන ඉලක්කය ඒ කියන්නේ මේ හැම මොහොතකම හැම අඩියක් පාසාම හැම පියවරක් පාසාම මේ අකුසල් වලට යන්න නොදී තමන්ගේ ඉලක්කයත් එක්ක ඉන්න කෙනා මෙන්න මේ වගේ කාරණාවක් සිදු වෙනවා. දැන් මේ රහතන් වහන්සේ ගැන කියන ඇත්තටම පැවිදි සාරත්වය කියන්නේ. ඉබ්බ කකුල් ටික ඔක්කොම ඇතුළට දාගෙන ඉන්නවා වගේ කකුල් හතරයි ඔළුවයි ඇතුළට දාගෙන ඉන්නවා වගේ මනෝ විතරකයන් සම්පූර්ණයෙන් අයින් කරනවා කොහොමද හැබැයි අයින් වෙන්නේ දැන් මේක මනෝ විතරකයන් අයින් කරනකොට පස්සේ අපට එකපාරට හිතෙන්න පුළුවන් නේ මුකුත් නොසිතින් එක නේද දැන් සාමාන්‍යයෙන් දැන් මේ මුල් මුල් පදේ කාරණාවත් එක්ක කෙනෙක් තේරුම් ගත්තොත් එහෙම මනෝ විතරක ඔක්කොම අයින් කරනවා නම් ඔක්කොම නොහිතා ඉන්නවා එතකොට එන නොහිතා ඉන්නකොට අපට කුසල් පැත්තක් යන්න බෑනේ අපිට යන ධර්මය අහලා හිතන්න දෙයක් විදියකුත් නැහැ. ඒ මනෝතර ඔක්කොම දුරු කරනවනේ. අන් එහෙම භාවනාවක් කරන බොහෝ වෙලාවට. එන එන ඔක්කොම විතර්ක දුරු කරනවා. එන එන සියලු දේවල්. හැබැයි ඒක නෙමෙයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. මනෝ විතර්ක දුරු වෙන්නේ කොහොමද? අනිසිතෝ එකතු නොවි වාසය කිරීමෙන්. මනෝ විතර්කයන් දුරු වෙන්නේ එකතු නොවි වාසය කිරීමෙන්. අන්න ඒකේනා අනිත් අය වෙහෙසටපත් කරන්නෙත් නැහැ. අන්න නිවෙනවා අනිත් අය එක්ක වාද කරන්න යන්නෙත් නැහැ. ඒ කවුරු ගැනද කිව්වේ? රහතන් වහන්සේ ගැනනේ. එතකොට මේ මනෝවිතරක ටික දුර වෙන්නේ අනිශ්චිතව වාසය කරනකොට. කොහොමද අනිශ්චිතව වාසය කරනකොට මනෝවිතරකෙන් දුර වෙන්නේ? දැන් මනෝවිතරක එක නේද අපට කෙලෙසයක් ආවම කෙලෙසෙක් කියන්නේ. ඊළඟට මනෝවිතරක එක්කම නේද හොඳ පැත්තට යන්න තියෙන්නේ. ධර්මය අහලා විමසන්න තියෙන්නේ ඒත් මනෝවිතරකයක් එක්ක. හැබැයි මේ සියලු මනෝවිතරක ඉක්මවනවා අනිශ්චිත වෙනකොට. මුලින්ම කරන්න ඕන වැඩේ මුලින් කියනවා. මොකද්ද? වැරදි වලින් වළක්ව ගන්නවා. මුලින්ම කියන්නේ නැහැ මනෝවිතරක දුරු කරන්න කියලා. මුලින්ම කියන්නේ මොකද්ද? වැරදි වලින් වළක්ව ගන්නවා. ඒ වගේම පාප විතරකයන් හැම මොහොතකම දුරු කරනවා. අන්න මුලින් ඒක කියනවා. එතන මනෝවිතරක දුරු කරනවා කියලා නෙමෙයි කියන්නේ. අකුසලයෙන් වළක්ව ගන්නවා හැම පියවරක් පාසාම හැම මොහොතකම පාපයන්ගෙන් දුරු කර ගන්නවා. ඊට පස්සේ තමයි මනෝවිතරක අයින් වෙනවා කියලා කියන්නේ. මනෝවිතරක අයින් වෙන්නේ කොහොමද? සියලු මනෝවිතරක අනිශ්චිත වෙනකොට නිකලෙස් වීමේදී. දැන් මනෝ අපි හිතමු මනසට විතරකේ අපට ටිකක් සියුම් වැඩිනේ. පේන දේ ගැන අපි හිතමු අපි අර මුලින්ම උදාහරණෙත් එක්කම ගමුකෝ. දරුවෝ ධනය ධනෙ අපට පේන්න තියෙනකොට මන ඇසයි රූපය විඥාන එකතු වෙච්ච තැන මොකද වෙන්නේ? අපට ධනයක් ලැබිලා. දැන් මොකද වෙන්නේ? මේ ධනෙ එක්ක අපි ජීවත් වෙනවද නැද්ද? නිශ්චිතව වාසය කරනවා. එකතු වෙනවා. අපට නිත්‍යයි කියලා ගත්ත නිසා ධනෙ මගේ. ධනෙ හා එකතු වෙලා. ඔන්න හේතුප්‍රත්‍ය වශයෙන් දකිනවා. ඇස රූප විඥාන එකතු වීමත් එක්ක මේ සකස් වෙනකොට හේතුප්‍රත්‍ය වශයෙන් දකිනවා. දැක්කම මොකද වෙන්නේ? අන්න හේතු නිසා හටගන්න ඵලයක් බව දකිනකොට ඵලයට ඇලෙනවද? මේක කල්පනාවක් නෙමෙයි. ඒකයි මේක ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට අර වීණාවේ උදාහරණ නැත්නම් අපි තුන් ගහක හේවන නැත්නම් පහන එළිය. දැන් ඒකක් අපි අල්ලගන්න තියාගන්න උත්සාහ කරනවද? නෑ. ඇයි? අපි දකිනවා හේතු නිසා තියෙන දෙයක් මිසක් මෙතන බහුවේ දෙයක් නෙවෙයි. ඒ හේතුවයි ඵලයයි දෙකම දකිනකොට එයා මේ එළියට ඇලෙන්නේ නැහැ. ආලෝකයට ඇලෙන්නේ නැහැ. ශබ්දයට ඇලෙන්නේ නැහැ. වීණාවේ ශබ්දයට ඇලෙන්නේ නැහැ. ඒක තියාගන්න හදන්නේ නැහැ. දකිනවා හේතු නිසායි තියෙන්නේ කියලා. එතකොට එහෙනම් අරහා එකතු වෙන්නේ එකතු වෙන්නේ ඇති වෙන්නේ නැහැ. අයිතිත්‍යයක් ඇති නොවන නිසා එකතු වෙන්නේ ඇති වෙන්නේ අන්න එකතු වෙන්නේ නැහැ. එකතු නොවෙනකොට එහෙනම් මනෝ විතර්ක කරන්නෙක් වෙනවද? අන්න මනෝ විතර්ක කරන්නෙක් වෙන්නේ නැහැ. ඔන්න රහතන් වහන්සේ ගැන කියන්නේ. තව විශේෂ කරුණු දෙකක් කියනවා. මේ රහතන් වහන්සේලා ගැන. මේ රහතන් වහන්සේ විතරනේ මේක ඇත්තටම සීකයට අදාළයි. අනුන්ව වෙහෙසවන්නේ නැහැ. අඤ්ඤ විහෙට අඤ්ඤමයි විහෙට යano. ඒ වගේම අනුන් එක්ක වාද කරන්නේ නැහැ. දැන් අපි දන්නවා නේද සියලු බුදුරුන්ගේ අනුශාසනාව. සබ්බ පාපස් සකරණං කුසලස්ස උපදම් සම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනා අනූපවාදෝ අනූපඝාතෝ පාතිමුක්ඛේච සංවරෝ අනුන්ව හෙලන්නේ පෙලන්නේ නෑ අනූපවාදෝ අනූපඝාතෝ පාතිමුක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසන අදිචිත්තේ ඡායෝගෝිතං බුද්ධානුශාසන කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා බුදුරණවහන්සේ පැහැදිලි කරන ඉවසීම තමයි උතුම්ම තපස ඉවසීම ඉවසීම කියනකොට අපේ කායික වේදනා විතර නෙමෙයි හැම ඉවසීමක්ම තපස උතුම්ම තපස ඉවසීම. කායික වේදනා, මානසික පීඩා ඒ විතරක් නෙමෙයි අපට හදිස්සියේ මාර්ගය යන තියෙන එක. දැන් අපි අපේ එකක් තියෙනවනේ. අපට ඉක්මනින් ඉක්මනින් එතනත් අපට වැඩෙන්න දෙන්නේ නැතුව අන්න ඉවසීම පොඩ්ඩක් අඩු වෙලා එතනත් අපි යනවා ඉක්මවදුවන්න යනවා. ඒකත් එතනත් අන්න තපස කියන්නේ ඒක. තවත් එතනත් ඉවසීමක් තියෙනවා. හන්ති පරමං තපෝචිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා නිවන තමයි උතුම්ම සැපය. නහි පබ්බදිතෝ පරෝපඝාති. පැවිද්දෝ අනුන්ව වෙහෙසන්නේ නහි පබ්බජිතෝ පරෝපක සමනෝ හෝති පරං විහෙට යන්තෝ අනුන්ව වෙහෙසනපත් කරන පිරිසක් නෙමෙයි පැවිද්දෝ කියන්නේ අනුන්ව හෙලා දකින පිරිසක් නෙමෙයි එතකොට පැවිදි කෙනාගේ ගතිය පැවිද්දගේ ශ්‍රමණයාගේ නැත්තම් මේ රහතන් වහන්සේගේ විශේෂයෙන් වාදයට යන්නේ නැහැ විග්‍රහය කතාවට යන්නේ නැහැ විග්‍රහය කතාවට යන්නේ ඇයි තර්කය අවිය කරගෙන විග්‍රහ කර කර තමන් ඉස්මතු වෙන්න අන්න මාන්නයත් එක්ක දර්ශනයකට යොමු වෙච්ච තැනදී වාදයක් නෙමෙයි එන්නේ ප්‍රඥාව තියෙන කෙනාට විතරයි කියන්නේ බුදුරණවහන්සේ තිබ්බානේ පින්වතුනි අර මේ ධර්මයට ගරහපු නැත්නම් අර විවිධාකාර එක එක දාපු කීප ඔක්කොම ගිහිල්ලා මේක වාද කරලා කරලා හැමෝ එකම මේක දිනවන්න. නමුත් බුදුරණවහන්සේ යම් අයට කරා ඇයි ඒ අයද කරේ බුදුරණවහන්සේ දැක්කා එයාගේ නුවණ තියෙනවා. එහෙම නැතුව බුදුරණවහන්සේ වාද කරන්න කියන්නේ සත්‍ය කළ එක්ක වාද කරේ දැක්කා බුදුරණවහන්සේ සත්‍ය ග්‍රමණය කරන්න පුළුවන් කියලා. හැමෝ එක්කම වාද කරන්න කියන්නේ. මොකද වාදයෙන් ජය ගන්න දෙයක් නෙමෙයි මේක. අනුන්ව හෙලා දකින දෙයක් නෙමෙයි. බුදුරණවහන්සේගේ නුවණට ගෝචරයි මෙයා මේ දේ කරොත් මෙයා මෙතනින් ජය ගන්නවා. අන්න ඒ නිසා බුදුරණවහන්සේ එතන ගියා. ඕක හාලිදිකානි සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඒක බුදුරන් වහන්සේ ගාතාවක් අර්ථකථනය දෙන්නේ මහකච්චාන ස්වාමීන් වහන්සේ ඕකම් පහාය අනිකේතසාරි ගාම යකුබ්බන් මුනිසන්තවානි කාමේ හිරිත්තු අපුරෙක්ක ගහන කතන්න විග්‍රහය න ජනේන කෛරාති ඕකේ ප්‍රහාණය කර ඕකම් පහාය ඕකේ ප්‍රහාණය කරා කියලා කියන්නේ ඕකේ කියන්නේ ගෘහය වාසය කිරි මෙතන පැහැදිලි කරනවා කච්චනගත ස්වාමීන් වහන්සේ මහකච්චාන ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධ විඥානයේ ගෘහය කියන රූප වේදනා සංඥා සංකාර. මෙන්න මේ ගෘහය ඉක්මවන ඕකම් පහයි. මේ සකස් වීම ඉක්මවපු අනිකේතසාරී නිකේතසාරී න එකතුම වාසය කරන්නේ. එකතු වෙන්නේ නැහැ. මොකකද එකතු වෙන්නේ? ඇස රූපයක එකතු වෙනවා. කන ශබ්දයක එකතු වෙනවා. මේ එකතු වීම ඉක්මවනවා. අන්න කච්චාන ස්වාමීන් වහන්සේ පැහැදිලිනවා අනිකේතසාරී. නිකේතසාරී නේ අනිකේතසාරී ඒ වගේම ඕකම් පහය අනිකච්චසාරි ගාම යකුබ්බේ මුනිසන්තවානෝ කාමෙහි රිත්තු අපුරෙක් කරානෝ කාමයන්ගෙන් හිස් වෙනවා කාමයන් අයින් වෙනවා බලාපොරොත්තුනේ අපුරෙක් කරානෝ පුරෙක් ඒ කියන්නේ මම මෙහෙම වෙන්න ඕන කියලා අනාගත බලාපොරොත්තු අනාගතේ මේ මේ මේ පංචපාදස්කන්ධ අභිනන්දනය කරන්නේ නැහැ මේ ආයතන අභිනන්දනයක් කරන්නේ නැහැ හැබැයි අනිත් කාරණාව කියනවා කතංන විග්‍රහය ජනේන කෛරා මේ මේ මිනිස්සු එක්ක එක එක කෙනෙක් මේ ඔයා මේක දන්න ඔයා මේ කියන එක වැරදි මේ මං කියන එක හරි ඔය වාද නෙමෙයි යන්නේ මේකයි වාදේ මේකයි නිවැරදි ඔය අර්ථය වැරදි ඕක තරකය ඕක නෙමෙයි අන්නේ වාදේ නෑ කියනවා කාටද ශ්‍රමණවරුන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒ තර්කය නෑ කියනවා බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයා මෝඩයා තර්කය අවියේ කරගෙන වාද කරද්දී ප්‍රඥාවන්ත කෙනා නිස්සද්දව ඉන්නවා මින් බලාගෙන මෝඩයා වගේ අන්න ඒක තමයි ප්‍රඥාවන්ත ශ්‍රාවකයාගේ ලක්ෂණය. මේක තියෙන පින්වතුනි තීර ගාතාවක මට මතක මහා කච්චාන තීර ගාතාවේ හරි කුමාර මහ තීර අසෝමා ශ්‍රාවකගේ තීර ගාතාවක අන්ධයෝ ඉදිරියේ මේ අන්ධයෝ ඉදිරියේ නෙමෙයි එතන කියනවා මේ ඇස්පේනා ඉදිරි අන්ධයෝ වගේ බාලය ඉදිරියේ මෝඩිය වගේ ඉන්නේ කියනවා. ඒ කියන්නේ නුවණ බාලයන් ඉදිරියේ තර්කයට යන්නේ නැහැ. මෝඩියෙක් වගේ කිසිවක් නොදන්න කෙනෙක් වගේ ඉන්නේ. අන්න නුවණ තියෙන කෙනාගේ ලක්ෂණය. හැබැයි පඬිත කෙනෙක් එක්ක වාද කරලා එයාව එයාට සත්‍ය දෙන්න කතා කරන්න පුළුවන්. නමුත් තර්ක විතරක ඔස්සේ යන තර්කයට යොමු වෙන බාලයට වාදය කියලා කියන්නේ එයා කවදාවත් සත්‍ය වෙන්නන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ ධර්මය කියන කාරණාවත් එක්ක ශ්‍රාවකත්වයට යනකොට වාදය සම්පූර්ණ ඉක්ම වෙනවා. යමෙක් වාද කරනවා නම් එතන ධර්මයේ නෑ. යමෙක් නිවිලා නෑ. එතන තියෙන තර්කයක් වාදයක් විතරයි. එතන තියෙන්නේ මාන්නයක් විතරයි. තමන් ජය ගැනීමක් කරන්න උත්සාහ ගැනීමක් ආත්මයේ ඉස්මතු වෙන උත්සාහ කිරීමක් විතරයි. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ මෙන්න මේ අය බාල නැති පැවිද්දෝ. දැන් දෙවියන්ගේ මොකද්ද? දිව්‍යකී බාල පැවිද්දට මේක කරගෙන යන්න අමාරුයි පැවිදිකම. වාචාලයි සංවර නැහැ. මානසික වියවුල් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා හිත සංවර කරන හැම මොහොතකම අකුසලයේ දුරු කරන මේ සත්‍ය දකිනකොට ඕකය ප්‍රහාණය කරපු අනිසිතව වාසය කරනකොට විතරක සියල්ලක්ම දුරු කරපු මෙන්න මේ පිරිණිවෙන රහතන් වහන්සේ අනුන්ව වෙහෙසටපත් කරන්නේ නැහැ ඒ වගේම අනිත් අය එක්ක වාද කරන්න යන්නේ නැහැ අන්නයා තමයි සැබෑම ශ්‍රමණයා. ඊළඟ සූත්‍රය තමයි හිරි කියන සූත්‍රය. මේ සූත්‍රයේදී දෙවියාගේදී අහනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. අජානි අස්සයා මේ ගහන කෙවිත වළක්වන්නේ යම්සේද ඒ වගේම යමෙක් නිന്ദා වළක්වනවාද ඒ වගේම පව් කරන්න ලැජ්ජාවත් වළක්වනවාද ඒ බඳු පුරුෂයෝ මේ ලෝකේ ඉන්නවද කියලා දෙවිය අහනවා. මේ අජානීය අස්වැයාට ගහනකොට ඒක වළක්වනවා කියන්නේ. ඒක මේ ගාථාවේ අනිත් එකෙන්මත් ගොඩක් තේරුම් ගන්න පුළුවන්. අජානීය අස්වැයාට ගහලා යවන්න දෙයක් නැහැ. කෙවිත උස්සනකොට අදාළ තැනට යනවා. ඒ කියන්නේ එච්චර හික්මීමක්, එච්චර ස්වාමි භක්තියක් ඒ අජානීය අස්වැයා තුල තියෙනවා. අජානීය අස්වැයාට කෙවිතක් ඉංගපාරක්වත් ජහන්න දෙයක් නැහැ. ගැසීමකින් තොරව අජානීය අස්වැයාව দমনය වෙනවා. එතකොට අන්න ඒ වගේ නින්දා වළක්වන්න පුළුවන් නම් කෙනෙකුට ඊට පස්සේ ලැජ්ජාව පව කරන ලැජ්ජාව වළක්වන්න පුළුවන් එහෙම පුරුෂයෙක් ඉන්නවද කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ලැජ්ජාවෙන් යුක්තව පව වළක්වපු ඒ වගේම එතන බුදුරණවහන්සේ පැහැදිලි හැම කල්ලිම යේ චරන්ති සදා සතා හැම කල්ලිම සිහියෙන් ඉන්න ඒ වගේම තමයි අනන්තං දුක්ඛස්ස පාපෝ මේ දුක කෙලවරට දුකේ කෙලවරට පැමිණිච්ච නිච්ච කෙනා ඔන්න ඔය විසමූදේ සම හැසිර හැදියට හැසිරෙනවා. ඒ බුදුරන් වහන්සේ ගැන තමයි ගොඩක් ලාට විග්‍රහ කරන්නේ. එතකොට එතන පැහැදිලි කරන්නේ සියලු පව් වලින් වැළකීලා ඒ වගේම හැම කල්හිම සිහියෙන් යුක්තව වාසය කරනකොට මේ දුකේ කෙලවරට පැමිණිච්ච ලෝකයේ විසමූ ලෝකයේ සමසේ හැසිරෙන කෙනා ඔන්න ඔය ඔබ කියපු අය ඔය නෝ වගේ කියනවා. ඒ කියන්නේ අර අජානීය අශ්වයාගේ කස පහර එන්න කලින් එයා দমন වෙනවා වගේ. කියන්නේ යමක් ආයේ යන්න කියලා කියන්න අවශ්‍ය නැහැ අශ්වයාට. ඒ වගේ නින්දාව වැළකෙනවා. ඒ කියන්නේ නින්දාව වැළකෙනවා පව් කරන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ කාරණාවෙන් ඒ උදාහරණයෙන් ගම්ම වෙලා පෙන්නනවා කරපොදි නැති කරනවා නෙමෙයි. යෙදේ වෙන්නේ නැහැ. කාගේ අතින්ද වෙන්නේ නැත්තේ. අන්න මෙතන පැහැදිලි කරන්නේ මේ විසම ලෝකයේ සම හැටියට හැසිරෙනවා කියන්නේ බුදුරණවහන්සේ ගැන තමයි. රහතන් වහන්සේ ඒ විදිහම තමයි. එතකොට එහෙනම් හැමදාම සිහියෙන් ඉන්න පවට ලැජ්ජා බය තියෙන දුක කෙලවරට කරපු කෙනා ඔන්න ඔය විදිහට තමයි වාසය කරන්නේ. ඒක තමයි හිරි කියන සූත්‍රය. ඊළඟ සූත්‍රය කුටිකා කියන සූත්‍ර දේශනාව බුදුරණවහන්සේ ඥායදෙල අහනවා දෙවියෙක් නුඹට කුටියක් නැද්ද? නුඹට කැදලි නැද්ද? ඒ වගේම නුඹට කුල ප්‍රවේණි කියන්නේ කුල කුලයන්ගේ ආපු ස්වභාවයක් නැද්ද? ඒ වගේම ඔබට බන්ධනයක් නැද්ද? බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ කාන්තේම මට කුටියක් නැහැ. ඒ කාන්තේම මට කැදල්ලකුත් නැහැ. ඒ කාන්තේම මට කුල ප්‍රවේණියකුත් නැහැ. ඒ කාන්තේම මම බන්ධනෙන් මිදුණා. බුදුරණවහන්සේ අහන නුඹ මොකද්ද කුටිය කියලා කිව්වේ? මේ මම කුමක්ද නුඹ වහන්සේට ඔය මේ කුටිය කියලා අදහස අදහස් කරේ කුමක්ද? ඒ වගේම කුමක්ද කියන්නේ ඒකට? මොකද්ද නුඹ කැදැල්ල කියලා අදහස් කරේ? කුල ප්‍රවේණිය කියලා. මොකද්ද බන්ධනය කියලා කිව්වේ? බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මම කුටිය කියලා කිව්වේ මවට මව තමයි අම්මටයි මං කුටිය කියලා කිව්වේ. බිරිඳට මං කැදැල්ල කියලා කිව්වේ. පුත්‍රයාට මම කුල ප්‍රවේණිය කුලය අරගෙන යන්න කෙනා හැටියට කිව්වේ. සුෂ්ණාවයි බන්ධනය කියලා කිව්වේ. එතකොටම මවගෙනුත් නිදහස්, බිරිඳගෙනුත් නිදහස්, පුත්‍රයාගෙනුත් නිදහස්, සියලු බන්ධනයන්ගෙන් නිදහස්. දෙවියා කියනවා නුඹ වහන්සේ කාන්තයෙන්ම නුඹට කුටියකුත් නැහැ, කැදල්ලකුත් නැහැ, කුල ප්‍රවේණියකුත් නැහැ. සියලු බන්ධනයන්ගෙන් නුඹ මිදිලා කියලා බුදුරණවහන්සේට දෙවියා කියනවා. ඊළඟ සූත්‍රය සමිද්දි සූත්‍රය. මේක ටිකක් දිගයි. මේකෙත් ලස්සන අර්ථ ටිකක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කරේ රජ ගහනුවර. තපෝදාරාම තමයි වැඩ වාසය කරේ. එතකොට ඒ කාලේ ආයුෂ්මත් සමිද්දි තෙරණුව මේ සමිද්දි භික්ෂුව පාන්දර නැගිටලා මූණ අතපය ඇඟපත හොදා ගන්න තපෝදා නදියට යනවා. තපෝදා නදියට ගිහිල්ලා තමන්ගේ ඇඟපත හොදගෙන එක්සියුරක් ඇතිව සිට ඒ කියන්නේ අඳනේ පිටින් වාසය කරනකොට අර වතුර ටික බේරෙනකන් එහෙම ඉන්නකොට දෙවි කෙනෙක් කැවිදිලා දෙවුදුවක් දෙවුදුවක් කැවිදිලා සමිද්දි භික්ෂුව හර ලස්සන භික්ෂුවා මේ භික්ෂුවට මෙන්න මේ විදියට ගාතාවක් කියනවා අබුත්වා භික්ඛසි භික්ඛු නහි නහි බුත්වාන භික්ඛසි බුත්වාන භික්ඛු භික්ඛස්සු මාතං කාලෝ උපච්චගාති දෙවියා කියනවා මහන නෝලදා සිඟහි ඒ කියන්නේ වළඳ නැතුව නුඹ පින්දපාත යන්නේ හිඟමන යන්නේ ඊට පස්සේ නුඹ වළඳාම වළඳා සිඟමන යන්න බලන්න මේකේ මේ අර්ථ ටික කුළුප්පල පෙන්වන්නේ නුඹ මහාන නෝලදානේ සිංගමන යන්නේ පින්ඩපාත යන්නේ නෝලදානේ නුඹ වළඳා පින්ඩපාත යන්න සිඟමනේ යන්න. ඊළඟට කියනවා මහාන මේ නුඹ මේ වළඳා පින්ඩපාත යව. නුඹගේ මේ තරුණ කාලය ඉක්මවා නොයත්වා. නුඹ එය වළඳත්වා. තරුණ කාලය ඉක්මවා යන්න එපා කියලා දෙවියා වොන්න මේ සමිද්ධි භික්ෂුවට කියනවා. සමිද්ධි භික්ෂුව දෙවියට කියනවා මම ওই කාලය මොකද්ද දන්නේ කාලං වෝහං නොජානාමි චන්නෝ කාලෝන දිස්සති මම මේ කාලය මොකද්ද කියලා දන්නේ නැහැ කාලය වැසිච්ච බව මට පේන්නේත් නැහැ දැන් මේ මේ දෙවියා කියන්න උත්සාහ කරන්නේ පංචකාමයෙන් භුක්ති විඳින්න කියලා වළඳන්න කියන්නේ පංචකාමයන් පංචකාමයෙන් භුක්ති විඳීම පින්ඩපාත යන්න කියනවා පින්ඩපාතය කියලා පංචකාමයෙන් භුක්ති විඳින්න කියනවා ඔය තරුණ ජීවිතේ විනාශ කරගන්න එපා කියනවා බා පංචකාමයෙන් භුක්ති විඳින්න නැතුව එතකොට මේ සමිද්ද භික්ෂුව කියන ඔය කාලේ මම දන්නේ නැහැ. ඔය කාලේ වැසිච්ච බවක්, වැසුණු බවක් මට පේන්නේ නැහැ. ඒ වගේම මම මේ ඔය කාලේ ඔබ කියන ඔය කාලය ඉක්මවන්නට කලින් මේ කාලේ මාව ඉක්මවන්නට කලින් මම නෝලදා භික්ෂාව මේ වඩිනවා. පින්න පාත වඩිනවා. නෝලදා සිංගමණේම වඩිනවා. මේ කාලේ ඉක්මවන්න කලින්. එතකොට මෙතන මේ මේ කියපු කරුණ කරුණු ටිකේම ලස්සන අර්ථ ටිකක් තියෙන්නේ. දැන් දෙවියා කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලයනේ. මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල පංචකාමයන් භුක්ති විඳින්න කියනවා. පංචකාමයන් භුක්ති විඳින්මින් තමයි මේ ජීවිතය ගත කරන්න කියන්නේ. ඔය කාලේ මට වැටහෙන්නේ ඕකේ සාරත්වයක්. ඕක මට වැහිච්ච බවක් පේන්නේත් නැහැ. ඒ කියන්නේ පංචකාමයන් භුක්ති විඳින එක දැන් වැහිලා කියලා නේද? ඒක මට වැහිච්ච බවක් පේන්නේත් නැහැ. හැබැයි ඔබ ඔය කියන කාලේ ඉක්මවන්න කලින් මම නෝලදාම පින්ඩපාත වඩින්න උත්සාහ කරනවා. දැන් ඔබ ඔය කියන කාලේ ඉක්මවන්න කලින් දැන් ඔබ කියනවනේ කාලේ ඉක්මෙනවා කියලා. ඒක ඉක්මවෙන්න කලින් මම නෝලදා පින්ඩපාත වඩින්න උත්සාහ කරනවා. ඊළඟට සමිද්දි භික්ෂුවට අර දෙවියා පොළවට ඇවිදිලා පොළවේ පිහිටලා මේ සමිද්දි භික්ෂුවට කියලා මෙහෙම මහාන භික්ෂුව නුඹ තරුණ පැවිද්දෙක් ලස්සන කෙස් තියෙන ලස්සන ශරීරයක් තියෙන පැවිද්දෙක් යොවුන් වියේ පසුවන්නේ. පළමු වයසින් යුක්තතාව. කාම ක්‍රීඩාවලට යුක්තයි. කාම ක්‍රීඩා කරන කාලේ. ඇයි කාම ක්‍රීඩා නොකරන්නේ? ඔබ මානසින් කනුබව මානසින් කාමයෙන් අනුභව කරන්න. ඔබ මෙලොව පස්කම් පස්කම් පස්කම් සැප විඳින්න. මෙලොව පස්කම් සැප විඳින්න නැතුව ඇයි පරලොව සැපක් පස්සේ යන්නේ? පරලොව සැපක් හොයන්නේ ඇයි? දැන් මේ හිතන්නේ දැන් දෙවිවරු දැන් මේ මේ මේ කියනකොට තේරෙන්නේ නැද්ද එහෙනම් දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපුවද ඔක්කොම ඉන්නේ? නෑ. ධර්මයේ දන්න අල්පයා ඉන්නේ. එතකොට දැන් මේ හැමෝම දන්නේ මොකද්ද? ඊළඟ ජීවිත සැප ලබන්න මේ පැවිදි කරන්න, පැවිදි වෙන්න. බුදුරණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සත්‍යමයිතුන සූත්‍රය. මයිතුන කියන්නේ අර පැවිද්ද කිලිට වෙන කරුණු හතක්. ඒකේ හයක්ම තියෙන්නේ කාන්තාවන් සම්බන්ධයෙන්. අවසාන එක තියෙන්නේ බඹසර රකින්නවා නම් දිව්‍ය සැපව ලබා බලාගෙන පැවිද්ද කිලුටුයි කියනවා. බඹසර රකින්නවා නම් දිව්‍ය සැප බලාගෙන. ඒ කියන්නේ ඊළඟ ජීවිතේ සැප බලාගෙන අන්න බඹසර කිලුටුයි කියනවා. එතකොට එහෙමනම් දැන් ලෝකයේ සමාජයේ හැඟීම් මොකද්ද? දැන් මේ දෙවියා කියන්නේ දැන් කාමයන් අතහැරලා අති අනාගතේ කාමයන් බලාපොරොත්තු වෙන්නේ. හිතන්නේ පැවිදිලා මොකද කරන්නේ? දිව්‍ය සැප ලබන්න එන්නේ දැන් එයාලා ළඟට එන්නයි මේ හදන්නේ කියලා. ඊළඟට මේ මේ මා මේ සම්දිත්තික වූ දැම්ම භුක්තිය දෙන මේ කාමයන් අතහැරලා අනාගත අනාගතයේ කාමයන් පතන්න එපා දැන් කාමයන් භුක්ති දෙන්න කියලා කියනවා. සමිද්දි භික්ෂුව මේ දෙවියට කියනවා න කාහං ආවසෝ සම්දිත්තිකං හිත්වා කාලිකං අනුදහ වාමි. ඇවැත්නි මම මේ මේ ලෝකයේ සැප අයින් කරලා මේ ලෝකේ ලබන්න තියෙන සැප අයින් කරලා ඔය කාමයන් ඔස්සේ කා ඒ කියන්නේ කාලයක ඒ කියන්නේ මේ කාලකදී පමණක් ලබන්න තියෙන මේ සැප ඔස්සේ යම යන්නේ නැහැ. දැන් අප මාට මේ දැන් දැන් තියෙන මේ සැප තියෙද්දි දැන් සැපක් භුක්ති විඳිනවා. ඒක පේන්නේ නැහැ නේද දෙවියන්? මම ওই කාලික කාලික සැපක්. ඒ කියන්නේ මොහොතකට සුළු කාලයකට තියෙන මේ සැපකටම යන්නේ නැහැ. මට අවශ්‍ය නැහැ. මේ ඔය ඔබ කියන ඔය කාලයේ ඔය ඔය සැපය මේ කාලයකට පමණක් ලැබෙන සැපයක්. මම ඒක හරහා ඒක ආපස්සේ යන්නේ නැහැ. මේ කාමයෝ කියන්නේ කාලිකයි. කාම සැපේ කියන්නේ කාලිකයි. කාමයන්ට කොච්චර බුදුනස උදාහරණ දීලා තියෙනවද? මස්වැදැල්ලක් වගේ. ගහකට නැග්ග මිනිස්සෙක් වගේ. ඊළඟට මස් කට්ටක් වගේ. හුලුවත්තක් වගේ. ගොඩක් උදාහරණ දීලා තියෙනවා. කුෂ්ඨ රෝගියෙක්ගේ කුෂ්ඨ සැපය වගේ. ඔය හැම කියපු උදාහරණයකම පුංචි සැපයක් තියෙනවා. කුෂ්ඨ සැපයක් තියෙනවා. මස් කට්ටේ සැපයක් තියෙනවා. හැම එකම පොඩි සැපයක් තියෙන හැබැයි ඒ සැපය තුල තියෙන්නේ ඒ සැපය වැරදි පැත්තට තියෙන්නේ. කුෂ්ඨයේ තියෙන සැපේ තියෙන්නේ වේදනාව වැඩි වෙන්න తాවකාලික සැපයි. හැබැයි ඒ తాවකාලික සැපයෙන් වේදනාව වැඩි වෙනවා. ඒ කුෂ්ඨයේ සැපේ අයින් වෙච්ච ගමන් වේදනාව වැඩි. මස් කට්ටේ තියෙන අර බල්ලට තියෙන ලේ රහ එන්නේ තමන්ගේම ලේ. කට්ට හපන්න හපන්න විදුලි මහ තුවාල වෙලා එයාගේම ලේ. ඒ රසයේ භුක්ති විඳිනවා. හැබැයි තමන්ගේම ලේ. රසය తాවකාලික සැපයක් තියෙනවා. හැබැයි සැපේ තියෙන දුකක්. කාමයන් කියන්නේ ඒ වගේ. කාමයේ භුක්ති විඳීමක් තියෙනවා. හැබැයි ඒ කාමයේ තුල රැස්වන්නේ නැවතත් පහතට දුකකට යන්න දෙයක්මයි. අන්න මේ සමිද්ද භික්ෂුව කියනවා මේ කාමයන් කියන්නේ කාලිකයි. බොහෝ දුක් ඇති. බොහෝ වෙහෙසකින් දෙන දෙයක්. මේ මෙන්න මේකේ දෝෂ වැරද්ද ගොඩක් තියෙනවා. අන්න ඒ නිසා මේ කාලයකට අයිති දෙයකට පස්සෙම යන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මය ඔන්න ඔය ආදීනව දැකලා බහෝ දුක්ඛෝ බහුපායාසෝ ආදීනෝ එත්ත බිහියෝ සම්දිට්ඨිකෝ අයන් ධම්මෝ අකාලිකෝ එහිපස්සිකෝ උපනායිකෝ පච්චත්තං වේතබ්බු විඤ්ඤෝහි මෙන්න මේ මේ ප්‍රත්‍යක්ෂයෙන් දැන් දකින කාලයකට අයිති නැති ඇවිත් බලන්න කියන්න පුළුවන් තමා තුළින් දකින ප්‍රඥාවට අවශ්‍ය ගෝචර ප්‍රඥාවෙන් දකින මේ ධර්මයේ කරා යොමු වුණ යන්නේ ඒකයි කියන්නේ. හැබැයි මේක කියද්දී මේ දෙවියගේ හිත හිත හරි ගියා. දැන් දෙවියා දෙවිදුවක්. මේ දෙවිදුව හිතන් හිටියේ මොකද්ද? කාමයේ තමයි වටිනාම දේ හැටියට. නමුත් මේ සමිද්දි භික්ෂුවගේ මේ කතාව අහලා මේ දෙවියට හරි සතුටක් ඇති වුණා. මේ දෙවියා කියනවා භික්ෂුව මේ කාමය කාලිකයි. මේ කාමය දුක් ඇති. මේ කාමය බොහෝ ආයාස තියෙනවා. බොහෝ දුක් උපායාස තියෙනවා. ඉතින් ඔය අකාලික ඒහිපස්සික ඕපනායක පච්චත්තම් වේතබු විඤ්ඤෝහි ගුණයෙන් යුක්ත ඔය භාග්‍යතුන් වහන්සේගේ ඔය අකාලික ධර්මය මට දේශනා කරන්න කියන. මොකද්ද අකාලික ධර්මය කියලා අහනවා. දැන් මේ දෙවි දෙවියට දෙවදුවට තේරෙනවා මේ කාමයන් කියන්නේ කාලික උදයක් කියලා. ඊට පස්සේ මේ සමිද්දි භික්ෂුව දෙවිදුවට කියනවා අනේ මම අලුත් එක්කෙනෙක් අහංකෝ ආවසෝ නවෝ අචිර පබ්බජිතෝ අදුනාගතෝ ආදුනාගතෝ මම අලුතෙන් මේ පැවිද්දට ආවේ. මේ ධර්ම විනය මම බොහොම පොඩ්ඩයි දන්නේ. මම විස්තර වශයෙන් කියන්න දන්නේ නැහැ. අන්න භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරන රතිගහ නුවර තපෝරා තපෝදාරාමේ ඔබ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිලා ওই ප්‍රශ්නේ අහන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ දෙන පිළිතුර පිළිගන්න. ඒතර බලන්න දැන් මේ දෙවියා එක මේ සමිද්දි භික්ෂුව යම් කතාවක් සිදු වුණානේ. එතකොට යම් වැටහීමක් ඇති වුණානේ. දෙවියාගේ පැහැදිලි මැති උනේ ඒ භික්ෂුවගේ කතාව අහලානේ. ඉතින් අද කාලේ එහෙමනම් මගේ දෙවි කෙනෙක් මාත් එක්ක කතා කරලා තවත් මෙයා යාළු කරගන්න ඕනේ කියලා කටයුතුනේ කරන්නේ නේ. ඒතර බලන්න මේ ශ්‍රාවකත්වයේ ලක්ෂණ දැන් මේ ශ්‍රාවකයාට තේරෙනවා එහෙනම් දැන් මෙයාට ධර්මය අවබෝධ කරගන්න හොඳ නුවණක් තියෙන බුදුරණවහන්සේ ළඟට යොමු කරන්න ඕනේ කියලා. ආයි මගේ මට්ටම මම දන්න කාරණාවයි කියන්න ඕනේ නැහැ කියලා. ශ්‍රාවකයා හැම වෙලෙම යොමු කරන්නේ බුදුරණවහන්සේ කරාමයි. ඊළඟට මේ දෙවියා කියනවා නකෝ වික්කු සූකරෝස්සෝ භගවා අම්මේ උපසංගමිතුම් අනේ භික්ෂුව බුදුරන් වහන්සේ ළඟට මට යන්න අපහසුයි. මට යන්න ඉච්චර ලෙහෙසි වැඩක් නෙමෙයි බුදුරන් වහන්සේ ළඟට. අඤ්ඤේහි මහා සක්කේහි මහා සාක්‍ය ඇති දෙවිවරු බුදුරන් වහන්සේ වට කරගෙන ඉන්නේ. අපට ඒ ළඟකටවත් යන්න බෑ. සචේකෝත්වම් වික්කුතම් භගවන්තං උපසංගමිත්වා ඒතමත්තම් පුච්චෙය්‍යාසි මයම්පි ආගච්ඡෙය්‍යාමේ ධම්ම සවනායාති ඔබ ගිහිල්ලා බුදුරණවහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහන්න මමත් ඊට පස්සේ ඒක අහගෙන ඉන්නම් මගේ ප්‍රශ්නයක් හැටියට අහන මොක අහගෙන ඉන්න එතන බලන්න ඒ කතා කරන්න ආපු දෙවියට බුදුරණවහන්සේ ළඟට යන්න ඒ කියන්නේ බුදුරණවහන්සේ ළඟට දිවුර යනකොට මහේසාක්‍යය තමයි ඉස්සරහම යන්නේ දැන් අපි හිතමු කවුරු හරි ප්‍රභූ කෙනෙක් දැන් බුදුරන් වහන්සේම ගිහි ගිහි අය අතට බැලුවොත් ඒත් ඉස්ලාම ඉන්නේ රජවරු ලොකු මොකද උත්සවයකට ආවොත් නැත්නම් අපි හිතමු මොනවා හෝ රජ තැනක උත්සවයක් තියෙනවා එතනත් මුලින්ම ඉන්නේ ප්‍රභූ ටිකනේ අවසානයේ තමයි අනික් කට්ටිය ඒ වගේ තමයි දිව්‍ය දෙවියෝ අතරත් ඉතින් මේ දෙවිය දෙවදුව කියනවා <coughs> බුදුරන් වහන්සේ ළඟට යන්න මට අමාරුයි මහේසාක්‍යයා ඉන්නව වට කරගෙන ඔබ ගිහිල්ලා ප්‍රශ්නේ අහන්න මම ධර්මය අහගෙන ඉන්නවා. එතකොට මේ සමිද්දි භික්ෂුව එහෙම කතා කරලා ඉවර වෙලා බුදුරණවහන්සේ ළඟට යනවා. කියලා වන්දනා කරනවා. වන්දනා කරලා බුදුරණවහන්සේට විස්තරය කියන මම මේ විදිහට පැම්පහසු වෙවි ඇඟපත හොදගෙන ඉද්දි මම ඇඟ වේලමින් ඉන්න අවස්ථාවේදී දෙව්දුවක් ඇවිදilla මගෙන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. අබුත්වා භික්කසි මේ නොවලදා පිණ්ඩපාත යන්නේ ඇයි වළඳා පිණ්ඩපාත යන්න මේ කාමයන් ගැන කිව්වා ඊළඟට මං කාමයන්ගේ හිස්ස භාවය පැහැදිලි කරා ධර්මයන්ගේ අකාලිකත්වය පැහැදිලි කරා ඊළඟට මගෙන් ධර්මය අහුවා මම අලුත් කෙනෙක් වම කියන්න දන්නේ නැහැ බුදුරණවහන්සේගෙන් අහන්න කිව්වා ඊටසේ බුදුරණවහන්සේගෙන් අහනකොට පස්සේ ඒ දෙවියා කියනවා මට බුදුරණවහන්සේ ළඟට එන්න විදියක් නැහැ අපි අල්පේ ශාක්‍යයි මහේ ශාක්‍ය දෙවිවරු ළඟට ඉන්නවා ඔබ ගිහිල්ලා අහන්න මම අහගෙන ඉන්නම් කියලා මට කිව්වා ස්වාමීනි මෙන්න මේ දෙවියා දෙවුදුව මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් තමයි මගෙන් ඇහුවේ මේ අකාලික වූ ඒ කියන්නේ කාලික කාමයන් ඉක්මවන අකාලික ධර්මය කියන්නේ මොකද කියලා ඇහුවා. එහෙම මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවාට පස්සේ අර ඈත තමයි දැන් දෙවියා ඉන්නේ. ඒවන් උත්තේසා දේවතා ආයස්මන සමිද්දින්ගතද වෝජ. දැන් උන සමිද්දි භික්ෂුවට කියනවා පුච්චි වික්කු පුච්චේ පුච්ච බික්කු පුච්ච බික්කු අයම්මි අනු මම අහගෙන ඉන්නේ භික්ෂුව මං අහගෙන ඉන්නේ භික්ෂුව ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නේ අහන්න. එතන දෙවියා අහගෙන ඉන්නේ. දෙවියාට අර භික්ෂුව කතා කරන්න පුළුවන්. බුදුරණවහන්සේ ළඟට එන්න බෑ. කියනවා මං අහගෙන ඉන්නේ භික්ෂුව ප්‍රශ්නේ අහන්න. ඔන්න ප්‍රශ්නේ අහුවට පස්සේ දැන් බුදුරණවහන්සේට ප්‍රශ්න කිව්වනේ. බුදුරණවහන්සේ දෙවියා අමතලා අතකෝ භගවා තන් දේවතං ගාථායජ්ජ භාසි. ඒ දෙවියට දැන් කතා කරනවා. කතා කළා බුදුරණවහන්සේ ගාතාවක් කියනවා. අක්ඛේයං සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අකේයං අපරිඥාය යෝග මායන්ති මච්චුනා. හැබැයි දුන්න අර්ථය නම් ගැඹුරු කාරණාවක්. දෙවියට තේරුණෙත් නැහැ. අකේයේච පරිඥාය අඛාතාරං නමඤ්ඤති සංඤිතස්සන හෝති इति යේනං වජ්ජාන තස්සාති සචේ විජානාසි වදේහි අක්ඛාති. ඔන්න මේ ප්‍රශ්නේ බුදුරන් වහන්සේ දෙවියගෙන් අහනවා. මේ ගාතාවක. මොකද්ද? අක්ඛේය කියලා කියන්නේ පින්වතුනේ දැන් මේක නම් ස්කන්ධ කියලා විවහාරයකුත් දෙනවා. නමුත් ලොකු ප්‍රශ්නිකුත් නෑ. නමුත් අක්ඛේය කියලා කියන්නේ විවහාරයක්, නම් කිරිල්ලක්. ඒ කියන්නේ දැන් බුදුරණවහන්සේ නිබ්බේධික සූත්‍රය පැහැදිලි කරනවා යම් යම් ආකාරයකද හඳුනා ගන්න හඳුනා ගන්න ඒ ආකාරයෙන් නම් කරන්නේ. එතකොට මේ සංඥා විපාකයක් හැටියට නම් කිරිල්ල. එතකොට මේ ලෝකයේ තියෙන්නේ මේ නම් කිරීමෙන් හඳුනාගත දෙයක්. ඒ කියන්නේ නම් කිරිල්ලත් එක්ක තමයි මේ ලෝකයා මේ හැම දෙයක්ම හඳුරගෙන තියෙන්නේ. යම් නම් කිරිල්ලක් එක්ක. මේක තව ටිකක් අපි ගැඹුරට යනකොට නාම රූප ක්‍රියාකාරසි තමයි එන්නේ. ඊට පස්සේ ඒක තුලමයි පිහිටලා ඉන්නේ. නිවිට්ටං නාම රූපස්මින් අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති බුදුරණවහන්සේ ද්වේතානපස්සනා සූත්‍රයේදී ගාතාවක් කියනවා. නිවිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මොඤ්ඤති. මේ දෙවියන් සහිත දෙවියන් බමුන් සහිත මේ ලෝකය දිහා බලන්න කියනවා. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවක. අනාත්මදී ආත්ම වශයෙන් අරන් ඉන්න මේ දෙවියන් සහිත ලෝකය දිහා බලන්න කියනවා. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති නාම රූපයට බැසගෙන මේ සත්‍ය බව හංගිනවා යේන යේන හි මඤ්ඤ චතෝතං හෝති අඤ්ඤතා මේ යම් යම් ආකාරයකද මඤ්ඤනාවේ ඒ ආකාරම අඤ්ඤතාවය ඔන්න පටිච්චසමුප්පාදයේ ඔක්කොම විග්‍රහය එතන තියෙනවා. නාම රූපය තුල රිංගගෙන නිවිට්ටං නාම රූපස්මි ඉදං සච්ඡන්ති මඤ්ඤති මේ ඇත්තයි හඟි. දැන් එතකොට මෙතන මේ නම් කිරීමත් එක්ක මේ මේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේක තුල හඳුනගෙන මේ තුල පිහිටලා මේක පිරිසිඳ නොදක අන්න මායя වසගෙට ගිහිලා තියෙනවා. කුමක්ද? මෙන්න මේ නාම රූපයට බැස ගැනීම. දැන් හොඳට හිතලා බලන්න මම අර කලින් කියපු කාරණාව. දැන් අපට උපදීන්නේ අපට සංඛාර එන්නේ මේ ලෝකයේ ඇති දෙයක් හැටියට. ඇති දෙයක් කියලා අපට ලැබුණ ක්‍රියාවලිය පටිච්චසමුප්පාද ක්‍රියාවලිය මේ නාම රූප ක්‍රියාකාරීත්වය නොදකපු නිසා. දැන් මහා නිදාන සූත්‍රය පැහැදිලි කරනවා නාම රූප විඥාන අන්‍ය ප්‍රත්‍යසාවයත් එක්ක ඉක්මවන්නේ නැහැ. එතකොට මේ ක්‍රියාකාරීත්වයට තමයි පින්වතුනි මේ ලෝකය කියලා කියන්නේ. දැන් මේක තුල බැසගෙන අනාත්ම මූදේ ආත්ම වශයෙන් බැසගෙන දැන් අපට අනාත්ම බව හම්බුනෙත් නෑ අනිත්‍ය බව හම්බුනෙත් නෑ ආත්ම වශයෙන් බැසගෙන නාම රූපයටම රිංගගෙන හිතනවා මේක ඇත්තයි කියලා. ඇසින් රූප දකින්නකොට අන්නේ දැකපු දේ ඇත්තයි කියලා හිතනවා. අන්න යා ඒ තුලම පිහිටලා ඉන්නේ. ඒක පිරිසිදු හොයන්නේ නැහැ. බුදුරණවහන්සේ ඇත්තයි කියලා හොයාපු කාරණාව අයින් කරන්න නෙමෙයි කියන්නේ. දැන් ඔක බොරුයි කියලා දකින්න නෙමෙයි එකපාරට කියන්නේ. පිරිසිදු හොයන්න. පිරිසිදු හොයනකොට අනාත්මව හම්බ වෙනවා. අන්න අපතිත්‍ිත වෙනවා. අන්න එයා දකිනවා යේන යේන හි මඤ්ඤති අතෝතං හෝති අඤ්ඤතං. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාය ඉදං උපජ්ජති කියන ආර්ය න්‍යායයට හම්බ වෙනවා. ප්‍රඥා චක්කුසේ යන්න හම්බ වෙනවා පිරිසිඳ හොයනකොට. අන්නේ පිරිසිඳ හොයන තැනදී මායя ඉක්මවනවා. නමුත් මායяගේ වසඟේ ඉන්නේ කියනවා මෙන්න මේක පිරිසිඳ හොයන්නේ නැතුව ඒ තුල පිහිටලා ඒහා එකතුලා ඉන්නකොට. එතකොට නම් මෙතන මේ දෙවියන් ලොකු ගැඹුරු දෙයක් දැන් විග්‍රහ කරේ. දැන් මේ කාමයන් ඉක්මවන මේ ධර්මයේ නිහන්නේ. ඔන්න ඊළඟට ආයෙ කියනවා අක්ඛේයි යාජ පරිඥාය අක්ඛාතාරං මඤ්ඤති. මෙන්න මේ නම් කිරිල් නැත්නම් මේ ලෝකේ විවහාර මෙන්න මේව පිරිසින දැකලා මෙන්න මේ සියල්ලක්ම මඤ්ඤණා වශයෙන් ඉක්මවලා. ඒ කියන්නේ නම් කිරිල් ඒ සංඥා ඒ ලෝකේ විවහාර මේ සියලුම දේවල් මඤ්ඤණා නොවනකොට දැන් අපි ගත්තොත් මූලපරයය සූත්‍රයේ පැහැදිලි කරනවා සියල්ලක මඤ්ඤති. පඨවි මඤ්ඤති, ආපෝ මඤ්ඤති, තේජෝ මඤ්ඤති, වායෝ මඤ්ඤති, ආකාශ මඤ්ඤති, දේවතා මඤ්ඤති, අරූපාවචර මඤ්ඤති, ditta සුත මුත විඤ්ඤාත මඤ්ඤති. ලෝකේ ඔක්කොම තියෙන මොකද්ද? මඤ්ඤනා. මඤ්ඤනාවක් කියන්නේ මොකද්ද? මේක ඇති බව නාම රූපයට බැසගෙන මේක ඇති බව හිතනවා, හඟිනවා. මේක තියෙනවා ස්ථිරයි. අපට මොකද ඒ ස්ථිර බව හම්බුන්නේම අපට සත්‍යම දැකපු නිසා මට මේක ඇති බව හම්බ වෙලා. මම ඒක හැර හැම වෙලෙම කියන්නේ නාම රූපය කියනකොට අපට මගේ නාම රූපයක් හැටියට මම දාපු නාම රූපයක් හැටියට හම්බුනා නම් අපි නාම රූපය දැකලා නැහැ. අපි නාම රූපය තුන මම කියලා බහැගෙන ඉන්නේ. අපි නාම රූපය කියලා දාගත්තේ මම නම් කරපු දෙයකට. නමුත් මෙතන පැහැදිලි කරේ මොකද්ද? මේ නාම රූපය කියලා කියන්නේ මොකද්ද? නාම රූපය කියලා කියන්නේ ප්‍රඥා චක්කුසේට ආචිදයක් නාම රූපය දකිනකොට මම කියලා බැස ගැනීම අයින් වෙනවා. නාම රූපයේ නොදැකීමත් එක්ක පිරිසිඳ හොයන්නේ නැති වෙනකොට නාම රූපයට බැස ගන්නවා ආත්ම වශයෙන් දැක ගන්න. අන්න අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකන් නිවිට්ඨ නාම රූපස්සං ඉදස් සත්‍යන්නේ මඤ්ඤති කියන්නේ ඒකයි. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් පිරිසිඳ දැක්කොත් මේ අපට මේ ලෝකයේ නම් කිරිලි විවහාර පැවැත්ම එන්නේ කොහොමද? පිරිසිඳ හොයනවා කියන්නේ ඒක. මේක සකස් වෙන්නේ කොහොමද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් ලෝකයා එකතු වෙනකොට එකතු වෙච්ච ලෝකය ඇති වෙන්නේ කොහොමද කියලා පිරිසිදු හොයන් යන තැනදී මඤ්ඤණාව ඉක්මවනවා. ඒ මඤ්ඤණ ඒ අකා ඒ පැනවීම ඔක්කොම සියලු මඤ්ඤණා ඉක්ම වෙලා. අර මූලපරය සූත්‍රය කියනා වගේ අර දිට්ඨ සුතමුත විඤ්ඤාත පට ව්‍යාපෝදජෝ වායෝ මෙලව පරලව දිව්‍ය බ්‍රහ්ම මේ සියලු මඤ්ඤණා ඉක්මවලා. අන්න සියලු පැනවීම ඉක්මවලා. මෙන්න මේම යම් කිසි කෙනෙක් මේ මඤ්ඤණාවල් ඉක්මවනවාද අන්නේ කෙනාට ඔබ ඔය කියපු දැන් ඔය කාමයන් කියපු ඔන්න ඔය කාරණා අන්න ඒවා ලැබෙන්නේ නැහැ. දැන් කාම සැප කියපු කාරණාවනේ කිව්වේ. ඒතකොට ඒ කාරණා තමයි උත්තර දෙන්නේ. ඔන්න ඔය විදිහට යම් කිසි කෙනෙක්ට මේ මඤ්ඤණාවල් කියන්නේ සියල්ලක්ම ඉක්ම වෙනවා නම් ඔය කම්සැප විඳිනවා කාමයේ කියන ඔය කාරණාව. නැත්තම් ඔය කෙලෙස් ඔය කියපු කාරණාවක් ලැබෙන්නේ නැහැ. නතස්සත්ති ඒ දෙයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ දේ නොලැබෙන විදිය තමයි දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල මේ විග්‍රහ කරේ කුමක්ද නොලැබෙන විදිය? පිරිසිඳ හොයනකොට මේ නම් කෙරිල්ල විවහාර මේ සකස් වීම පිරිසිඳ හොයන තැනදී තමයි ඒක ඉක්මවපු අවස්ථාවේදී තමයි අර නම් කිරිල්ල ඉක්මවන්නේ. එහෙම ආය ඔබ දන්නවද කියලා අහනවා. සචේ විජානාසි වදේ යක්ඛාවේ. දෙවිය ඔබ එහෙම අය කවුරුද දන්න ඉන්නවද කියන්නේ දැන්. එයා දැන් රහතන් වහන්සේ කියන්නේ නොදැපු දන්න නැති කෙනෙක්නේ. එයා දන්නවනම් අර වගේ කතාවක් සමිද්ද භික්ෂුවෙන් අහන්නේ නැහනේ. එතකොට එයා එහෙම කෙනෙක් දන්නවද කියලා දැන් බුදුරණවහන්සේ අහනවා. දැන් ඉස්සලා බුදුරණවහන්සේ ළඟට ආයේ නැහැ දන්නේ නැහැ. එහෙම කෙනෙක් ගැන දන්නේ නැහැ කියනවා. දැන් අපිට රහතන් වහන්සේ ගැන මතක් වෙන්නේ රහතන් වහන්සේ ගැන බුදුරණවහන්සේ ගැන කියනකොට අපිට අර රූපයත් එක්ක නෙමෙයි වෙන්නේ. දැන් රූපේ දෙවියා දකින්න නැතිනේ. රූපයත් එක්ක නෙමෙයි. මේ මේ මේ කරුණොත් එක්ක ඊළඟට හැබැයි දෙවියා දන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. මොකද දෙවියා දෙන උත්තරේ අනේ ස්වාමීනි ඔබ වහන්සේ කියපු ධර්මයේ අර්ථය මට තේරෙන්නේ ඔය කියපු කාරණා මට තේරෙන්නේ අනේ ස්වාමීනි මට ඕකේ අර්ථය විස්තර වශයෙන් කියලා දෙන්න. එතකොට මේ පිරිසිඳ හොයන්න කිව්වේ මොකද්ද? රහතන් වහන්සේ කියන්නේ කවුද? ඒ කිසි දෙයක් ඒ දෙවිය දන්නේ නැහැ. ඒ කියපු කාරණා වැටහුණේ නැහැ. අන්න මට කියලා දෙන්න කිව්වා. බුදුරණවහන්සේ ආයෙ කියනවා සමෝ විශේෂී උදවා නිහිනෝ යෝ මඤ්ඤතිසෝ යවදේත තේන. ඔන්න පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් සම කියන්නේ මාන තුන සම ඒ වගේම හීන උසස් මෙන්න මේ මාන තුන එක තමයි යම් කිසි කෙනෙක් විවාද කරන්නේ යම් කිසි කෙනෙක් වාදයකට තර්කයකට පැටලෙන්නේ කොහොමද? තමන් සමයි තව කෙනෙක් එක්ක නැත්නම් තමන් ශ්‍රේෂ්ඨයි අනික් කෙනාට වඩා තමන් හීනයි. මෙන්න මේ කාරණා තුන එක තමයි වාදයකට යන්නේ. තීසු ත්‍රිවිදේසු අවික මේ දැන් සියලු මාන ඉක්මවලා මේ සියලුම මාන ඉක්මවලා සමතේ හැසිරෙන ඔය කිසිම වාදයක් නැතිව සියලුම වාද ඉක්මවලා සමතේ ඒ කියන්නේ තර්ක විතර්ක නැතුව විශිෂ්ට වශයෙන් සමසේ හැසිරෙන විසම ලෝකයේ සමසේ හැසිරෙන මේ සියලු මාන ඉක්මවලා අන්න ඒ බඳු කෙනෙක් ඔබ දකින්නවාද? දැන් මුලින් විග්‍රහ කරලා පෙන්නුවේ පිරිසිදු හොයන රහතන් වහන්සේගේ සත්‍ය ස්වභාවය. ඒක තේරෙන්නේ නැහැ. දුක නොලැබෙන හැටි ධර්මයත් එක්ක. ඊට පස්සේ අහනවා මේ මානය දුරු කරපු ස්වභාවය ගැන. සාදිසමාන, හීනමාන, ඊළඟට උසස් කියන මෙන්න මේ මාන තුන දුරු කරපු ස්වභාවය ගැන අහනවා. ඒ බඳු අය ඔබ දකින්නවද? මොකද ලෝකයේ හැමෝම ඉන්නේ කොහොමද? එක්ක සමයි. එක්ක හීනයි. එක්ක උසස්. ඔය මිම්ම ලෝකෙට තියෙනවා. ඔය මාන්නය අරහත්ත්වයටපත් වෙනකම්ම අපේ යම්කිසි මිම්මක් තියෙනවා. අනාත්ම බව දකින්න දකින්න මනින් නැති වෙනව නෙමෙයි. මොකද්ද වෙන්නේ? මැනීම යෙදෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම නෑ මට හීනක් නෑ හදිසක් නෑ මේ උසස් නෑ උසස් එකක් නෑ පහත් එකක් නෑ සමයකක් නැහැ කියලා අපට ඒ කාරණාව තුළ දැන් අපිට අනිත් අයට සාපේක්ෂව ලොකුවට ඒ අර අපි දන්නේ අර මානිය තද කරගෙන ඉන්නවා කියන ඒකාත්ම නැති වුණාට මෙන්න මේ කාරණාව මම යම් කිසි දෙයකට සාපේක්ෂත්වයක් එක්ක අපි මැනීමක් තියෙනවා ඒ විතරක් නෙමෙයි අපට එතනින් එහා ගියපු තව මැනීමක් තියෙනවා මම මේ ලෝකේ සියල්ලක් මනින්නේ සත්‍ය දකින්න දකින්න දකින්න මොකද වෙන්නේ මම මොකකටවත් සාපේක්ෂත්වයක් කරන්න දෙයක් නැහැ ඇයි මම යෙදෙන්නේ මම නොයෙදෙනකොට හීන හරි උසස් හරි සමහරි සාපේක්ෂත්වයක් යොදන්න විදිහක් අවශ්‍යතාවයක් නැහැ අන්න සාපේක්ෂත්වය ඉක්ම වෙනවා එතකොට ඒ බඳු අය දන්නවද කියලා අහනවා මේ දෙවියගේ මේ දෙවියා කියනවා අනේ ස්වාමීනි ඒක තේරුණෙත් නැහැ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියපු ওই කාරණාවේ අර්ථයත් මට තේරෙන්නේ නැහැ. ඕකෙත් මට විස්තර වශයෙන් කියලා දෙන්න කියලා ආයෙත් මේ දෙවියා බුදුරණවහන්සේගෙන් අහනවා. එතකොට එහෙනම් බලන්න මේ දෙවියාට ධර්මය කියන දේ ඇහිලා නැහැ. ධර්මයේ කියන දේ දන්නේ නැහැ. දැන් සමහර දෙවිවරු ඇවිදilla ලොකු ගැඹුරු ප්‍රශ්න අහනවා. අන්තජට බහිජට කියලා එහෙමත් අර ප්‍රශ්න අහන්නේ. දැන් මේ දෙවියා හැම දෙයක් දන්නේ නැහැ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පහාසි සංකම් පැනවීම සියල්ල ඉක්මවලා. ඔන්න දැන් තේරණ යම් කාරණාවකද කියනවා. සියලු මාන ඉක්මවලා. සියලු සකස් වීම ඉක්මවලා. ඒ වගේම මේ නාම රූප මෙහි සකස් වෙන මේ නාම රූපයේ එක්ක සකස් වෙන මේ තණ්හාව ඉක්මවලා. තං චින්න ගන්තං අනීගං නිරාසං පරියසමානෝ නාජ්‍යගමු. ඒ වගේම ඒ සියල්ලක්ම ඉක්මවලා මේ සියලු ගැට, ඒ කියන්නේ බැඳීම්, ගැට ගැසීම් මේ සියල්ලක්ම මේ සියලු දුක් පරිේෂණ කරන ඒවා මේ සියලු දේවල් ඉක්ම වෙලා ඉක්ම කරපු දෙවියන් දෙවියන් මිනිසයන් සහිත මේ සියලු ස්වර්ගවල සියලු සත්ත්ව වාසවල අන්න ඒ විදිහට ඉක්මවපු සියලු පැනවීම් සියලු මැනීම් සියලු දුක එවැගේම සියලු ගැට ගැහිලි මේ සියල්ලක්ම ඉක්මවීම එවැගේම විශේෂයෙන් ආය කියනවා නාම රූප වල තණ්හාව නාම රූප සකස් වීමේ තණ්හාව ඉක්මවපු කවුරු හෝ මේ සත්තාවාස කිසි දෙයක ඔබ දකිනවද කියලා අහනවා ඒත් බුදුරණවහන්සේ අහන්නේ ඒක දකිනවනම් කියන්න කියලා අන්න ඒ අවස්ථාවේ දෙවියා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියපු අර්ථය මට තේරුණා. ඒ අවස්ථාවේක තේරුණා කියලා කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයත් ගාතාවක් කියනවා පාපංන කෛරා වචසා මනසා කායේනවා කිංචනං සබ්බ ලෝකේ කාමේ පහාවේ සතිමා සම්පජානෝ දුක්ඛංන සේවේත අනත්ත් සංහිතන්ති මේ සියලු පාප කර්ම කයෙන් වචනයෙන් මනසින් තියෙන සියලු පාප කර්ම ඉක්මවලා මුළු ලෝකයේම තියෙන ඒ සියල්ලක්ම ඉක්මවලා ඊළඟට සියලු ලෝකයේ කාමයන් අයින් කරලා කාමයන් ඉවත් කරලා මනාසිහියෙන් යුක්තව අනර්ථ සහිත නැතුව දුකක් හොයන්නේ නැහැ. ඒ කියන්නේ අනර්ථ අනර්ථයක් සහිත වූ දුකක් හොයන්නේ. ඒ කියන්නේ දුක කියන එකත් අනර්ථයක් කියන එකත් එකටමයි යෙදෙන්නේ. අර්ථයක් නැති දෙයක් තමයි දුක. අනර්ථ සහිත වූ දුක කිසිසේත් හොයන්නේ නැහැ. ඒ මොකේද මේ උදෙන උත්තරේ? අර කාමයන්ටනේ එතකොට මේ දේශනාව අග දක්වාම ගියේ මොකද්ද? අර දෙවියා කිව්වා කාමය, සැපය. අන්න එතකොට ඒක මොකද්ද? අනාර්ථ සහිතව දුක. අර්ථයකුත් නැති දුක. අනාර්ථ සහිතව දුක හොයන්නේ නැහැ කියනවා. මේ සියලු පව් ඉක්මවල කයෙන් වචනින් මනසෙන් සියලු ලෝකේ කාමයන් ඉක්මවපු සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරන කෙනා මේ සියලු සියලු අනර්ථ සහිත දුක් ඉක්මවනවා. එතකොට බලන්න එහෙනම් මේ දේශනාව තුළදී මේ දෙවියට කියාගෙන ආපු වර්ථය දැන් බුදුරණවහන්සේ දන්නවනේ දැන් මේ කියන කාරණාව දැන් ඉන්ද්‍රිය ධර්ම දකිනවනේ. නමුත් බුදුරණවහන්සේ මේ පරියායකින් එක කිව්වේ අර්ථ ශූන්‍ය වෙන විදිහට නෙමෙයි. අන් අයට යම් කෙනෙකුට එතන හිටපු තව කාට සමහල්ලාවට භික්ෂූන්ට මේකත් මේක වැටහෙනවා මේක හිතන්න පෙළඹෙනවා. එතකොට දැන් අර දෙවියා මේක තේරෙන්නේ නැහැ කියලා අහන්න අහන්න තව තව අලුත් කරුණු ඉස්මතු වෙන්නේ. ඒක සරලකම් තව කාරණාවක්. දැන් මුලින්ම මේ නම් කිරින් ලෝකයේ ඉවහාර මේ ස්කන්ධ ක්‍රියාකාරීත්ව පිරිසිදු හොයන එක ගැන කිව්වා. ඊළඟට මාන්නය ගැන කිව්වා. ඊළඟට මේ සියල්ලක්ම ඉක්මන ස්වභාවය ගැන කිව්වා. එතකොට ඒ එකින් එක එකින් එක බුදුරන් වහන්සේ ඒ පැහැදිලි කරන කරුණත් එක්ක මේ ධර්ම කාරණා තමයි ටික ටික ඉස්මතු වෙලා එන්නේ. ඉතින් ඒක නිසා අපටත් මේ කියපු කාරණා තුළදී අපි දේශනාව ඉගෙන ගන්නකොට ඇත්තටම අපිට පුළුවන් නම් බුදුරණවහන්සේ කියපු තැනට යන්න මේක අහන්න. ඒ කියන්නේ එතන මම ඒ කියන්නේ පරිසරයට. ඒ කියන්නේ එතන අවස්ථාවට, ඒ අවස්ථාව කියලා කියන්නේ පින්වතුනි මේ එතන දැන් අපි ගොඩක් වෙලාවට මේ ධර්මය අහන්නේ අපි දන්න රාමුවත් එක්ක දාලානේ. ඒ අවස්ථාවට ගියාට පස්සේ තමයි අහන ප්‍රශ්නේ මොකද්ද? කුමක් සඳහාද අහන්නේ? දෙන උත්තරේ මොකද්ද? කොයි ආකාරයෙන්ද? අන්න එතකොට තමයි අර්ථය ගන්න පුළුවන්. පරිසරය නැතුව අර්ථය ගන්න බෑ කවදාවත්. පරිසරය නැතුව අර්ථය ගන්න කිව්වොත් එහෙම අපි දන්න ඔක්කොම දානවා. බුදුරන් වහන්සේට තිබ්බන්නේ එහෙනම් ඔක්කොටම එකක් කියන්න. අය මුකුත් කියන්න ඕනේ නැහනේ. හත් දැන් අපි දන්නවා ඒකායන වයම් බික්කේ මග්ගෝ සත්තානං විසුද්ධිය එක මාර්ගයේ මොකද හතර සතිපට්ඨානෙ. ඉතින් බුදුරන් වහන්සේලා වෙන මුකුත් නොකිය ඉන්න තිබ්බනේ. ධම්මචක්කේ කියන්නත් ඕනේ හතර සතිපට්ඨානෙ ගිහිල්ලා ඒ කට්ටියන්ට කියනවා. පස්වග් භික්ෂූන්ට හැමෝටම සතිපට්ඨානෙ කියවනම් ඉවරයිනේ. නේද? එහෙනම් බුදුරන් වහන්සේ අවස්ථාන කූලව ඒක ඒ කෙනාගේ වැඩෙන විදිහෙන්නේ කිව්වේ. එතකොට අපිත් එහෙනම් ඒ පරිසරයට ගිහිල්ලා බලන්නට ඕනේ දේශනාව. එහෙම නැතුව අපි ධර්මයේ ඉගෙන ගන්න ගියොත් එහෙම අපටත් ඉතින් වල්ගි පාගත්තා වගේ තමයි. ඒ කියන්නේ අර සර්පයාගේ නැත්තෙන් යල්ලුවා වගේ තමයි. අනිත් පැත්තට වෙලා දෂ්ට කරනවා. ඒ නිසා හරියට අපි බුද්ධ වචනේ ඉගෙන ගන්නට ඕනේ. එහෙමනොත් තමයි අපට සැබෑවටම මේ උතුම් වචනය අපේ ජීවිතේ ප්‍රායෝගිකව අර්ථය ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම අර නිතරම පැහැදිලි කරන්නේ ධර්මය අහනකොට අපට මොකද හම්බ වෙන්නේ නැති. යෝනිසි මනසිකාරය කරන්නනේ. මොකද ධර්ම ශ්‍රවණයේදී ධර්ම ශ්‍රවණයේ මගක් වෙන්නට ඕනේ සම්මා දිට්ඨියට. සම්මාදිටියට මගක් වෙන්නට යෝනිසමනසිකාරය ලැබෙන්නට ඕනේ අහම ධර්මයේදී. දැන් ඔන්න පටිච්චසමුප්පාදේ වචන ටික කිව්වා. දැන් මම යෝනිසමනසිකාරය කරන්න කියලා කියන්න දෙයක් නැහැනේ. කියන්න කියනවා කියලා කියන්නේ යෝනිසමනසිකාරය කියලා එහෙනම් අපිට ආයේ අර වචන ටික එහෙම හරෝ හරෝ මේ මේ උතර කණිතරය තියෙන්නේ. යෝනිසමනසිකාරය කරනවා කියන්නේ මොකද්ද? දේශනාව අහපු තැනදී Tamanට ලැබෙනව මොකද්ද? නුවණින් ඉමසන්න ඕනදී. නුවණින් ඉමසන්න ඕනේ Tamanට ලැබෙනවා කියන්නේ මොකද්ද? අන්න තේරුම් ගන්න අවශ්‍ය දේ Tamanට ලැබෙනවා. හිතන්න ඕන දෙයක් ලැබෙනවා. බලෙන් ආයාසයෙන් හිතවන්න දෙයක් නැහැ. ඒකයි ධර්මය අහන්නේ නම් හැමෝම යෝනිසමනසිකාර කරනවද? නැහැ. බුදුරණවහන්සේගේ කී දෙන ධර්මය ඇහුවද? හැමෝම යෝනිසමනසිකාර කරන්නේ නැහැ. මොකද යෝනිසමනසිකාරේ කලියුත් හැමෝටම හම්බෙන්නේ නැහැ. යෝනිසමනසිකාරේ කලියුත් හම්බෙච්ච කෙනාට තමයි මොකද්ද හම්බෙන්නේ? මග සම්මාදිට්ඨිය මග සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාරේ. අන්න මග උපදිනවා. මග උපදින්නේ ධර්මයේ හරියට අහපු කෙනාට. ඉතින් ඒ නිසා අපිත් මේ විදිහට ධර්මයේ ඉගෙන ගත්තොත් අපටත් ඒ මඟ උපදවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා සාවධානව ශ්‍රද්ධාවෙන් යුක්තව ඒකම බුද්ධ වචන අපි ශ්‍රවණය කිරීම තුළින් අපටත් ඒ ධම්මස ඇති කර ගැනීම සඳහා උතුම් මඟ ඉවර කරගන්න හැකියාව ශක්තිය ලැබෙනවා. ඒ සඳහා ඔබ අප සෑම සියලු දෙනාට මේ උතුම් ධර්මයත් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගනිමු. එහෙනම් දැන් විවේක කාලයේ හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කිහිපයක් සාකච්ඡා කරන්නට යෙදුනා. මේ දේශනාව තුළදී අපට සමහර විට අපි නොසිතපු කාරණා යම් යම් විදිහකට ඉස්මතු වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි බුදු දේශනාව පිළිවෙලකට අධ්‍යයනය කිරීමේ වැදගත්කම දැන් ගොඩාක් වෙලාවට අපි අර අපේ හිතට වැඩිච්ච කාරණා විතරනේ අපි කතා කරන්නේ. එතකොට ඒ විදිහට අපි කතා කරන්නේ අපට ඒ ඒ දේශනාව යම් පමණක් තේරලා තියෙනවා. නමුත් සමහර දේශනා තියෙනවා අපි අපේ ජීවිතේ ප්‍රායෝගිකව ප්‍රඥාව වැඩුණාට පස්සේ සමහර කරුණු අපට ඊට පස්සේ තේරෙනවා. ඉතින් ඒක නිසා බුද්ධ භාසිතයේ තියෙන කාරණා අපි ඒ විදිහට ඉගෙන ගැනීම තුළින් අපට ගොඩාක් කරුණු තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. සංයුත්ත නිකායෙම තියෙන තවත් දේශනා කිහිපයක් ඊළඟ දේශනා කිහිපයේ පැහැදිලි කරලා දෙන්නම්. මේ වග්ගෙනම් ටිකක් ගැඹුරු කරුණු කිහිපෙකුත් තියෙනවා. මේක සත්‍ති වග්ගය සත්‍ති සූත්‍රය මේ දෙවි කෙනෙක්ම තමයි බුදුරණවහන්සේ ළඟට ඇවිදilla ගාතාවක් මෙන්න මේ විදිහට කියනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝව මත්තකේ කාමරාග පහනාය සතෝ භික්ඛු පරිබ්බජේති මේ කරුණ නම් මම කරපු දේශනා ගොඩක මම මේක කියනවා මේ දෙවිය ඇවිදලා අහන්නේ මොකද්ද? සැතකින් පහර කියන ආයුධයකින් පහර කරපු කෙනෙක්. හිස ගිනිගත්ත කෙනෙක්. කොහොමද ඉස්සල්ලාම් කරන්නේ? ගින්න නිවන්න උත්සාහ කරනවා. සැතකින් පහර කහපු කෙනා තුවාලේ හොඳ කරගන්න උත්සාහ කරනවා. ඒකනේ කරන්නේ. වෙන දෙයක් කරන්නේ කොච්චර මේකට ඉක්මන් වෙනවද කිව්වොත් වෙන කිසි දෙයක් නොකර ඒකටමයි යොමු වෙන්නේ. කියන්නේ එච්චර අප්‍රමාදී බවක් ඒ කරුණට යොමු වෙනවා. දෙවිය අහනවා අන්න ඒ වගේ. ඒ වගේ කෙනෙක් කොයි විදිහටද හිස ගිනිගත්ත කෙනා ගින්න නිවන්න වෙර දරන්නේ? කොයි විදිහටද ආයුධයකින් පහර කාපු කෙනා ඒ තුවාලය හොඳ කරගන්න වෙහෙසින්නේ? අන්න ඒ වගේ වෙහෙසෙන්නව නේද? වෙහෙසෙන්නව නැ කියනවා. කාමරාගය දුරු කරන්න සිහියෙන් යුක්තව භික්ෂුව වෙන්න මේකට යොමු වෙන්න ඕනේ පැවිද්දා යොමු වෙන්න ඕනේ කියලා දෙවියා කියනවා. කවුද කියන්නේ? දෙවියා කියන්නේ පැවිදි කෙනා පැවිදි භික්ෂුව හරියට මේ කාමර සිහියෙන් යුක්තව කාමරාගේ ප්‍රහාණය පිණිස මහන්සි ගන්න ඕනේ කොයි වගේද? සතකින් පහර කාපු හිස ගිනිගත් කෙනෙක් වගේ. හැබැයි බුදුරන් වහන්සේ කියන්නේ ඒක නෙමෙයි. සත්‍යාවියෝ ඕමට්ටෝ ඩය මානෝ මත්තකේ සක්කායදිටි පහනාය සතෝ බික්ක පරිබ්බජේති. පැවිදි වෙච්ච භික්ෂුව සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස සිහියෙන් යුක්තව හැසිරෙන්නට ඕනේ හරියට හිස ගිනිගත් කෙනෙක් වගේ ඒ වගේම ආයුධයකින් පහර කහපු කෙනෙක් වගේ ඊතා ඉක්මන් වෙන්නට ඕනේ කියන කුමකටද සක්කාය දිට්ඨියේ ප්‍රහාණය කරන්න. දැන් මේ අහපු ප්‍රශ්නේ දුන්න පිළිතුරත් අතර ලොකු පරස්පරයක් තියෙනවා. පරස්පරයක් කියලා කියන්නේ දැන් දෙවියා කියන්නේ කාමරාගේ ප්‍රහාණය කරන්න කියලානේ. එතකොට ලෝකයේ සියලු දෙනාට ප්‍රශ්නේ හැටියට මොකද්ද මතුවෙන්නේ? කාමරාගේනේ මොකද ඒකට හේතුව අපි කාමරාගයේ නිසානේ ප්‍රශ්න තියෙන්නේ අපට. දැන් අපේ ලෝකේ අපි ජීවත් වෙන හැටියට අපි කල්පනා කරලා බැලුවොත් අපට ප්‍රියමනාප රූප සද්ද ගන්ධ පහස කියන දේ ලබා ගන්න නොලැබෙන නිසා ලබා ගන්නත් ඒ වගේම ලැබිච්ච දේ පවත්වන්නත් මෙන්න මේ කාරණා ඔස්සේ ජීවිතය ගත කරන්නේ. එහෙනම් ලෝකයාගේ මූලික ප්‍රශ්නයක් හැටියට හම්බෙලා තියෙන්නේ කාමරාගය. නමුත් මේ කාමරාගය කියන එක කෙනෙකුට පුළුවන් යම් සමාධි බලයකින් නැති කරන්න. කාමරාගය කියන එක යම් සමාධි බලයකින් නැති කරන්න පුළුවන්. බුදුරන් වහන්සේ නමක් පින්ලා දෙන්නේ එතනින් එහා ගියපු දෙයක්. ලෝකයේ විමුක්තිය හොයන සියලු දෙනාට විමුක්තිය හැටියට ලැබෙන්නේ ඔන්න ඕක. බුදුරන් වහන්සේගේ ශාසනයෙන් පරිබාහිරව විමුක්තියක් යමෙක් හොයනවද? ඒ විමුක්තිය හොයන සියලු දෙනාටම විමුක්තිය හැටියට ලැබෙන්නේ මොකද්ද? කාමරාගී දුරු වීම විතරයි. ආලාර කාරාම, උද්ද කරාම පුත්ත, තවත් විවිධාකාර ශාස්ත්‍රවරු විවිධ ක්‍රම උපායන් අනුගමනය කරමින් යමක් පුරුදු කළා. ඒ පුරුදු කර ප්‍රතිපදාව තුළ මොකද ලැබුණේ? කාමරාගය දුරු වුණා. ධ්‍යාන සමාපatti ලැබුවා. එතකොට කාමරාගය කියලා කියන්නේ මොකද්ද? කාමයේ කියලා කියන්නේ සංකල්පමීය රාගයක්. ඒකත් මේ වගේම දේශනාවක තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමයේ කියන්නේ මේ කාමරාගය කියන්නේ සංකල්පමීය රාගය. කාගේ සංකල්පමීය රාගයක්ද? පුජ්‍යලයාගේ සංකල්පමීය රාගයක්. එතකොට කාමරාගය දුරු කරනවා කියලා එනම් කරන්නෙත් මොකද්ද? පුජ්‍යලයා ඒ සංකල්ප මීරාගේ අයින් කළා දාන. වෙන මොකක් හෝ දෙයක් අල්ලගෙන. එතකොට එහෙනම් සංකල්පමී රාගයේ දුරු කළ පමණින් ආත්ම දෘෂ්ටිය මම කියන කාරණාව දුරු වෙන්නේ නැහැ. ඒ සංකල්පමී රාගය ඇති කරන්නේ ඇති කරගන්නෙත් පුජ්‍යලයා. පුජ්‍යලයටම පුළුවන් සංකල්පමී රාගය දුරු කරගන්න. ඒකට වෙන මොනවා හෝ රාගය ඇති නොවන විදිහ වැඩපිළිවෙල කුරු කරන්නට ඕන. ලෝකේ සියලු දෙනාම කරන්නේ අනික බාහිරට පේන්නේත් ඕක. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච කාරණාව පේන්නේ දැන් කාමරාගය කියන කාරණාව රාගයෙන් යුක්තව කෙනෙක් හැසිරෙන්නේ නැත්නම් කටයුතු කරන්නේ නැතිනම් අන්න යාගේ කාමරාගයේ නැති බව ලෝකයට ප්‍රකට වෙනවා. නමුත් සක්කාය දිට්ඨිය කියන කාරණාව දැන් අපි කාමරාගය කියන්නේ සංකල්පයක් තමයි අපි. නමුත් ඒක යම් පමණකට හරි ලෝකෙට විද්‍යාමාන වෙනවා. සමහර අවස්ථාවල. නමුත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම කියන කාරණාව ලෝකෙට කිසිසේත් විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් කාමරාගේ ප්‍රහාණය වීම නම් කොහොමත් පරිචිත්ත ඥානයේ දිවරුන්ට කාටවත් දකින්න පුළුවන් නේ. කාමරාගේ නැති බව. සක්කාය දිට්ඨිය නැති බව දකින්න බෑ. එතකොට අර පුජ්‍යල సంతානයක දුර වෙන ස්වභාවයක් කාමරාගේ. මොකද පුජ්‍යල సంతානෙක ඇති වෙන දෙයක් කාමරාගය. එහෙනම් මේ පුජ්‍යල సంతානෙ දුරු කරන්නත් පුළුවන් කාමරාගය. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන එක පුජ්‍යල సంతානෙක ඇති වෙන එකක් නෙමෙයි. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ පුජ්‍යලයේ ඇති බව ගැනීම වැරදි කියලා ගත්ත එකනේ. එහෙනම් පුජ්‍යල సంతානියක යමක් නැතිවීම නෙමෙයි සක්කාය දිට්ඨිය දුරු වීම කියන්නේ. පුජ්‍යල సంతානියක යමක් තිබීම සහ නැතිවීම කියන එක පරසෙච්ච විඥාන ඥානය සහ දිව්‍යවරුන්ගේ සිද්දලීමේ නුවණට අහු වෙනවා. ඇයි මේ පුජ්‍යලයා තුළ මේක තියනවද නැද්ද කියලා. සක්කාය දිට්ඨිය කියන කාරණාව මම කියලා ගැනීමේ බොරුව වටහා ගැනීම මිසක් මම සක්කාය දිට්ඨිය දුරු කරා නෙමෙයි. ඒ නිසා බාහිර කෙනෙකුට හිත දකින්න පුළුවන් කෙනෙකුට අල්ලන්න බෑ ඒක. ඒකයි බුදුරජාණන් වහන්සේට හැර අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ආය පුළුවන්. ඒ බුදුරන් වහන්සේ යනට පස්සේ එකම එක්කෙනයි බුදුරණවහන්සේගේ ශාසනයේ ඉන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයේ යම් පමණකට තියෙන අනික් අයගේ ස්වභාවය දකින්න පුළුවන්. නමුත් බුදුරණවහන්සේට තියෙන විශේෂ හැකියාවක් ඉන්ද්‍රිය ධර්ම බලලා එතනින් එහා දියුණු කරගන්න අවශ්‍ය කරනවා කියන්න පුළුවන්. ඒක අනිත් කාටවත් නැහැ. නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට තිබිලා තියෙනවා අනිත් කණියන් අනිත් අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය තේරුම් ගැනීමේ අවබෝධය තේරුම් ගැනීමේ හැකියාව. වෙන කිසිම ශ්‍රාවකයෙකුට නැහැ. අනිත් කිසිම කෙනෙකුට ඒ හැකියාවක් නැහැ. ලකින්න බෑ. මොකද ඒක අර පුජ්‍යල సంతානියක් තුළ ගොඩනැගෙන දෙයක් නෙමෙයි. ඔන්න එතකොට මේ කරුණෙන් තේරුම් ගන්න පුළුවන් මේ මාර්ගය කියන්නේ මේ අපි බලෙන් යමක් ඇති කරගන්න දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මම මම මට යමක් ගන්න දෙයක් නෙමෙයි. අපි විකෘති සංඥාවකින් ගිය වැඩපිළිවෙලේ විකෘතිය දුර වෙන ස්වභාවය. ඒක ලෝකේ කාටවත් අල්ලන්න බෑ. ඒක ලෝකේ කාටවත් වෙන තේරුම් ගන්න බෑ. නමුත් ලෝකයට ප්‍රකට මේ අකුසල් කරගෙන සසර යන කාමරාගයේ තියෙන ප්‍රශ්නේ. පුජ්‍යල సంతානය තුළ තියෙන ප්‍රශ්නේ. අන්න බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් තමයි පෙන්වන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමේ වැදගත්කම. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක. දැන් කාමරාගය දුරු කරපු කෙනා ආය සසරට එනවා. කාමරාගේ සංයෝජනයක් හැටියට දුරු වුණා නම් අන්න සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනා නෙවෙයි කරන්න පුළුවන්. කාමරාගයේ සංයෝජන ක්‍රියට දුරු වෙන්නේ සක්කාය දිටිය දුරු කරපු කෙනාට. සක්කාය දිටිය දුරු නොකරපු කෙනාට කාමරාගයේ සංයෝජන ක්‍රියට ප්‍රහාණය වෙන්නේ නැහැ. එයාට සංකල්පමී රාගය දුරු කරලා සමාධි බලයෙන් ඉන්න පුළුවන්. නමුත් සංයෝජනෙ දුරු වෙන්නේ නැහැ. සංයෝජනෙ දුරු කරගන්න අනිවාර්යෙන් ඊට කලින් සක්කාය දිටිය කඩන්න වෙනවා. සක්කාය දිටිය කැඩිච්ච තැනදී එයාට හම්බ වෙනවා අර උදේව හැවිදි කරේ ආභා එළිය ආලෝකීය ප්‍රඥාව. එයාට විනිවිද හම්බ වෙනවා විනිවිද පේනවා මේ ක්‍රියාවලිය. අසරූප විඥාන කියන හේතු ඇතිකල්ලි දැක්ම කියන කාරණාව. කන ශබ්ද විඥාන කියන හේතු ඇතිකල්ලි ඇසුම කියන කාරණාව. එයාගේ කල්පනාවකින් නෙමෙයි. ඒක ප්‍රඥාවෙන් දැකීම. අපි මේ ඇස් දෙකට මේ ලෝකේ පේනවා වගේ. ප්‍රඥා චක්කුසයට ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති කියන ආරණ්‍යය හම්බ වෙනවා. මේ ඇති කල්ලි මේ වෙයි මේ උපදින කල්ලි මේ උපදී කියන ආර්ය න්‍යායයි කල්පනා කිරිල්ලකින් තොරව මෙන්න මේක දැකපතනදී යාට මේ හේතුප්‍රත්‍ය ධර්මයේ හම්බෙනකොට අර වීණාවේ අර ශබ්දයට අයිතිකාරයක් අයිතිත්වයක් නැති බව ලැබුණා වගේ හේතුඵල ක්‍රියාවලිය දකිනකොට මම කියලා ගැනීමේ තියෙන වැරද්ද හම්බ වෙනවා අන්න ඒකම තමයි සක්කාය දිට්ඨිය දුරු වීම මම කියලා ගැනීමේ වැරද්ද හම්බ වීම තමයි සක්කාය දිට්ඨිය දුරු වීම එතකොට ඒක පුජ්‍යල సంతානයක ඇති වෙන දෙයක් නෙවෙයි. දැන් අපි අද ගොඩක් වෙලාවට සෝතාපන්න වෙන්න නැත්නම් මොනවා හරි අධිගමයකට යන්න උත්සාහ කරන්නේ අපි යමක් ඇති කරගන්නනේ. ඉතින් අපි යමක් ඇති කරගන්න දඟලන දැඟලිල්ලෙම තියෙන්නේ මමත්වයේ ඉස්මතු වෙලානේ. සක්කාය දිට්ඨිය මත පදනම් වෙලානේ. ඇයි මමනේ මටනේ මේක දෙ කරන්න හදන්නේ. ඉතින් මම මට කියන කාරණාවේ තියෙන අසාරත්වයේ වැරද්දත්වයේ දැකීම තමයි සක්කාය දිට්ඨිය දරුවීම කියන්නේ. එහෙමනම් මේ ධර්මාර්ගයට යන මූලික අඩිතාලම තුලදීම හම්බෙන්නට ඕන නැති මම මගේ කියන මට අයිති කියන අසාරත්වය නම් එයාට සක්කාය දිට්ඨිය දුරු වුණා කියන කාරණාවක් අයිතිකාරයක් ලැබෙන්න විදිහක් නැහැ. අන්න එක මාර්ගාංගයක්. ඒ නිසා තමයි පින්වතුනි අද හැම يعني බුදුරන් වහන්සේගේ ශාසනයෙන් පිට ධර්මයෙන් පිට හැමෝටම මේ රහතන් වහන්සේ ගැන විශේෂ අධිගමයකටපත් වෙච්ච අය ගැන ප්‍රශ්නේ තියෙනවා. රහතන් වහන්සේ මරණින් මතු ඉපදිනවද නැද්ද ඉන්නවද නැද්ද ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඇයි? මේක තේරුම් ගන්න බෑ. එතකොට මේක තේරුම් ගන්න මේ හේතුප්‍රත්‍ය ධර්මයේ හම්බ වෙන්නට ඕනේ. නැත්තම් කොච්චර උත්සාහ කරත් මේ කාරණාව තේරෙන්නේ නැහැ. ඒ නිසා අනිත් සියලු දෙනාටම ප්‍රශ්නයක්. ඇයි හැමෝගෙම තියෙන දැන් ආලාර කාරා මුද්ද කරාම් පුද්ද ගත්තොත් එයාලගේ තියෙන නිවිච්ච ගතිය. සියලුම කාමයන් ඉක්මවලා ලෝකේ නිවීමක් කියන්නේ ලෝකයේ තියෙන දෙයට සාපේක්ෂව යම් නිවීමක් එක ගත කරනවා. කාමයන්ගෙන් ඉවෙන් වෙලා. නමුත් ඒ සියලු දෙනාට ගතියක් පැන වෙනවා. ඇයි ඒ හැමෝම සක්කායදිට්ඨිය ප්‍රහාණීමකින් තොරව පුජ්‍යල సంతානියක තමා තුල ඇති කරගත්ත දෙයක්. අන්න එයාට තමයි ලෝකේ රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ රහතන් වහන්සේගේ හැසිරීමට ඒ රහතන් වහන්සේගේ පරලෝකකට මෙලොවකට ගතියක් පැන වෙනවා. ලෝකයාගේ. ඒ නිසා තමයි හැමෝටම ප්‍රශ්නේනේ රහතන් වහන්සේ කියන්නේ. මේ දර්ශනය කියන කාරණාව, සත්‍ය දැකීම කියන කාරණාවට යොමු වෙනකන් අපිටත් තියෙන එකමයි. හොඳට හිතලා බලන්න. අපටත් මේ සක්කාය දිට්ඨිය කැඩෙන වැඩපිළිවෙල එන තැන එනකම්ම අපටත් මේ රහතන් වහන්සේ ගැන ප්‍රශ්න තියෙනවා. රහතන් වහන්සේ ඉන්නවද? රහතන් වහන්සේ නැද්ද? රහතන් වහන්සේ රස විඳිනවද නැද්ද? දැන් බලන්න හොඳට හිතලා ලෝකේ පරයයන් කතා කරොත් රහතන් වහන්සේ ඉන්නවා. රස විඳිනවා. රූප පේනවා. හොඳ නරක තීරුම් ගන්නවා. බණ කියනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසාකා දකිනකොට කතා කරන්නේ නැහනේ මේ අනාථපිණ්ඩික කියලා. එතකොට ඒ පරයයට අපි දාගන්න ගියොත් එහෙම පටිච්චසමුප්පාද න්‍යාය මොකද වෙන්නේ? අන්න වරදිනවා. එතකොට අපට රහතන් වහන්සේ ප්‍රකට වුණේ කොතනදීද? ලෝක විවහාරයට ප්‍රකට වුණේ. ලෝක විවහාරයේ කෙනෙකුට අපට රහතන් වහන්සේ කියලා ලෝකෙට හම්බෙච්ච කෙනෙක්. එයාට අපි විවහාර කරන්න යන්නේ. හැබැයි පුජ්‍යලියෙක් මනින ස්වභාවය නොලැබෙනවා පටිච්චසමුපාදයේදී. පටිච්චසමුප්පන්න බව දකිනකොට පුජ්‍යලත්වය මමත්වය නොලැබෙනවා. නොලැබෙනකොට මනින්න අවශ්‍ය දේ ඇති වෙන්නේ නැති තැනදී අපි ඒ නොමනීම මනින් නැති කාරණාවෙන් මනින්න යනවනම් ඒක කොච්චර අඥානකමකින් ධර්මය අධ්‍යයනය කළාද මම කියපු දේ හොඳට හිතන්න පටිච්ච සමුප්පන්න බව හම්බෙන තැනදී කුජලත්‍ය හම්බෙන්නේ නැහැ ආත්ම බව හම්බෙන්නේ නැහැ ලැබෙන්නේ අනාත්ම බව එතකොට සියලු මැනීම් ඉක්ම වෙනවා පැනවීම ඉක්ම වෙනවා ඒ ඉක්ම වෙන තැනට අපි පණවන්න ගියොත් එහෙම මේ න්‍යාය දාලා අන්න වරදිනවා. හැබැයි ලෝක විවහාරයේදී ලෝකේ ඉන්න පුජ්‍යලයක් එක්ක තමයි අපට සියලු විවහාර කතා කරන්න තියෙන්නේ. පටිච්චසමුප්පාද න්‍යාය කියන්නේ දර්ශනයක්. මම දකින්න එකක් නෙවෙයි. අපි දැන් මමනේ දකින්න යන්නේ. පටිච්චසමුප්පාදේ දකිනකොට මම කියන එකෙන් බොරුව හම්බ වෙන්නේ. මම පටිච්චසමුප්පාදේ දකින්න යන නිසා මම පටිච්චසමුප්පාදයෙන් යුක්ත රහතන් වහන්සේ හඳ යනවා. රහතන් වහන්සේට මොකද්ද පටිච්චසමුප්පාදේ නැත්තේ තියෙන්නේ කියලා. ඒ මමනේ මේක දකින්න හදන්නේ. හැබැයි පටිච්ච සමුප්පාදේ දකිනකොට මම මම කියලා ගැනීම දුර වෙන්නේ. අන්න සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන එක මේ ලෝකේ අසාමාන්‍ය දෙයක් වෙන්නේ ඒක අර අසුලෝමයක් ඈතින් එළලා විදිර උපමාව කියන්නේ. එච්චර තීක්ෂණත්වයක්, තියුණු බවක් මේ සක්කාය දිට්ඨිය කැඩීම කියන එක. ඒකට අධික ප්‍රඥාවක් ඕන. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ සක්කාය දිට්ඨිය කැඩීමටයි මහන්සි ගන්නට ඕනේ. සක්කාය දිට්ඨිය කඩපු කෙනා අනිවාර්යයෙන්ම කාමරාග ඉදුරු කරනවා. එයාගේ යම් කෙලෙසයක් තියෙන්න පුළුවන්. සකදා අනාගාමී වෙනකම් ඒක ඔස්සේ එයා කම්සප වෙදිනවා. නමුත් එයා මේ බොරුව දකිනවා. වැරද්ද දකිනවා. දැන් අපි කණ්ණාඩියක් ඉදිරියෙන් මුණ බලන්න ගියාට පස්සේ අපි ආයෙ මුණ බලන්න යන්නේ නැද්ද? අපි අපි එතෙන්ද ගිහිල්ලා දකිනවා මම නෙමෙයි මේ ඉන්නේ. මගේ මූණ ලස්සන කරගන්න, මගේ අඩුපාඩු හොයාගන්න කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මගේ ප්‍රතිබිම්බේ බලලා මම මේ හැදෙන්නේ. ඒක දැකපගෙන ආයෙත් යනවනේ. එයා කැමති ලස්සන වෙන්න. ආයෙත් යනවා. ආයෙ ගිහිල්ලා බලන. හැබැයි එයා රැවටෙන්නේ නැහැ. එයා ගිහිල්ලා මේ කණ්ණාඩි ඇතුලේ මේ මේ ලිප්ටික් කියුට සනමනන් ගහන්නේ නැහැ. Taman ගිගා ගන්න. එයා කණ්ණාඩි ඇතුලේ ගිහිල්ලා මේ තියෙන පැල්ලම් මකන්න උත්සාහ කරන්නේ නැහැ. Taman ගි කරගන්නේ. එයා දකිනවා මේක ප්‍රතිබිම්බයක් විතරයි. හැබැයි Taman ලස්සන කරගන්නේ කතා හරින්නේ නැහැ. ඒක අතහැරෙන්න තව එහාට යන්නට ඕනේ. අන්න ඒ වගේ සත්‍ය දැකපු කෙනා දන්නවා මේක බොරුවක්. නමුත් බොරුවක් කියලා දැනගත්තට එයාගේ තියෙන ආශ්‍රව ක්‍රියාකාරීත්වය. කාමය ක්‍රියාකාරීත්වය. එයාට කාමාශ්‍රව තියෙනවා. අන්න එයා අනාගාමී වෙනකම්ම කාමරාගයේ පටිගත් එක්ක එකතුලා වාසය කරනවා. සකදාගාමී තුනී වෙනවා. අනාගමනය දුර වෙලා යනවා. එතකන් ඒකත් එක්ක වාසය කරනවා. හැබැයි කවදා හරි දුරු කරනවා. බලහත්කාරයෙන් දුරු කර දුරු කරපු කෙනාට සක්කාය දිට්ඨිය පැත්තට කඩන්න ආයම වෙන්නේ නැහැ. යොමු වෙන සම්බන්ධය අඩු මහා ප්‍රඥය තමයි යොමු වෙන්නේ. මොකද යාට යම් නිවීමක් ඇති බව හම්බුණා නම් ඉතින් ආය නිවෙන්න හොන්නේ ඒ නිසා තමයි බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉක්මනින්ම කළ යුතු කාරණාව. සක්කාය දිට්ඨිය කඩන එක වෙන දෙයක් නෙමෙයි. ඊළඟට බුදුරන් වහන්සේගේ අනිදේශනාව පුසති සූත්‍රය මේ දෙවි කෙනෙක් ඇවිදලා මේ අහන ප්‍රශ්නය මෙතන අහනවා දෙවියා මේ කර්මය කියන කාරණා කියන්නේ මෙතන විග්‍රහ කරන්නේ යම් කිසි කෙනෙක් කර්ම ස්පර්ශ කරනවා නම් යාට ඒකේ දුක් විපාක ලැබෙනවා යම් කිසි කෙනෙක් මේ ගුණවත් කියන්නේ ගුණවත් පුජ්‍යලයකට දේශයෙන් යුක්තව යම්කිසි කර්මයක් කරනවා නම් එයා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරනවා නම් එයාට බොහෝ දුක් විපාක ලැබෙනවා කියනවා. යම්කිසි කෙනෙක් දේශයෙන් යුක්තව ගුණවත් පුජ්‍යලයකට යම් කර්මයක් කරනවා නම් ඒකේ විපාකය වෙදී කියනවා. මොකද දැන් අපි දන්නවා ආනන්තරීය පාප කර්ම, පංචානන්තරීය පාප කර්ම කියනකොට ඒකේ විපාක වැඩියයි ඒ సంతානයේ ගුණවත්කම වැඩි. බුදුරජාන් වහන්සේගේ ලේසලවීම. මොකද බුදුරජාන් වහන්සේ ඝාතනය කරන්න බෑ. ඒකයි බුදුරජාන් වහන්සේගේ ලේසලවීම කියන්නේ. ඊළඟට මේ ලෝකේ දෙන්නේ ඝාතනය කරන්න බෑ. කවුද? බුදුරජාන් වහන්සේවයි ශක්තිත රජතුමයි. කාටවත් ඝාතනය කරන්න බෑ. ඊළඟට රහතන් වහන්සේ ඝාතනය කිරීම සංඝ ભેදය ඊළඟට අම්මයි තාත්තයි කියන තමන්ගේ හදා වඩාගත්ත ගුණවත්. ඉතින් අම්මා හත ඝාතනය කිරීම. ඉතින් මෙන්න මේක තමයි කර්මයන් අතර මේ ආනන්තකීය කර්මයන් බවට පත් වෙන්නේ මොකද ගුණයෙන් ඉහළ නිසා. ඒතර ගුණයෙන් ඉහළත්වයට යන්න යන්න ලැබෙන දුක් විපාකය වැඩි. ඒ කෙනාට යම් විදිහයකට අකුසලයක් යම් වැරදි විදිහකට දේශයෙන් යමක් කරනවද ඒකේ ලැබෙන ප්‍රතිවිපාකය වැඩි. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟට යමෙක් පිරිසිදු පුජ්‍යලයකට කෙලස් නැති පුජ්‍යලයකට දේශයෙන් යුක්තව යමක් කරනවද යම් කර්මයක් කරනවද ඒක හරියට උඩු සුළඟට කෙලස් දූවිලි දැම්මා වගේ. තමන්ගේ පැත්තට එන හුළඟට දූවිල්ලක් විසික් කරනවා. මොකද වෙන්නේ? තමන්ම තමයි ඒකෙන් විනාශයටපත් වෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ බාලයා මේ නුවණ තියෙන නැත්නම් උතුම් පුජ්‍යලයන්ට දේශයෙන් යුක්තව යම් දෙයක් කරනවා නම් අන්න යාට ලැබෙන විපාකය වැඩි කියනවා. තමන්ම තමන්ට අධික විපාක ඇති කරගත්තා. දැන් මෙතනදී බුදුරන් වහන්සේගෙන් අහපු ওই දෙවි අහපු ඒ ගාතාවට උත්තරේ තමයි බුදුරන් වහන්සේ දුන්නේ. දැන් මේ කියන කරුණ තුල ගොඩක් වෙලාට ඒ දෙවියෝ දන්න කරුණ දැන් දෙවියා දන්නවා මේ ගුණයෙන් යුක්ත ගුණයෙන් වැඩි පුජ්‍යලයකට කරන අකුසලය කරන දේශයෙන් යුක්තව කටයුතු කිරීමේ විපාක වැඩි කියලා. අන්න ඒකම බුදුරණවහන්සේ තවත් ස්ථීර කරනවා. හරියට අර උඩු සුළඟට තමන්ගේ පැත්තට එන සුළඟට දුවිල් ටිකක් දානවා වගේ කෙලස් දානවා වගේ. ඊළඟට ඔන්න බුදුරන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිදලා අහනවා මේක ජටා සූත්‍රය. අද කවුරුත් අහලා තියෙන දන්න සූත්‍රයක්. ජටා සූත්‍රය. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටයේ ජතන්ති. ඇතුලේ ජට පිටත් ජට මෙන්න මේ ගැට කොහොමද ලෙහෙන්නේ කියලා මං ගෞතමයන්න් වහන්සේගෙන් ප්‍රශ්න කරමි. දැන් මේ ගැටේ ලෙහෙන විදිය නම් විවිධ දේවල් අද දන්න කියලා ඉගෙනගෙන තියෙනවා. නමුත් අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ ගැටේ ලෙහෙන විදිය කොහොමද පෙන්වුවේ කියලා. විවිධ අයගේ විවිධ අර්ථකථන නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අර්ථකථනේ. බුදුරණවහන්සේ කියපු කාරණාව හරියට තේරුම් ගත්තේ නැතිනම් අපිට ගැටේ ලෙහෙනව නෙමෙයි ගැටේ තව තවත් ගැට ගැහෙනවා. ඒක තමයි අර දෘෂ්ටියකට ගියාම දැන් මේ යුගයේ වෙනකොට බුදුරණවහන්සේ පිරිනමන පාර 1580 කුත් ඉක්මෙලා මේ ගත වෙන කාලය වෙනකොට කොච්චරනම් මේ ධර්මයේ පිළිබඳ මතිමතාන්තර දෘෂ්ටි සද්ධර්ම ප්‍රතිරූපකයන් මතලා තියෙනවා. සමහර අයට සද්ධර්මයේ නෙවෙයි කියන්න බැරි තරමටම හම්බ වෙලා තියෙනවා. මේක ධර්මයේ නෙමෙයි කියන්න බැරි ධර්මයටම ධර්ම ප්‍රතිරූපක ලැබිලා තියෙනවා. එච්චරට මේකට කිඳා බහැලා. ඒකට හේතුව අපි දැන් මම කරුණා කීපයක් කියලා තියෙනවා මේ බුදුරණවහන්සේගේ ධර්මය සම්බන්ධ දෘෂ්ටි මතුවීමට. දැන් ඉන්දියාවේ ධර්මයේ සම්බන්ධ දෘෂ්ටි නෙමෙයි තියෙන්නේ. මොකද හේතුව ප්‍රඥාව තියෙන අයට විතරයි බුදුරණවහන්සේගේ ධර්මයේ ගෝචර. දැන් ಭಾರತೀಯ සමාජයේ ඉන්දියාව තුළ විමුක්තිකාමීන් ඉන්නේ. විමුක්තිකාමීන් විමුක්තිය හොයන බුදුරණවහන්සේගේ ධර්මය අහලා නෙමෙයි. එයාලගේ සමාජයට ආවෙනික ලක්ෂණයකින් හොයනවා. එතකොට විවිධ දෘෂ්ටි මතවාද ඇති වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ ගෝචර වෙන්නේ ප්‍රඥාව තියෙන අයට. එතකොට ප්‍රඥාවන්තයෝ අඩු වෙන්න අඩු වෙන්න දැන් සද්ධාරම් පතිරෝපක සූත්‍රය පැහැදිලි කරනවා ඒක. ප්‍රඥාවන්තයෝ අඩු වෙන්න අඩු වෙන්න මොකද වෙන්නේ? අර ප්‍රඥාවට අධ්‍යක්ෂිය යුතු ධර්මයේ තියේවිද නැති වේවිද? ඒක නැති වෙනවා. හැබැයි මොකද ඊට වඩා තේරුම් ගන්න පුළුවන් පහසු ක්‍රමයක් මතුවලා තියෙනවා. මොකද විමුක්තිකාමීන් ඉන්නනේ. ඒතොර ඒක වෙන ආගමක්. අන්න ඒ නිසා බුදුරයන් වහන්සේගේ ධර්මය අතුරුදහන් වෙනවා. අනිත් ධර්මයේ ඉස්මතු වෙනවා. ඒකයි ඉන්දියාවේ ඉක්මනින්ම ධර්මයේ අතුරුදහන් වුනේ. මොකද ප්‍රඥාවන්තයෝ අඩු වෙච්ච නිසා ප්‍රඥාවට අධ්‍යක්ෂිය යුතු ධර්මයේ තියෙන්න විදිහක් නැහැ. ඊට වඩා ලේසියෙන් අත්දකින්න ධර්මයේ තමයි තියෙන්නේ. ඒ නිසා අනිත් ධර්මයන් ඉන්දියාව ඉතුරුලා තියෙනවා. ලංකාවට විමුක්තිකාමීන් නැහැ. ලංකාවට විමුක්තිකාමීන් ඇතුලේ කොතනද? බුදුරණවහන්සේගේ ධර්මයේ ඇහිච්ච තැනදී. වෙන වෙන ලංකාවේ නැහැ සහජ හැකියාවක් මේ බුදුරණවහන්සේලාගේ ධර්මයක් නැතුව විමුක්තිය හොයන. ලංකාවට බුදුරණවහන්සේ ධර්මය හම්බුනාට පස්සේ යන්න විමුක්තිය හොයන්න පටන් ගත්තා. හැබැයි ලංකාව තුලත් අර ගතියමයි මොකද්ද? ප්‍රඥාව අඩු ගතියමයි තියෙන්නේ. හැබැයි බාහිර ಭಾರತೀಯ සමාජය තුල විනාගම් තිබිච්ච නිසා ප්‍රඥාවට ගෝචර බුදුරණවහන්සේ ධර්ම අතුරුදහන් වෙලා ගියාට ලංකාව තුල විනාගම් නැහැනේ. විමුක්තිය හොයන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මේ ආගම ඇතුළේදීම දුස්ති ඇති වෙනවා. ඇයි අර ප්‍රඥාවට ගෝචර ධර්මයේ නැති නිසා. ප්‍රඥාවට ගෝචර ධර්මයේ ප්‍රඥාවන්තයෝ නැති නිසා. තමන්ගේ තියෙන වටහා ගැනීමේ හැකියාවට අදාළව විවිධ සංකල්ප මතවාද ගොඩ නැගෙනවා මේ ධර්මයේ තුලම. හැබැයි බුද්ධ ධර්මයේ කියන බුදුරන් වහන්සේගේ නාමිකව ආව ඒ සංස්කෘතිය අතුරුදහන් වෙන්නේ නැහැ. හැබැයි බුදුරන් වහන්සේ වෙන්නපු විමුක්ති මාර්ගයට යන යථාර්ථ මාර්ගය දර්ශනයට යන මාර්ගය අතුරුදහන් වෙලා යනවා. තම තමන්ට තේරෙන ආකාරයට විවිධ අර්ථකතන අර ප්‍රඥාව අඩු අය ඉස්මතු කරන සද්ධාන ප්‍රතිරූපක මතුවෙන නිසා. ඉතින් ඒකත් එක්ක මේ මේ ගැටේ ලෙහෙන හැටි විග්‍රහ කරන්න ගිහිල්ලා ගැට ගැහිච්ච තැන තමයි පොඩක් තියෙන්නේ. අය බලන්න බුදුරණවහන්සේ මේ ගැටේ ලෙහෙන හැටි කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ කියලා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ආතාපි නිපකෝ බික්කෝ සෝ ඉමං විජ්ජතේ ජටන්ති. දැන් මේ ගැටේ ලෙහෙන්නේ කාටද සෝතපන්න කෙනාටද? නෑ. කාටද ලෙහෙන්නේ? රහතන් වහන්සේට. අනිත් කිසි කෙනෙකුට ගැටේ ලෙහෙන්නේ නෑ. ගැටේ ගැටේ ගැට ගැහෙන හැටි දකින්න කෙනා තමයි සෝතපන්න කෙනා. ගැටේ ගැටයක් තියෙන බවවත් ගැට ගැහෙන විදියක්වත් නොදකින්න කෙනා තමයි පුතඥන කෙනා. අහපු කෙනා මේ ගැටයක් තියෙනවා සසර යන වැඩ පිළිලා තියෙනවා කියලා අහපු කෙනා මේකෙන් නිදහස් වෙන්න හොයනවා. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ යාට හම්බෙන්නේ ඉස්සල්ලා මොකද්ද? ගැටේ ලෙහීම නෙමෙයි. යාට ඉස්සල්ලාම හම්බෙන කාරණාව තමයි ගැට ගැහෙන විදිය. මම ඒකට උදාහරණයක් කියන්නම් මම අර නිතරම කියන එක ලණුවේ උදාහරණේ දෙන්නේ දෙපැත්තකට වෙලා එකම පැත්තට කරකවනවා මුල් පොටවල් ටිකක් එකතු කරලා එකම පැත්තට කරකවනවා ලණුවක් යම්බරින්නේ නැහැ මෙහෙම එකම පැත්තට කරකවද්දි මැදින් කෙනෙක් අල්ලගත්තාම ලණුව යම්බරෙනවා මේ ක්‍රියාව නොදකපු කෙනාට මොකද පේන්නේ ලණුව අල්ලගෙන ඉන්නවා කියලා මේ ක්‍රියාව නොදකපු කෙනාට වෙන්නේ ඇපිල් 90ක් අල්ලගෙන ඉන්න බව. හැබැයි ක්‍රියාව දැකපු කෙනාට මොකද වෙන්නේ? ගැට ගැහෙන විදිය පේනවනේ. ඇඹරෙන විදිය පේනවනේ. හැබැයි ඇඹරෙන විදිය පේන තැනදී එයාට ලණුවක් පෙනෙන්න තිබුණාට එයාට හිතෙනව නේද මේක බොරුවක් කියලා. නමුත් පෙනෙන්න ලණුවක් නැද්ද? ගැට ගැහිලා නැති වෙලාද? ගැට ගැහිලාමයි තියෙන්නේ. පෙනෙන්නත් තියෙනවා. ලණුවකුත් තියෙනවා. නමුත් එයාට වෙනම හැකියාවක් තියෙනවා. දර්ශනීය වෙච්ච නිසා ගැට ගැහෙන විදිහ දැකපු නිසා බොරුවක් බොරු වැඩ පිළිවෙලක් කියන. එයා කවදාකවත් ඇතිලනුවෙන් ප්‍රයෝජන ගන්න හොයනවද? අන්න ඒ වගේ තමයි මේ මාර්ගයට ආව කෙනා මේ ගැට ගැහෙන විදිය දැක්කට පස්සේ එයා අනිවාර්යෙන් මේ අසාරත්වය දැකලා නිවීමට යමු වෙනවා. ගැටේ ලෙහිච්ච වගේ තමයි අර කත හැරියට පස්සේ. අන්න ගැටේ ලිහිලා. එතකොට යාට කතා කරන්න දෙයක් නැහැ. අන්නේ ගැටේ ලිහිම තමයි මේ අහන්නේ. ඒ ගැටේ ලිහිම. නැතුව ගැට ගැහෙන විදිය දැකීම නෙමෙයි. බුදුරණවහන්සේ මේගේ මේ අහන්නේ ගැටේ ලිහින. බුදුරණවහන්සේ දෙන උත්තරේ ගැටේ ලිහන්න. ගැටේ ලිහන්න යා ගැටේ ඉස්සල්ලාම දකින්නට ඕන. ඔන්න ගැටේ ලිහින විදිය කියනවා. සීලේ පිහිටලා සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා. මිනිස්සයා ප්‍රඥාවන්ත කෙනා. දුෂ්ප්‍රඥය නෙමෙයි. කවුද සීලය පිළිහිටන්නේ? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත කෙනා සීලේ පිහිටලා. චිත්තං පඤ්ඤංච භාවයක්. සිතත් ප්‍රඥාවත් වඩනවා. සීලයත් සමාධියත් ප්‍රඥාවත් වඩනවා කවුද? ප්‍රඥාවන්ත ශ්‍රාවකයා. ප්‍රඥාවන්ත ශ්‍රාවකයාට මොකද්ද පේන්නේ? ගැටේ ගැහෙනවා පේනවා. දැන් ගැටේ ගැහෙන එක දුරු කරන්න ගැටේ ලිහන්න යා මොකද කරන්නට ඕන නැත්තේ? සිල් රකින්නට ඕනේ. සීලේ පිහිටනවා. ඇයි? අර කෙලෙස් එනවා දුස්සීල වෙන්න වෙන්න. අන්න සීලය රකින්නවා සමාධි සංවත්තනිකේ සමාධියටපත් වෙන විදියටයි සීලය රකින්නේ. ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන සමාධියට ප්‍රත්‍යවන විමුක්තියට හේතු වෙන ආකාරයට සිල් රකින්නවා කවුද? ප්‍රඥාවන්ත ශ්‍රාවකයා. එතකොට මොකද වෙන්නේ? චිත්තං පඤ්ඤංච භාවයං. අන්න සමාධිය ඇති වෙනවා ප්‍රඥාව වැඩෙනවා. අන්න ගැටේ ලියනවා. ඒක වෙන්නේ කොහොමද? ආතාපි වීරියෙන් නිප්ත කෙලස් තවන වීරියෙන් නිපකෝ නුවණින් නික්ත මෙන්න අන්න කෙලස් තවන වීරියත් නුවණකින් යුක්තව මේ භික්ෂුව ඔන්න ඔය විදිහටයි ගැටේ ලෙහන්නේ. ඔන්න ගැටේ ලෙහෙන විදිය කියලා දුන්නා. හැබැයි ගැටේ ලිහෙන විදිහ කියලා දුන්නට අපි ඉස්සල්ලාම දැනගන්නට ඕනේ ගැටේ ගැට ගැහෙන විදිය. දැන් අපි හිතමු මේ කාමරේ මේ හෝල් එක සම්පූර්ණයෙන්ම ලুকু නූල් පොටවල් ටිකකින් අවුල් වෙලා අවුල්ලා ගැට ගහලා තියෙනවා. අපි ගිහිල්ලා ඇදගෙන ඇදගෙන ගියා කියලා අපට බෑ ලිහන්න. ඉස්සල්ලා අපි දැනගන්න ඕනේ මොකද්ද? ගැට කොහොමද ගැහිලා තියෙන්නේ? ගැට ගැහිච්ච විදිය හොයලා නේද ලිහන්නේ? දැන් අපි හිතන්නකෝ සාමාන්‍යයෙන් ලණුවක් පොඩි සරලවදියෙන් පොඩි ලණුවක් ගැට ගහලා තියෙනවා. දැන් වයර් එකක් මොනවා හරි අපි දැන් මේ මයික් එකේ වයර් එක අපි දිගාරන ගන්නකොට ගැට ගහලා තිබ්බා. අපි අදිනවද කොනක් අල්ලගෙන? කොනක් අල්ලගෙන අදින්න අදින්න මොකද වෙන්නේ? තවත් ගැට ගහනවා. ඉස්සල්ලාම මොකද හොයන්නේ? කොයි විදිහටද මේ ගැටේ ගැහිලා තියෙන්නේ? ඊට පස්සේනේ ලියන්නේ. ගැටේ ගැහිච්ච විදිය හොයන්න නැතුව ලියන්න බෑ. අද අපි ගොඩක් වෙලාවට මේ ගැටේ ලියන්න හොයනවා ගැටේ හැදිච්ච විදිය හොයන්න නැතුව. මේ බුදුරණවහන්සේ ගැටේ ලියන විදිය කියලා දුන්නේ. එහෙනම් ලිහෙන විදිය කියලා දුන්නේ කාටද? ගැටේ ගැහෙන විදිය දැකපු කෙනාට. ලිහෙන විදිය කියලා දුන්නේ ගැටේ ගැහෙන ක්‍රමයේ දැකපු කෙනාට. ඒකයි ප්‍රඥාවන්ත ශ්‍රාවකයා කියලා කියන්නේ. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියන්නේ. ඔන්න ඊළඟට මේ ගැටේ ගැහිච්ච විදිය කියනවා මේ බුදුරණවහන්සේ. ගැටේ ගැහිච්ච විදිය සහ ගැටේ ඉක්ම වෙන විදිය. එතකොට ඉස්සල්ලාම අපි ගැටේ ගැහිච්ච විදිය තේරුම් ගන්න වෙනවා. යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං විජිතේ ජටಂತಿ මේ රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් සම්පූර්ණයෙන් දුරු කරලා මේ අරහත්තුන් වහන්සේ රහතන් වහන්සේ කීනාස භික්ෂුව මේ ගැටේ ලෙහලා තියෙන්නේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥාචේ තේසා ජිජ්ජතේ ජටාති ඔන්න ගැටේ ඉක්ම වෙන්න විදිය කිව්වා ඒ කියපු ක්‍රමයේ තුලින්ම හම්බ වෙනවා ගැටේ ගැහිච්ච වෙදී. ගැටේ ඉක්මෝනේ කොහොමද? යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. නාමයත් රූපයත් ඉතුරු නැතුව උපරෝධණය වෙනවා. පටිගං රූප සංඥාච ගැටීමත් රූප සංඥාවක් කියන එක. එත්තේසා ජිජ්ජතේජත මේ ගැටේ ලෙහෙනකොට අන්න දුර වෙලා මේ අවුල දුර වෙලා යනවා. එතකොට එහෙනම් මේ ගැටේ ඉක්ම වෙන්නේ නාම රූප කියන ක්‍රියාකාරීත්වය දුරු වීමෙන් නම් ගැටේ ගැහෙන්නේ කොහොමද? නාම රූප කියන ක්‍රියාකාරී සිදුවීමෙන්නේ. නාම රූප ක්‍රියාකාරීත්වය ඉක්මවීමෙන් නම් ගැටේ ගැහෙන්නේ මේ නාම රූප ක්‍රියාකා විඥාන ක්‍රියාකාරීත්වයෙන් නම් මේ ගැටේ ගැහෙන්නේ එහෙනම් ගැටේ ඉක්ම වෙන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරී දුරු වීමෙන් දැන් මේ රහතන් වහන්සේ ගැන විග්‍රහ කරලා පෙන්වුවේ මේ සියල්ලක්ම ඉක්මවලා කියලා. දැන් අපි ගොඩක් වෙලාවට මේ ඉක්මවපු කාරණාව හොයන්න යනකොට අපි අර දන්න වචන ටික දාලා අපි හොයන්න යනවා මේ ඉක්මවපු කෙනා කොහොමද කියලා. හැබැයි අපි තාම දන්නේ නැහැ ගැටේ ලැබුණේ කොහොමද කියලා. ගැටේ ගැහුණේ කොහොමද කියලා. ගැටේ ගැහුණ හැටි දකින්න නැතුවයි අපි ගැටේ ලිහිච්ච හැටි තේරුම් ගන්න යන්නේ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් කමක් නෙමෙයි. ඒක තේරුම් ගන්න බෑ. ගැටේ ලිහිච්ච හැටි ලිහින ලිහිච්ච ස්වභාවය තේරුම් ගන්න. දැන් අපි හිතමු මේ වයර් එක ගැට ගහලා තියෙනවා කියලා. වයර් ගැට නොගැහිච්ච අවස්ථාවක් අපට හම්බ වෙනවා කියමු. ඔන්න ගැට නොගැහිච්ච අවස්ථාවේදී මම කිව්වොත් එහෙම කාට හරි මෙන්න මේ වගේ ගැටයක් තිබ්බා. ඒ ගැටේ දැන් නම නැති වෙලා තියෙන්නේ. එහෙම කිව්වට යාට තේරෙනවද? කොයි වගේ ගැටයක්ද? හම්බෙන්නේ නැහැ. ගැටේ දැක්කට පස්සේ තමයි මේ ගැටේ ලැබුණේ. මෙන්න මේ තිබිච්ච ගැටේ ලැබුණේ. එහෙනම් අර ගැටේ ගැහිච්ච විදිහ දැකලා තියෙන්නට ඕනේ. නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය ඉක්මූ බව තේරුම් ගන්න මොකද තේරුම් ගන්නට ඕනේ නැත්තේ? නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය සිදුවන්නේ මෙහෙමයි කියලා තේරුම් ගන්නට ඕනේ. දැන් අපි හිතමු ටිකක්. දැන් මේ පින්වතුන්ට මාව පේනවා. මාව පේනකොට දැන් මම මෙතන නැගිටලා ගියාට පස්සේ මාව නැති බව පේනවනේ. එතකොට මාව නැති බව පේන්නේ කොතනද? මම හිතපු නිසා නේද? දැන් විවහාර කරන්නේ මොකද්ද? මේ පින්වතුන් විවහාර කරන්නේ දැන් මේ පුටුව දිහා දැක්කට පස්සේ මෙතන අනුමුදස්වනා සිට දෙන්නේ නැති බවට නැති බව විවහාර කරන්න මගේ වෙන මොනවා හරි ඈඳලා ගන්නවද මෙතෙන්ද? මෙතන තියෙන තියෙන මෙතන තියෙන බව විග්‍රහ කරනවද? තියෙන බව කියන්න දෙයක් නැහැ කලින් හිතපු මම තමයි නැහැ කියලා දැන් ස්වභාවයේ තේරුම් ගන්න. දැන් අපිට මම මෙතන හිතපු නැති හිතපු නැතුවම හිටියා කියලා. අපිට වෙන ස්වාමීන් වහන්සේ නම මෙතන දැන් ඇවිල්ලා ගියේ නෑනේ. කවුරු හරි ස්වාමීන් වහන්සේ නම. එතකොට මේ පින්වතුන්ට කියන්න පුළුවන්ද ඒ ස්වාමීන් වහන්සේ මෙතන හිටියේ නෑ කියලා? ඒක ඇයි හිටිය බව හම්බුන්නේ නෑනේ. හිටිය බව හම්බුනහම තමයි හිටියේ නැති බව අන්න තේරුම් ගන්න. එහෙනම් නිවන තේරුම් ගන්න කොතනද? සකස් වෙන හැටි තේරුම් ගැනීමේදී. සකස් වෙන හැටි තේරුම් ගත්තේ නැතිනම් එයාට නිවන තේරුම් ගන්න බෑ. ඒ උදාහරණයෙන් ටිකක් තේරෙන්නේ නැති නිවන තේරුම් ගන්න අපට ඉස්සල්ලාම සකස් වෙන බව හම්බ වෙන්නට ඕනේ. සකස් වෙන බව හම්බෙන්නේ නැතුව අපි නිවන තේරුම් ගන්න යන්නේ කොහොමද එතකොට? අපි අහපව් මොනවා හරි වෙන බැනවීම් ටිකක් දැන් අපි හිතමු කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් නැහැ කියලා කියන්න මෙතන මේ පින්වතුන්ට අපිට මේ පින්වතුන් දානම එක්ක අනුමත ස්වාමීන් නැහැ නැත්නම් මේ අර වගේ ස්වාමීන් වහන්සේ නමක් වෙන වෙන නිමිති ටිකක් දාගන්න වෙන්නේ. ඇයි අර කලින් අර එහෙම ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා ගියේ නැහනේ. ඒ වගේ දැන් මේ නිවන ගැන පනවන්න යනකොට අපි අර ගැට ගැහෙන විදිහ දැක්කේ නැහනේ. අපි දානවා රහතන් වහන්සේට මේ විදිහට රූප දකින්නවා සද්ද අහනවා නැත්නම් මෙහෙමයි රහතන් වහන්සේ කියලා අපි අර දන්න වෙන කරුණු ටිකක් දාගෙන රහතන් වහන්සේ මනින්න යනවා. ඇයි අපට ගැට ගැහෙන වැඩි ගැට ගැහෙන හැටි අපට හම්බුනේ නැහැ. එහෙනම් මේ Nirodha කියන නිවන කියන එක විවහාර කරන්න තියෙන්නේ තේරුම් ගන්න තියෙන්නේ කොමකින්ද මේ සකස් වෙන ආකාරය තේරුම් ගැනීමෙන් විතරමයි. සකස් වෙන ආකාරය තේරුම් ගැනීමකින් තොරව කවදාවත් නිවන තේරුම් ගන්න බෑ. මොකද නිවන පැනවෙන්නේ. දැන් බුදුරණවහන්සේ නිබ්බාන සූත්‍රය කියන අත්‍යබික සදායතනවා. සදායතනයක් තියෙනවා කියලා කියනවා. ඇයි විවහාරයක් ලෝකේ කතා කරනවා මොකද්ද? අර තිබිච්ච ස්වභාවය නෑ කියන්නේ. එතකොට තිබිච්ච ස්වභාවය ඉක්මුණා කියන්නේ. හැබැයි යමක් තියෙනවා කියන්නේ නෙමෙයි. තිබිච්ච ස්වභාවයේ තිබිච්ච පැනවීම ඉක්මවීම තව පැනවීමකට දානව නෙමෙයි. ලෝකයේ තියෙන සියලු පැනවීම් ඉක්ම වුණා. එකක් නෙමෙයි සියලු පැනවීම්. එතකොට සියලු පැනවීම් ඉක්ම වෙච්ච තැන තව පැනවීමක් දානවා නම් ඒක මොකද්ද? ඒත් තව පැනවීමක්. ඒක යෙදෙන්නේ නැහැ එහෙම. එහෙමනම් පින්වතුනි මේ රහතන් වහන්සේගේ මේ ක්‍රියාව තේරුම් ගන්න මේ ගැටේ ලෙහෙන එක තේරුම් ගන්න කලින් ගැට ගැහෙන එක තේරුම් ගන්න ඕනෑ කියන එක හොඳට තේරුණානේ. මම මේ කරුණ ඔක්කොම ටික කිව්වේ ඉස්සරලාම ගැටේ ලෙහන්න කලින් අපි ගැට ගැහිච්ච හැටි හොයන්නට ඕන. අද අපි ගොඩක් වෙලාවට ගැට ගැහිච්ච හැටි හොයන්න නැතුව ගැටේ ලෙහන්න හොයනවා. අපි දන්න මොනවා හොක මොකද පේන තියෙනවනේ අර නූල් පොටක් එළියෙන් ඇදලා තිබ්බොත් එහෙම ඒක ඇද ඇද ඇද ටිකක් දුර සමහරවට ඇදිලත් එනවා හැබැයි ටිකක් දුර ඇදලා එනකොට සම්පූර්ණයෙන් ලිහන්න බැරි තරමටම ගැට ගැහිලා. අන්න වගේ වෙනවා අපි මේ ගැටේ ගැහිච්ච හැටි හරියට තේරුම් ගන්න නැතුව අපට තේරෙන විදිහකින් ලිහන්න ගියොත්. අන්න බුදුරන් වහන්සේ ලිහන ක්‍රමය කියනවා සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රඥාවන්ත ශ්‍රාවකයා හුරු කරන තැනදී. එයාට හම්බ වෙනවා මේ ගැටේ ලිහෙන්න මේ ගැට ගැහෙන විදිය. ඒකයි නිරෝධය විග්‍රහ කරන හැම එකක්ම විග්‍රහ කරන්නේ ගැට ගැහිච්ච සකස් වෙච්ච ලෝකේ සියල්ල ඉක්මෙව්වා කියන එකට. ඒ කියන කියමනත් එක්කම අපට නුවණ තියෙන නුවණ තියෙන අයට තේරෙන්න ඕනේ නේද? මේ සකස් වෙච්ච දේ නම් ඉක්මෙව්වා කියන්නේ විග්‍රහ කරලා පෙන්වන්නේ. ඉතින් අපි ඉක්මවන්න කලින් මේ සකස් වෙන දේනේ අපි තේරුම් ගන්නට ඕනේ නැත්තේ. දැන් මේ ලෝකයේ තියෙන නාම රූපද විඥානද ඊළඟට පටවියාපෝ තේජෝ වායෝද ditthසුත මුත විඥාතද පංචීපාදානස්කන්ධද පටිච්චසමුප්පාදයද මේ ඔක්කොම ඉක්මෙවුවා කියලා නම් විග්‍රහ කරලා පෙන්නන්නේ ඉතින් ඒක ඉක්මවන්න කලින් ඒක මොකද්ද කියලා තේරුම් ගැනීම තමයි නුවණ තියෙන කෙනා හොයන්නේ අන්න එයාට හම්බ වෙනවා මේක ඉක්මවන්නේ කොහොමද කියන එක හරියටම වැඩ පිළි හරියටම ගැට ගැහිච්ච විදිය දැක්ක කෙනා හිමෙන් සීරුව අන්න ඒකයි සිහිය ඕන නැත්තේ වීරිය නුවණ ලොකු ගැටයක් නූල් බෝලයක් ගැට ගැහෙන්නදී කොච්චර ඉවසීමක් ඕනද? කොච්චර සිහියක් ඕනද? කොච්චර ඒක විදිහට හිත හිතා කරන්නට ඕනද? ඒ වගේම ඒකටම කැපවෙච්ච වීරියක් ඕනද? ඒ වගේ තමයි මේ ගැටේ ගැහෙන හැටිත් හම්ුණාට පස්සේ ඒ ගැටේ ලෙහන්නත් අවශ්‍ය සිහිය, වීරිය, නුවණ, ඉවසීම මෙන්න මේ කරුණ ටික අවශ්‍යයි. ඒ කරුණ ටික ඇති තැනදී තමයි මෙන්න මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ මාර්ගයේ වැඩෙන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය සිදු නොවන උපරෝධණය වෙනවා කියලා කියන්නේ මේක සකස් නොවන බව ඒ කියන්නේ මේ මේ ගාතාව විදියම කරුණු කිහිපයක් තව ඊළඟ ගාතාවක තමයි ඒකෙදී එක පැහැදිලි කරන්නම් මේ අපි ගොඩක් වෙලාවට අපි සියලු දෙනාම හොයන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික නැති කරන්නනේ මොකද අපට හැම වෙලෙම තියෙන්නේ ලෝකේ ඇති දෙයක් අපි අචිද්ද නැති කරන්නයි හොයන්නේ. කාමයට ඒක අපට ඇති බව හම්බුනේ. මේ ඇති බව සියල්ලක්ම හම්බුනේ මට කියලා අපි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ හැරෙන්න කාටවත් හම්බුනේ නැහැ. මේ ලෝකේ යමක් ඇති බව හම්බුනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවය. ඊළඟට මේ රූප සද්ද ගන්ධ රස පහස කාමයන් මේ සියල්ලක්ම ඇති බව හම්බුනේ මට කියන බව මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ හැරෙන්න වෙන කාටවත් හම්බුන්නේ නැහැ. බුදුරන් වහන්සේට විතරයි ඒක හම්බුනේ. බුදුරන් වහන්සේ තමයි මේ මට හම්බෙච්ච ස්වභාවය සියලු තියෙන වැරද්ද හොයාගෙන ගියේ. අනිත් සියලු දෙනා මට හම්බෙච්ච දේ තමයි ඉක්මවාගෙන ගියේ. ඒකයි බුදුරජාන් වහන්සේ දෙපා ඇති අය අතර ශ්‍රේෂ්ඨ. වෙන කිසි කෙනෙක් එවැනි දෙයක් හොයාගත්තේ නෑ. අපට අද බුදුරජාන් වහන්සේ කියනකොට බුදුරජාන් වහන්සේගේ තියෙන අර බාහිර ගුණයන් එක්කනේ අපි ගොඩක් පැහැදිලිම තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේගේ මේ අසහාය සොයා ගැනීම අපට සොයාගත්ත දේ තේරුම් ගන්න බෑ. මේ අසහාය සොයා ගැනීම තුල කොච්චර දෙයක් දකින්න පුළුවන්ද? එච්චර මහා ප්‍රඥාවක්. ඉතින් එහෙනම් ඒක දකින්න අපට යන්න අපටත් ඒ විදිහම ප්‍රඥාවක් යම් මට්ටමකට තියෙන්නට ඕන. ඒක තමයි ජටා සූත්‍රයේ තුල විග්‍රහ කරපු කාරණාව. මේකේ මේ කරුණ ටික පිළිබඳ තව විග්‍රහයක් මේකම තව දේශනාවක් තියෙනවා මම ඒකෙදි පැහැදිලි කරන්නම්. ඊළඟ දේශනාව තමයි මනෝ නිවාරණ සූත්‍රය. දෙවි අවිවිල් අහනවා යම්යකින් යමකින් සිත වළක්වනවාද? ඒ කියන්නේ හිතට එන එන හැම දෙයක්ම වළක්වනවාද? අන්න එතකොට දුක එන්නේ නැහැ ඔහුට. ඒ සියල්ලංගෙම සිත වළක්වන නිසා සියලු දුකින් මිදෙනවා. දැන් අර කලින් කිව්ව කාරණාවත් එක්ක ගැලපෙනවා කලින් මම උදේ කිව්වේ. දෙවියා කියන්නේ සියලු විතර්ක නැති කරන්න. හැම විතරකයක්ම නැති කරනකොට සියලු දුක නික්මෙනවා. අදත් ඔය වගේ ක්‍රම කරන අය ඉන්නවා. බුදුරන් වහන්සේ ඒක වැරදි කියනවා. සියලු විතරක දුරු කරන්න කියන්නේ නැහැ බුදුරන් වහන්සේ. මොකද සියලු විතරක දුරු කරන්න කියන කියන තැනදී කවුද ඔක දුරු කරන්නේ? මමනේ. බුදුරන් වහන්සේ විතරක දුරු කරන්නේ නෙමෙයි කියන්නේ. මොකක්ද දුරු කරන්නේ කියන්නේ? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු කරපු තැනදී විතරක දුරු කරන්න කියලා දෙයක් නැහැ. හැබැයි දුරු කළ යුතු තරකයක් කියනවා. ඒ මොනවද? අකුසල විතර්ක. කුසල විතර්ක දුරු කරන්න අවශ්‍ය නැහැ. ඒක මම මොකද මම ලැබිලානේ තියෙන්නේ. ලැබිච්ච මම අකුසලිය දුරු කරලා කුසලිය ඇති කරගන්නට ඕන. මම නොලැබෙනකොට අකුසලිය ලැබෙන්නේ නැති එකයි වෙන්නේ. අකුසලිය කුසලිය. මම නොලැබෙන කල්ලි කුසල අකුසලිය අදාළ නැහැ මිසක්. මම ලැබිච්ච තැනදී මම අකුසල් උයි කුසලුයි දෙකම දුරු කරලා හරියන්නේ නැහැ. මම කර යුතු කාරණාව අකුසල් විතරක් දුරු කරලා කුසල් ඇති කර ගන්නට ඕන. බුදුරණවහන්සේ දෙන උත්තරේ තමයි සියල්ලංගෙම හිත වළක්වන්න කියන්නේ සබ්බතෝ මනෝ නිවාරය. ඔක්කොගෙම හිත වළක්වන්න කියන්නේ සියලුම දේවල් සංවර භාවය හැම හැම එකක්ම සංවර කරන්න කියන්නේ නැහැ. කියන්නේ සංවර කියන්නේ මේ හැම දෙයකටම මෙන්න දෙන්න එපා කියන්නේ නැහැ. යමකින් යමකින් අකුසල් වෙනවා නම් එයින් සිත වළක්වන්න කියනවා. අකුසල් වෙන දෙයින් විතරයි. දැන් අපි ගොඩක් වෙලාවට අපිට මොන සමහර වෙලාවට සමහර අය භාවනා කරනවා දැන් විතරක අතරම දැන් ලෝකේ අපට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියලා දෙයක් හම්බ මේ හම්බෙන මට ලෝකේ හම්බෙන මේ දේවල් තුලත් අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලින් නැතුව ලෝකයේ තුලත් හේතුඵල ධමයක් තියෙනවානේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යාය ප්‍රඥාවට නමුත් අපට හම් වෙනවනේ මේ ඇතිකල්ලි ඒ වෙයි කියන න්‍යායක් ලෝකයේ තුලද? මං කියපු දේ තේරුණාද? දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල ප්‍රඥාවට තියෙන්නේ මේ ඇතිකල්ලි මේ වෙයි. නමුත් ලෝකයේ අපට හැමදාම මේ වීදුරුවක් තියෙනවා. මේ වීදුරුව බිඳින්නේ නැද්ද? විනාශ වෙලා යනවනේ. මේ වීදුරුව හැදුනේ අර කම්පැනි එකකින් ෆැක්ටරි එකකින්නේ. එතකොට ඒ ඇතිකල්ලි මේ වුණානේ. මේ ඇතිකල්ලි විනාශත් වෙලා යනවනේ. එතකොට අනිත්‍ය භාවයක් ලෝකේ හම්බ වෙනවා මේ බාහිර ලෝකේ. දැන් ශබ්ද ඇහෙනකොට දැන් මේ පින්වතුන්ට මම කතා කරන නිසානේ සද්දය ඇහෙන්නේ. මම කතා කිරීම ඊට පස්සේ සද්දේ. ඊට පස්සේ මේ පින්වතුන්ට පස්සේ මේ සද්දේ නෑ. වෙන සද්දයක්. එතකොට ලෝකයේ තුල ඒක නැතිලා යනවා. ඊට පස්සේ මනසට අරමුණුත් එහෙමයි. හැම දෙයක්ම ලෝකේ මට ගෝචර වෙන දේ ස්වභාවයෙන් අනිත්‍යත්වයක් ලෝකේ හම් වෙනවා. මට ගෝචර වෙන ස්වභාවය. ඒක මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියලා බුදුන් වහන්සේ විග්‍රහ කරපු ප්‍රඥාව චක්කුසේට නෙමෙයි. ලෝකේ ලෝකේ ප්‍රඥාවන් තියෙනවානේ. දර්ශනීයට ආපු නැති ලෝකයේ සත්‍ය දකින පිරිසක්. එයාලට මේ ලෝකයේ ස්වභාවය හම්බ වෙනවා. මේ අනිත්‍ය ස්වභාවය, මේ දුක් ස්වභාවය, මේ අනාත්ම ස්වභාවය, මේ ලෝකයේ යම් ස්වභාවයක් හම්බ වෙනවා. ලෝකයේ තියෙන. එතකොට යම් කිසි කෙනෙක් මම පැත්තකට වෙලා ලෝකයේ තියෙන ස්වභාවය එහෙමම බලාගෙන ඒකට ඇලීම ගැටීම දුරු කරගෙන හිටියා කියලා සක්කාය දිට්ඨිය කැඩෙයිද? ඔන්න මම මම පැත්තක ඉන්නේ. මට නෙමේ ලෝකයේ දේ ගෝචර වෙන්නේ. දැන් එයාට හම්බුන්නේ චක්කු ඇස රූප විඥානය ක්‍රීමෙන් හටගත්ත කියලා. එයාට හම්බුන්නේ මගේ හැට පෙනෙච්ච රූපෙනේ. මගේ හැට පෙනෙච්ච රූපය අනිත්‍යලා යනවනේ. මගේ මනට ආව අරමුණ අනිත්‍යලා යනවනේ. මගේ කනට ආව ශබ්දය මගේ කයට දැනෙන පහස අනිත්‍යලා යනවනේ. මම මේක දිහා බලන් හිටියාම මට ඒක අනිත්‍ය වෙනවා දැක්කම මට ඇලෙන්න එකට එන්නතු ඉන්න පුළුවන්. එතකොට අපි දැක්කොත් මේක නිවන කියලා සක්කාදිට්ඨිය තියාගෙන නිවන් දකින්නද තියෙන්නේ. ඇයි? එයා උත්සාහ කරනවා මට එන දේ නැති කරන්න. එයා උත්සාහ කරනවා අර සියලු මනෝවිතරකය දුරු කරන්න. එයා මේ සක්කාදිට්ඨිය කැඩෙන විදිහට නෙමෙයි චින්තනය හසුරවන්නේ. ලෝකයේ තියෙන ස්වභාවය එහෙම බලාගෙන ඉන්නවා. දැන් මේ කයට හොඳට ඉතර බලන්න ඕන සිහියෙන් යුක්තව කයට හම්බෙච්ච වේදනාව දිහා බලන් හිටියොත් මේ වේදනාව නැති වෙනව තේරෙන්නේ නැද්ද කියලා. හොඳ සිහියෙන් ඉඳන් නැති වෙනව තේරෙනවා. අපි හිතනවා මේ අනිත්‍ය දැකේ කියලා. හැබැයි අපි අනිත්‍ය තමයි දැක්කේ. ඒ දැක්කේ අනිත්‍ය කවුද? මම. සක්කාය දිට්ඨිය ගැටෙන වැඩ පිළිවෙලක් නෙමෙයි. එහෙම දැකපු දැනදී අපට ඇති වෙච්ච දේට කලකිරෙන්න පුළුවන්. අන්න අර කාමරාගය දුරු කරන වැඩ පිළිවෙල. අපේ මනසට එන අරමුණු එනවා යනවා කියලා අපි බලාගෙන ඉන්නවා. ආවා තිබ්බා ගියා අපි ඇලෙන්න තු ඉන්න ඕන නිමිත්තක් හැටියට ආවා පාටයක් හරි හැඩ තලක් හරි මොනවා හරි ආවා. අපි මේකට ලොකු ලකුණක් දෙන්නේ නැහැ. මේක මගේ කියලා ගන්න නැතුව අපි ඉන්නවා. එතකොට අපට එතන ලෝකයේ අනිත්‍යයක් හම්බ වෙනවා. ලෝකයේ තුල අනිත්‍යයක්. එතකොට මේ ලෝකයේ තුල අනිත්‍ය හම්බුනහම අපි හිතුවොත් සක්කා මේ නිවුණා කියලා. අපේ සක්කාදිට්ඨිය කියලා මම ඉඳලා මමයි මේක දැක්කේ. මටමයි හම්බ වුණේ අනිත්‍යයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බුදුරණවහන්සේ පෙන්නපු ඉස්මතු වීම නෙමෙයි හම්බුනේ. ආත්මයක් තුල ඊට මට අන්න බුදුරණවහන්සේ සබ්බසූත්‍රය පැහැදිලි කරනවා. ආත්මයේ තුල ඉඳලා අනාත්මය හඳුන ගන්නවා. දෘෂ්ටියක්. ආත්මය තුල ඉඳලා අනාත්මය හඳුන ගන්නවා. අනාත්මයි කියලා හඳුනගත්තා. අනිත්‍ය කියලා හඳුනගත්තා ලෝකේ තියෙන දෙයක්. එතකොට එතනේ විග්‍රහ කරපු විග්‍රහය තියෙන්නේ ලෝකේ ඇති දෙයක් ඔස්සේ. ඒක පින්වතුනි ලෝකේ හැමෝටම ගෝචරයි ලෝකයේ තුල තියෙන නුවණ තියෙන අයට. ඒ අය තමයි අර විමුක්තිය හොයන්නේ. හැබැයි ඒ අයට මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ හමුනොත් අන්න ඒ අයට හරි ඉක්මනින් සැබෑ විමුක්ති මාර්ගයට යන්න පුළුවන්. ඒකයි බුදුරන් වහන්සේ දැක්කේ ඉස්සරලාම කාර්ය ධර්ම දේශනා කරනවා කියලා. උද්දකරාම් පුත්ත ආලාරකාරාමට. ඇයි එයාලා තේරුම් ගත්ත එයාලා විමුක්තියක් ලැබුවේ නැහැ කියලා. එයාලාට තමයි මේක කියන්න පහසු වුනේ. ඇයි විමුක්තියක් හොයනවා? විමුක්තියක් හෙව්වට ඒක විමුක්තියක් නැහැ කියලා තේරුම් ගත්තා. අන්න ඒ නිසා ඒකට ඉගෙන බැලුවේ. නමුත් අවාසනාව අපට තියෙන වාසනාව එයාට තිබ්බේ නැහැ. ඒ බුදුරන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලින් ඇස් දෙකෙන් දැක්කා. ගුරුහරකනොත් දුන්නා. තමන්ගේ ගුරුවරයාට පිළිගත්තා ඊට පස්සේ අපට කියලා දෙන්න ඇවිදilla කියලා. විමුක්තිය හොයාගත්තට පස්සේ. නමුත් සම්බුද්ධත්වයට පත් වෙනකොට ඒ දෙන්නම ධර්මයේ අවබෝධ කරන්න බැරි ලෝකෙ ඉපදිලා. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා. නමුත් අපට ඊට වඩා වාසනාවක් තියෙනවා. එහෙනම් පින්වතුනි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු විදිහට අපි ධර්මයේ අධ්‍යයනය කරොත් විතරමයි අපට ඒ විමුක්ති මාර්ගයේ විවෘත කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම රැවටෙනවා. මොකද අපට මේ ලෝකයේ අපේ කෝණයට මේ අනිත්‍ය භාවයක් ගෝචරයි. අපට මේ ලෝකයේ අපේ කෝණයට අනාත්ම භාවයක් දුක් භාවයක් ගෝචරයි. හැබැයි මේ සියල්ලක්ම අපේ ලෝකෙට සක්කාදිට්ඨියත් එක්ක මට ගෝචරන දෙයක්. බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ නිසා සියලු දේවල් වලින් හිත වළක්වන්න කියන්නේ නැහැ. පුජ්‍යලයට කියන්නේ කුසලයේ අල්ල ගන්න. දැන් අපි හිතමු ධර්ම විචාරකයක් කරනවන භාවනා කරනකොට. දැන් එයා සක්කාය දිට්ඨිය කල්ලත් නෑ. දැන් යෝනිසෝ මනසිකාර කරන්න ඕන ධර්මතර කියනවා. ආ ඒකත් ආවා ගියා. අල්ලන්න ඕනේ ඔක්කොම ආවා ගියා අල්ලන්න ඕනේ නැහැ කියන ප්‍රඥාව ඇති වෙන්නේ. දැන් ප්‍රඥාවට හේතුව මොකද්ද? යෝනිසමනසිකාරය. යෝනිසමනසිකාරය කළොත් ධර්ම එනකොට ආයෙකත් ආවා ගියා කියලා තැහැලා දැම්මොත් සක්කාය දිට්ඨිය තියාගෙනම අර අනිත්‍යයක් දකිනවා. හැබැයි සක්කාය දිට්ඨිය කඩන්න ඕන ධර්මය ඒක අහන්නෙත් නැහැ. ඒක ඒක හිතර කරන්නෙත් නැහැ. ඒක අහලා ඒක විතර කරනකොට තමයි සක්කාය දිට්ඨිය කැඩෙන ධර්මයේ තුලින් සක්කාය දිට්ඨිය කැඩලා යන්නේ. එදගම් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කඩනවා කියලා කියන්නේ මානසික සංකල්පයකින් මම හිතනවා නෙමෙයි මම නෑ කියලා. ඒ නිසා සියලු මනෝ විතරක දුරු කරන්න එපා කියනවා. අකුසල දුරු කරන්න මොකද දුක් විපාක ලැබෙනවා. කුසලයේ පුරුදු කරන්න සැප විපාක ලැබෙනවා. ප්‍රඥාව ඇති වෙන විදිය ධර්මය අහලා විචක්ෂණය කරන්න අන්න එදාට විනිවිද දැකීමක් තමයි හම්බ වෙන්නේ. එහෙම නැතුව පින්වතුනි ඒක අපි මානසික සංකල්පයක් නෙමෙයි. දැන් බලන්නකො අර බුදුරණවහන්සේ විඥාණයට උපමා කරනවානේ මැජික් කාර්යයක් කියලා, මායාවක් කියලා. මායාව උදාහරණයට දෙන්නේ සිව්මන් සලක පෙන්වන මායාවක්. සිව්මන් සලක මායාවක් පෙන්වනකොට, මැජික් එකක් පෙන්වනකොට හතර පැත්තෙන් බලන් ඉන්න පුළුවන්. එහෙම බලන් ඉද්දිත් ඒක බොරුවක් බව නොතේරෙන විදිහකට මැජික් එක පෙන්වනවා කියන්නේ කොච්චර හැකියාවක්ද? ඊට වඩා විශාල හැකියාවක් වෙන විඥානික ක්‍රියාකාරීත්වය. එතකොට එහෙනම් ඒ ක්‍රියාකාරීත්වය අල්ලන්න කොහොම නුවණක් ඕනද? දැන් අපි ඇහෙන් රූපය අපි දැන් හිතමු අපට පේන දේ ඔස්සේ අපි දකින දේ විඥානීය ක්‍රියාකාරී. කනට ඇහෙන දේ ඔස්සේ. නාසයේ නාම රූප ක්‍රියාකාරීත්වය. දිවට, කයට, මනේන විතරක සියල්ලක්. මේ ඔක්කොම මොනවද? අපි හිතමු අරමුණු ඔක්කොම අතහරින කියන එකත් ආයෙත් විඥානයේ තුලින් ආව නාම රූප ක්‍රියාකාරීත්වය. අරමුණු වලින් හිස් කියන එකත් ආයෙත් හිස් බව ආපු නාම රූපයක් විඥාණයට. කොහෙන් ගියත් අර විඥානයේ මැජික් එකට මැජික් එකක් හම්බ වෙනවා. හැබැයි අපි මැජික් එක ඇත්ත කියලා හම්බෙලා තියෙන්නේ. දැන් අර විදිය මැජික් එකක් පෙන්නකොට පරවියෙක් මවනකොට මේ අතේ ඉඳලා නැත්නම් මොන හරි දෙයක් කරනකොට කිසි විදියකින් වැරද්දක් හොයාගන්න නැති තැනදී අපට ඇත්ත බව නෙපෙන්නේ. ඇත්ත බවමයි පේන්නේ. ඒ වගේ තමයි. අපිත් භාවනා කරගෙන යනකොට ඔන්න කිසිවක් නැහැ. ඔන්න දැන් මේව ආවා ගියා අල්ලන්න දෙයක් නැහැ. අපට විඥානයේ මායාවේ මායත්වය මොවල දෙනවා මේ අවබෝධය කියලා. එතකොට මේක ඉක්මවන්න ප්‍රඥාව කියන කාරණාවට වෙන වචන දෙන්න නැහැ. මේ ක්‍රියාව ඉක්මවීමට තමයි ප්‍රඥාව. අන්න ඒක තමයි අර සක්කායදිටේ කැඩෙන වැඩපිළිවෙල බාහිර ලෝකේ කෙනෙකුට අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වැටහීමක්. ඒක අවබෝධයක්. ඒක තියෙන දෙයක් නෙමෙයි. ඒකට ඒ පුජ්‍යල సంతානයක තියෙන දෙයක් නෙමෙයි මාර්ගය තුල හටගන්න අවබෝධයක්. ඉතින් මෙන්න මෙතෙන්ද එන්න අපට තියෙන්නට ඕනේ මූලිකවම ශ්‍රද්ධාව ඊළඟට නුවණින් ඉමසීමේ හැකියාව. ඊළඟට පුණ්‍ය ශක්තිය ධර්මයේ ලැබෙන්න. මෙන්න මේ කාරණා එක තමයි කෙනෙකුට ඒ වාසනාව උදා වෙන්නේ. එහෙම නැතුව පින්වතුනි බොහෝ පිරිසකට මේක උදා වෙන එකක් නෙමෙයි. ඊටාම ස්වල්ප පිරිසකට තමයි මේ සූක්ෂම චින්තන හැකියාව තියෙන්නේ. අන්නේ සූක්ෂම චින්තන හැකියාව ඇති අයට පමණමයි මේ ධහම විවෘත වෙන්නේ. අනිත් අයට මේ ධහම විවෘත වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්නට ඕනේ අන්නේ විදිහට මේ ධර්මය ඉගෙන ගන්න. ඊළඟ සූත්‍රය අරහන්ත සූත්‍රය. එකක් දෙවි කෙනෙක් ඇවිදilla ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ විදිහට. ඔන්න අද කාලෙත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. යෝහි යෝති බික්කු අරහං කතාවි කීනාසෝ අන්තිම දේහදාරී අහං වදාමේති සෝ වදෙය්‍ය මමං වදන්ති තීපි සෝ වදෙය්‍ය මේ සියලුම දේ කරලා ඉවර වෙච්ච ආශ්‍රවශය කරපු අන්තිම ශාරීරිය දරණ මේ රහතන් වහන්සේලා මම කියෙමි මට කියති කී කියා එහෙම කියනවනේ කියනවා මේ සියල්ලක්ම ඉක්මවපු මේ මම රහතන් වහන්සේලා මේ මම කියනවා මට කියනවා කී කියා මෙන්න මෙහෙම කියනවා ඇයි එහෙම කියන්නේ කියලා බුදුරණවහන්සේ අහනවා එතකොට ඔය ප්‍රශ්නේ අහන තැනම තේරෙන දෙයක් තමයි සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ දහම උසුම ලැබිලා නැහැ. දන්නවා මම කියන දෙයක් නැති බව කියන එක අහලා තියෙනවා. හැබැයි ඒ අවබෝධයෙන් යුක්ත මම කියන කාරණාව කොහොමද නැති වෙන්නේ කොහොමද නොලැබෙන්නේ කියන එක දන්නේ නැහැ. බුදුරණවහන්සේ දේශනා කරනවා යෝහෝති බිකු අරහං කතාවේ කිනාසවෝ අන්තිම දේහදාරී අහං වදාමේතිපි සෝ වදෙය්‍ය මමං වදන්තීතිපි සෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරයති මේ සියල්ලක්ම ෂේ කරපු කෙලෙස් සියල්ලක්ම දුරු කරපු අවසාන දේහේ දරන මේ රහතන් වහන්සේලා මම කියනවා මට කියනවා කියලා කතා කරනවා මෙන්න මේක ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා මේ ලෝකේ තියෙන පැනවි ලෝකයේ තියෙන පැනවීම් සියල්ලක්ම මනාව අවබෝධ කරගෙන ඒක විශේෂ හැකියාව. විවහාර මාත්‍රයකින් විවහාර කරනවා කියන විවහාරය. දැන් මම මෙච්චර කාලයක් ගොඩක් දේශනාවලදී පැහැදිලි කළා මේ රහතන් වහන්සේ ගැන කතා කරන සියල්ලක්ම විවහාර මාත්‍රයක් කියලා. මොකද අපි හැමෝම රහතන් වහන්සේලාට පටිච්චසමුපාද රින්ගන්න දඟලනවා. ඒක වැරදි කියන කාරණාව මේ දේශනාවලින් හොඳට ඉලිප්පෙලා පෙන්වනවා මේ විවහාර මාත්‍රයක්. ලෝක විවහාර. අන්න ඒක රහතන් වහන්සේලාගේ අසාමාන්‍ය හැකියාවක්. විවහාර කරන එක මේ ලෝකයේත් එක්ක ඉන්නේදී මේක බොරුවක් බවක් දැනගෙන ඒ තුළ ජීවත් වෙන එක අසාමාන්‍ය හැකියාව. මේක ලස්සන උදාහරණයක් තියෙනවා කටුකුරුන් සන්නාස් තමයි ඒක පැහැදිලි කරන්නේ. ඔන්න අම්මලා පුංචි ළමයි එක්ක ඉන්නකොට පුංචි ළමයි සෙල්ලම් ගෙවල් හදනවා. පුංචි ළමයි සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් බත් වියලා අම්මට එන්න කියනවා අම්මේ ගේ විවෘත කරන්න එන්න කියලා. අම්මා ගෙට ගිහිල්ලා අර වැලි ටිකයි ක්‍රෝටන් කොළ ටිකයි බෙදාගෙන කාලා එළියට එනවා. අම්මා ළමයින්ට බනිනවද උඹලා මොනවද මේ බොරු වැඩ කරන්නේ මේ බත් මේක ගියක් වැය කියලා ළම බනිනවද බනින්නේ නැහැ අම්මා කනකොට කනවද මම මේ බත් කනවා කියලා ආද මම මේ බත් කන්නේ මම මේ ගෙට ගියේ කියලා අම්මා යනවද ඒ යන්නේත් නැහැ හැබැයි අම්මා ළමයින්ගේ ලෝකයේ ඉඳලා ළමයෙක් ඉන්නේ නැද්ද ළමයින්ගේ ලෝකයේ ඉඳලා ළමයෙක් ඉන්නවා ඒකට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ බොරුව බොරුවක් බව දැනගෙන බොරුව හා ජීවත් වෙනවා බොරුව හා එකතු වෙන්නේ නැතුව අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේගේ ලෝක පැවැත්ම රහතන් වහන්සේගේ ලෝක විවහාරය ඔය වගේ. රහතන් වහන්සේ ලෝකේ විවහාරය ඉක්මවන්නේ නැහැ. ලෝක විවහාර විවහාර මාත්‍රබ්බෝ තේරුම් ගන්නවා. ඒ විවහාරය තුළ ජීවත් වෙනවා. හැබැයි නොදන්නාකමට දැන් අර පොඩි ළමයි ගිහිලා මේ කියනවාද අනික් ළමයි කපේ අම්මා වැලි කෑව බච්චියලා කියලා. කියන්නේ. ඇයි ඒ එයාලා දන්නවා මේක විවහාරයක් කියලා. නොදන්න කෙනා තමයි කියාගෙන යන්නේ. අන්න අපේ අම්මා වැලි කෑව බත් කියලා. අන්න ඒ වගේ පටිච්චසමුප්පාද ධර්මය මේ හේතුඵල ධාව නොදන්නා කෙනා අන්න රහතන් වහන්සේට පණවන්න යන හොෝගාල පැනවි. රහතන් වහන්සේ උස්ම ගන්නවා කනවා බොනවා එතන පටිච්චසමුප්පාදේ මේ විදිහ සංස්කාරයක් ක්‍රියාත්මක වෙන්නේ. එතන මෙන්න මේ විදිහට සංස්කාර නැති වෙන්නේ. මෙන්න මෙහෙමයි කියලා පණවන්න යනවා. ඇයි ඒ පණවන්න යන්නේ? අර පුංචි ළමයාට ගේ තියෙන දැනීමක් නැතිව අපි හිතමු බඩගාන ලදරුවෝ බඩගාන ලදරුවට ඔක තේරෙන්නේ නැහැ නේ වෙලිත් හපලා කනවනේ. ඒ ලදරුවට තේරෙන්න පුළුවන් ආ බත් කෑවේ කියලා. අම්මා ඇයි මෙලෝදියක් තේරෙන්නේ නැහැ. නමුත් අර පුංචි ළමයා දන්නවා සෙල්ලම්ගේ හදබලම දන්නා මේක බොරුවක් කියලා. නමුත් අර ලදරුව දන්නේ නැහැ. ඒ ලදරුවට තේරෙන්නේ අම්මා බක්කියාවා කියලා. නමුත් අම්මා බක්කියාවේ නැහැ. අම්මා ඒක දැනගෙන ක්‍රියාත්මක කළේ. අර ඒ වගේ තමයි පටිච්චසමුප්පාද ධර්මයේ අහලකටවත් දන්නේ නැති. මේ ධර්මයේ අංශ මාත්‍ර උණුසුමක් නැති. අන්න ඒ කෙනාට හිතෙනවා අනේ රහතන් වහන්සේගේ මේ අවිද්‍යාව නැතුව මේ සංස්කාර මෙතන තියෙනවා. රහතන් වහන්සේගේ මේන මේ නාම රූපය මෙන්න මේකේ මේක ඇලීම නැතුව මෙන්න මේක මෙතන තියෙනවා. කිය කියා පටිච්චසමුපාදයට කැලේ දාන්න යනවා. හැබැයි විවහාරයේදී විවහාර කිරීම තුල ලෝක විවහාරයෙන් ලෝක බැඳවීම විවහාරය තියෙනවා රහතන් වහන්සේට. දැන් ඊළඟට දෙවි අහනවා ඊට පස්සේ මේ විදිහට ආය ප්‍රශ්නියක්. ওই විදිහට රහත් වෙච්ච ආශ්‍රව ශේ කරපු අවසාන ශරීරය දන්න ඔය රහතන් වහන්සේලා මානෙ දුරු කළා නෑ නේ එහෙනම්. මානෙ දුරු කළා නැතුව කොහොමද මේ මානෙත් එක්කනේ ඔහොම මම කී කිය කියන්නේ. ඔන්න එතකොට දැන් මේකේ අර කලින් දේශනාවත් එක්ක සැසඳෙනවා මම කියලා එන්නේ මොකෙන්ද? මානෙත් එක්කනේ. මම කියලා යෙදෙන්නේ හැබැයි ඒක දන්නවා දෙවියා. දෙවියා ඒක දන්නවා. හැබැයි දෙවියාට මේ සක්කාය දිට්ඨිය කැඩලා නෑ. දෙවියා අහපු කාරණාවලින් දන්නවා මාන්නයත් එක්ක තමයි මම කියලා යෙදෙන්නේ. ඉතින් එහෙනම් මාන්නය තියෙනවනේ. මොකද මම කියලා විවහාර කරන්නේ මාන්නයත් එක්ක. මේ මාන්නයත් එක්ක තමයි මම කියලා විවහාරට යෙදෙන්නේ. අන්න එතකොට බුදුරණවහන්සේ දේශනා කරනවා පහින මානස්ස නසන්ති ගන්තා සියලු මාන ප්‍රහාණ කරලා ගැට ඔක්කොම සිඳලා විදූ පිතා මේක දුරු කළා දාලා තියෙන්නේ පළවා හැරලා තියෙන්නේ මාන මාන ගන්තස සියලුම මාන ගැට ගැසින් සියල්ලක්ම අයින් කරලා තියෙන්නේ සෝ වීතවත්ෝ මඤ්ඤං සුමේද මේ ප්‍රඥාවන්තයා සුමේද කියන්නේ ප්‍රඥාවන්තයා මේ මඤ්ඤණාවල් මේ ගැට ගැහෙන සියලු හැඟීම් ඉක්මවලා එහෙම එක්කෙනා මේ සියලු මාන්නයන් ඉක්මවපු කෙනා ওই රහතන් වහන්සේ මේ මම කියලා කියන්නේ මට කියලා කියන්නේ මේ ලෝක විවහාරයක් විතරයි කියනවා. විවහාර මාත්‍රයක් විතරයි කියනවා. දැන් ඔන්න බලන්න එතකොට දැන් අද අපි කතා කරන්න යනකොට රහතන් වහන්සේ පිළිබඳව. දැන් අද අපටත් ওই ප්‍රශ්නේ තියෙනවා ගොඩක් අයට. මම මම මම දැන් මම කියන එකට නම් පොඩ්ඩක් අතහැරලා රහතන් වහන්සේ ඔය භුක්ති විඳින කරුණු මොකද රහතන් වහන්සේ තිත්ත දෙයක් අනුභව කරද්දී තිත්තයි කියලා දන්නේ නැද්ද? තිත්තයි කියලා දන්නවා. පෙන්රා අනුභව කරද්දී පෙන්රා කියලා දන්නේ නැද්ද? පෙන්රා කියලා දන්නවා. රහතන් වහන්සේලාගේ 13 අනත්තයන් නැද්ද? ධාතු සංයුත්තේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා දෙව්දත් එක දෙව්දත් කට්ටිය ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේක රහතන් වහන්සේලා ඉන්නවා ඒ 13 අනත්වයට. සාරිපුත්තු රහතන් වහන්සේක සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ 13 අනත්වය ධාතු ස්වභාවයත් එක්ක එහෙම රහතන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒ ලෝක විවහාරයෙන් පුජ්‍යල ඉච්ඡත්වයක් තියෙනවා. හැබැයි දැන් මෙන්න මේකටයි පටිච්චසමුප්පාදය ගලපන්නේ ගොතම වරදින්නේ. ඒක ලෝක විවහාරයක්, ලෝක පැනවීමක්, ලෝක ප්‍රඥාත්වයක් විතරයි. ඒක ලෝක ජීවත් වීමක් විතරයි. අපි ওই ලෝකේ ජීවත් වෙන කාරණාව ඉක්මවීමේ ක්‍රියාවටයි බුදුරණවහන්සේ පටිච්චසමුප්පාදේ කියන්නේ. ඉතින් මේ ඉක්මවීමේ ක්‍රියාව හම්බෙන්නේ පටිච්චසමුප්පාදයෙන් අපි ආයර පටිච්චසමුප්පාදේ අංග ටික දාන්න යනවා අතෙන් අහපව. එතකොට බලන්න කොච්චර පටලැවිල්ලකටද පටලැවෙන්නේ. ඒ පටලැවිල්ලට පටලැවෙන්නෙම අපි බුද්ධ වචනයේ ශ්‍රද්ධාව පිහිටවාගෙන ඉගෙන ගන්නෑ. අපි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර පරිසරය බලන්නේ නෑ. බුදුරන් වහන්සේ කියපු කෝණේ අපි අපට හම්බෙලා නැහැ. අපි අපේ කෝණයෙන් හැමදේම ගලප ගලප යන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසා තමයි ওই ප්‍රශ්න සියල්ලක්ම හම්බෙන්නේ. ඉතින් මම කියනවා මම අහනවා මට එතකොට ඒව ලෝකේ විවහාර විතරයි. රහතන් වහන්සේ කියලා ලෝකේ හම්බෙන්නේ විවහාරයක්. ඒ විවහාර මාත්‍යෙන් විවහාරය තියෙනවා. හැබැයි පටිච්චසමුප්පාදය කියන එක රහතන් වහන්සේ පණවන්න ගියොත් එහෙම අන්න ඒ පැනවීම සම්පූර්ණයෙන් වැරදි. කජ්ජනීය යමක සූත්‍රය අනුරාධ සූත්‍රයේ ලස්සනට පැහැදිලි වෙනවා මේ පටිසමුපාදයක විවහාර කරනව රහතන් වහන්සේන අනුපලබ්බියමානෝ නොලැබෙනවා කියනවා. දැන් මේ වගේ ලැබෙනවා. දැන් තව සූත්‍රවල තියෙනවා ලැබෙනවා. ඒතකොට ලැබෙන්නේ විවහාරයට. පටිසමුපාදයක විවහාර කරන තැනදී ලැබෙන එකක් පනවන්නේ නැහැ. නොලැබීමක් තියෙන්නේ. ඉතින් නොලැබෙන කාරණාව ඒ විදිහට අපි තේරුම් ගන්නට ඕනේ යථාර්ථය දකින්නට. ලැබෙන්නේ අපට ලෝක විවහාරයේදී. දැන් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ 8 දෙනෙක් ඉන්නවනේ. ශ්‍රාවකයෝ 8 දෙනෙක් ඉන්නවා පුජ්‍යල වශයෙන් ගත්තාට පස්සේ. ඉතින් 8ක් පුජ්‍යලයේ පැනවෙන්නේ කොහොමද මේ සක්ක ආත්ම දෘෂ්ටිය දුරු කරපු රහතන් වහන්සේට? එතකොට ඒ පටිච්චමුප්පාදය කතා කරන තැනදී මේ ලෝක විවහාරය කතා කරන තැනදී ලෝක විවහාරය ඒ විදිහට තේරුම් ගන්නට ඕනේ. පටිච්චසමුප්පාදේ කතා කරනකොට ලෝක විවහාරය ඉක්ම වෙනවා. ඉක්ම වෙන ලෝක විවහාරයට අහපව පටිසමුප්පාද දාන්නකොත් වරදිනවා. ඉතින් ඒ නිසා මේ ධර්මය අහන්නට ඕනේ කොයි විදිහටද? ශ්‍රද්ධාවෙන් කන් යොමාගෙන නුවණින් යුක්තව අර්ථය ගන්න ඕන අදහසින්. නැතුව ඇහුවොත් එහෙම අපි සර්පයාගේ නගුටෙන් ඇල්ලුවා වගේ ආපස්සට අපිට දෂ්ට කරනවා. ඒක නිසා හොඳ අවධානයෙන් මේ ධර්මය අහන්නට ඕනේ. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ දෙවියට උත්තර දෙනවා. විවහාර මාත්‍යය තමයි මම කියලා කියන්නේ. ඒක විවහාරයක්. රහතන් වහන්සේ නැත්නම් රහතන් වහන්සේට මේ ලෝකේ ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ ඒ දකින විදිහට රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වී විනාශ වෙන්නට ඕනේ. ඇයි ඉතින් ඉන්න විදිහක් නැහැ. ඒක තමයි මහායාන දර්ශනවල එහෙම පැහැදිලි කරන්නේ. එතකොට මේ ඒ ඒ විනාශ මොකද අර සත්‍ය දර්ශනයකට යන්න බැරිකම නිසා අර වෙන පැතිවලින් විවහාර කරන්න වෙනවා. හරියටම බුදුරණවහන්සේ කියපු දේ හම්බ වෙන තැනදී ඔය ලෝකයේ එක ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. රහතන් වහන්සේ ගැන තර්ක විතර්ක සියල්ලක්ම හිස් දෙයක් පුස්සක් බවට පත් වෙනවා. ඒ තර්ක විතරක ඔක්කොම එන්නේ මෝඩකම නිසා, අඥානකම නිසා, ශ්‍රද්ධාව නැතිකම නිසා, ධර්මයට හිත යොමු නොවන නිසා, ධර්මයේ නොසොයන නිසා. ධර්මයේ හොයනවා නම් අන්න එයා හොයන්නේම මේ ගැටේ ගැහෙන විදිය මේ සත්‍ය හොයන්නේ. අන්න එතකොට එයාට ප්‍රශ්න ඔක්කොම ඉක්ම වෙනවා. ඊළඟ සූත්‍රය පජ්ජෝත සූත්‍රය. දෙවි කෙනෙක් ඇවිදලා බුදුරණවහන්සේගෙන් අහනවා යමකින් ලෝ බබලනවා නම් ලෝ ඒ එලි මොනවාද? ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ගින් අපි මෙන්න මේ කාරණාව තමයි මේ විමසන්ඩාවේ මේ ලෝකේ බබලන එලි මොනවාද කියලා විමසන්නයි ආවේ කියලා දෙවියන් ඇවිදින්න බුදුරණවහන්සේගෙන් අහනවා. බුදුරණවහන්සේ එලි හතරක් පැහැදිලි කරනවා. තත්තාරෝ ලෝකේ පජ්ජෝතෝ මේ ලෝකේ ආලෝක හතරක් තියෙනවා. පහක් නැහැ කියනවා. පහක් නෑ හතරයි තියෙන්නේ. දිවා තපති ආදිච්චෝ රත්යෙන් ආභාති ඡන්දිමා. දවල් සූර්යා එළිය දෙනවා. ඒක තමයි එකක්. දවල් කාලේ සූර්යාලෝකයේ තියෙන එක එක එළියක්. ඊළඟ එක තමයි රාත්‍රී කාලේ චන්ද්‍රයාගෙන් එළිය දෙනවා. ඒක තව ආලෝකයක්. ඊළඟට ගින්න අත අග්ගේ දිවා රත්ත්‍රින් තත්ත තත්ත ප්‍රකාශති. රාත්‍රියේ දවල් කාලේ ඒ ඒ තැන්වල එළිය දෙනවා. සූර්යාගෙන් දවල් කාලෙම එළිය දෙනවා. චන්ද්‍රයාගෙන් රාත්‍රී කාලේ එළිය දෙනවා. ගින්නෙන් දවල්ටත් රැටත් ඒ ඒ තැන්වල එළිය දෙනවා. සම්බුද්ධෝ තපතං සෙට්ටෝ ඒසා ආභානුත්තරා බුදුරයන් වහන්සේ මේ සියලු එළි අතර ශ්‍රේෂ්ඨයි හැම කල්ලිම හැම තැනදීම එළිය දෙනවා කියනවා. බුදුරන් වහන්සේ තමයි මේ එළිය අතර ශ්‍රේෂ්ඨම ආලෝකය. මොකද අර හැම ආලෝකයක්ම යමකට සීමා වෙලා තියෙනවා. තව දෙයකට සීමා වෙලා. නමුත් ඒක අනික ලෝකේ ලෝකේ විවහාරයෙන් පණවන්න ඒ කියන්නේ කොහොමද එළිය දෙන්නේ කියන එක විවහාර කරන්න බැරි විදිහට හැම කල්ලිම ආලෝකයක් බුදුරන් වහන්සේගේ වචනය තුළින් තියෙනවා. අන්න ඒකයි මේ ආලෝක අතරින් ශ්‍රේෂ්ඨම ආලෝකය බුදුරන් වහන්සේ කියනවා. බුදුරන් වහන්සේ කියනකොට අපට මතක් වෙන්නේ පුජ්‍යලයා. නම බුදුරන් වහන්සේ කියලා කියන්නේ සම්බුද්ධත්වය. දැන් බුදුරන් වහන්සේගෙන් රැවිදිලා එක්තරා බමුණෙක් අහනවානේ ඔබ මිනිසියෙක්ද දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද? ඒ කවුරුත් නැහැ කියලා කියේ. ඔක්කොම ඉක්මවපු කෙනෙක්. දැන් අපට බුදුරන් වහන්සේ මතක් වෙන්නේ මිනිසියෙක්නේ. අපි කොච්චර කිව්වත් අපට සිද්ධාර්ථ චරිතය ඉඳලා ගත්තාම මිනිසියෙක් තමයි මතක් වෙන්නේ. ඒතකොට හැබැයි ඒ මිනිස්යාව දැක්කා කවුද පුස්කුසාති. නමුත් බුදුරන් වහන්සේව දැක්කේ නැහැ. අපි දකින මිනිස්ස කියන කෙනාව පුක්කුසාති දැක්කා. මේ කුඹකාර මේ කුඹල්හලකදී. නමුත් බුදුරන් වහන්සේව එයා දැක්කේ පුක්කුසාති දැක්කේ නැහැ. ධර්මය කියපු තැනදී ඒ මිනිස්යා ඒ උතුම් මනුෂ්‍ය රත්නයේ ධර්මයේ කිව්ව තැනදී දැක්කේ මිනිස්සෙක් නෙමෙයි කවවත් දැක්කේ බුදුරජාණන් වහන්සේ. එතකොට නම් අන්නේ බුදුරජාණන් වහන්සේ තමයි සියලු හැම වෙලෙම ආලෝකයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඊළඟ සූත්‍රය සර කියන සූත්‍රය කුතෝ සරා නිවත්තන්ති කත්ත වට්ටන්න වත්තති කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති දැන් මෙතන අහනව ඔන්න කොහොමද කොතනදීද මේ සංසාරය නවතින්නේ. සසර නවතින්නේ. සැරි සැරීම නවතින්නේ. කොතනද මේ කර කැවිල්ල නවතින්නේ? කත්ත වට්ටන්න වට්ටති. මේ කර කැවිල්ල නතර වෙන්නේ කොතනද? කත්ත නාමංච රූපංච අශේෂ මේ නාම රූප උපරෝධෙන්නේ කොතනද? දැන් මේ අහපු දෙවියන් නම් ටිකක් නුවණ තියෙන කෙනෙක්. එතකොට එයා අහනවා කොතනද මේ සසර නවතින්නේ? මේ කර කැවිල්ල නතර වෙන්නේ? ඒ වගේම නාම රූප අවශේෂ වශයෙන් උපරෝධණය වෙන්නේ කොතනදද කියලා අහනවා. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යත්ත පටවීච ආපෝ යත්ත ආපෝච්ච පටවි තේජෝ වායෝන ගහදති අතෝ සාරා නිවත්තන්ති එත්ත වට්ටන්න වත්තති එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති මේ පටවි ආපෝ තේජෝ වායු නොපිහිටීම අන්න ඒක තමයි මේ සසර නැවැත්වීමත් කරකැවිල්ල ඉක්මවීමත් නාම රූප ප්‍රෝධනයත් දැන් මෙතන තේරුම් ගන්න මම පුංචි තව දේශනාවකුත් එක්ක කියන්නම් මොකද මේකේ ඇත්තටම මම අර කලින් ජටා සූත්‍රයේ කියද්දී මම මේක තමයි පැහැදිලි කරලා දෙන්න හිතුවේ බුදුරන් වහන්සේගේ දේශනාවක් තියෙනවා දීඝනිකායේ ඒ දේශනාවේ දෙවි මනු භික්ෂුවක් කේවඩ සූත්‍රයේ භික්ෂුවක් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් පුතත්ජන භික්ෂුවක්. මොකද හේතුව පුතත්ජන කියන්නේ බුදුරණවහන්සේ ගැන දන්නවා නම් මේ විදියට සිදුවීමක් වෙන්නේ නැහැ. හැබැයි 이르දි බලලාභී. දිව්‍ය ලෝකේ යන්න පුළුවන් 이르දි බලලායි පුතත්ජන භික්ෂුවක්. එයාටත් ওই ප්‍රශ්නේම ආවා. එයාට ආයේ ප්‍රශ්නේ වෙන විදිහකට. එයාට ප්‍රශ්නේ ආවා පඨවි ආපෝ තේජෝ වා නිරුද්ධවන්නේ කොතනද කියලා. දැන් ওই ප්‍රශ්නේ ඇවිදිලා මෙයා යනවා සක්දෙවිඳු හොයාගෙන සක්දෙවිඳුගෙන් අහනවා. සක්දෙවිඳු කියනවා මම ඕක දන්නේ නැහැ. ගිහිල්ලා මහා බ්‍රහ්මයන් අහන්න කියනවා. මහා බ්‍රහ්මයන් ගිහිල්ලා අහනවා. මහා බ්‍රහ්මයා කියනවා මමත් ඕක දන්නේ නැහැ. අර බුදුරජාණන් වහන්සේ ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ ඔක්කොම දන්නේ. එතකොට එහෙනම් ඒ භික්ෂුවට ශ්‍රද්ධාව තිබිලා තියෙනවද? ශ්‍රද්ධාව තිබිලා නැහැ. 이르දි ලැබුවට පැවිදි වුණාට අඩුම තරමේ මේ යතහාරතිය දකින්න නෙමෙයි. බුදුරන් වහන්සේ දෙවි මිනිසුන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි කියන ශ්‍රද්ධාව තිබිලා නැහැ. එහෙම තිබ්බනම් ඒ කවුරුවත් ළඟට යන්නේ නැහැ අහන්න. ඇවිදලා බුදුරණවහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ පටවි ආපෝ තේජව නිරුද්ධවන්නේ කොතනද? බුදුරණවහන්සේ වෙලේ පැහැදිලි කරනවා මහාන ওই ප්‍රශ්නේ වැරදි. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ. දුන්නොත් දුෂ්ටයකට යනවා. දැන් අද ගොඩක් වෙලාවට අහන ප්‍රශ්න තියෙනවා සමහර ප්‍රශ්න. ඒ ප්‍රශ්න වැරදි. බුදුරණවහන්සේගෙත් එහෙම ප්‍රශ්න තියෙනවා. රාතන් අව්‍යාකට ප්‍රශ්න. රහතන් වහන්සේ මරණින් මතු උපදිනවද නැද්ද? ඒවා ඒ ප්‍රශ්න උත්තර නැහැ. උත්තර දුන්නොත් දෘෂ්ටිය. ඒ ප්‍රශ්න වැරදි. ඊළඟට තව විඩාකාර විදියට ආහාර සූත්‍රේ, මුලියපගුණ සූත්‍රය අහනවා කවුද ආහාර අනුභව කරන්නේ? ප්‍රශ්න වැරදි. එතකොට මේ ප්‍රශ්න වලට උත්තරයක් ඔව් හෝ නැහැ කියලා දෙන්න කිව්වොත් වරදිනවා. දෘෂ්ටි වලට යනවා. එතන බුදුරන් වහන්සේ ඉස්සල්ලාම කරන කාරණාව තමයි ඒ ප්‍රශ්නේ වැරදි කියලා ඒ ප්‍රශ්නේ එක්ක නැති වෙන විදිහට දහම් පරියායක් දේශනා කරනවා. දැන් අව්‍යාකත ප්‍රශ්න අහනකොට අව්‍යාකත ප්‍රශ්නවල වැරදිත්වය. දැන් අග්ගිවච්ඡකොත්ත අව්‍යාකත ප්‍රශ්න ඇහුවාට පස්සේ අග්ගිවච්ඡකොත්තරම මේක තේරෙන විදිහට වෙන වෙන පිළිවෙලකින් කියලා දුන්නා. එතකොට අර ප්‍රශ්නයට එන්නේ නැහැ. ඊළඟට දැන් මේ මේ කේවඩ සූත්‍රයේ මේ භික්ෂුවට බුදුරන් වහන්සේ ප්‍රශ්නේ වැරද්ද ඉස්සල්ලා ඉස්මතු කරා. ප්‍රශ්නේ නිවැරදි කරා. පඨවි ආපෝ තේජෝ වායු නිරුද්ධවන්නේ කොතනද නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායි නොපීටන්නේ කොහොමද? දැන් මේ භික්ෂුව මේ මේ දෙවියා අහනවා හරියට ප්‍රශ්නේ. එයා අහන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කතාවත් එක්ක නෙමෙයි සංසාර නවතින්නේ කොහොමද කියලා. එතකොට අර භික්ෂුවට ප්‍රශ්නේ නිවැරදි කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ නොපීටන්නේ කොහොමද? ඔන්න නොපිහිටීම ගැනයි විග්‍රහ කරන්නේ. එතකොට නොපිහිටීම ගැන විග්‍රහ කරන්න කලින් ඒ විග්‍රහයේ තුලම පින්වතුනි අන්තර්ගත වෙනව නේද නොපිහිටීමක් කතා කරන්න කලින් පිහිටීමක් නේද කතා කළ යුත්තේ කියන එක. පිහිටන එක ඉක්මවීම නොපිහිටීම කියන්නේ. දැන් පටවි ආපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙනවා කියනකොටම යන තැන යන දේ තමයි නැති වෙනවා. නැතිවන්න තැනක් නැති වෙන්නේ තියෙන දෙයක්. තියෙන්නේ මට. ඔබට ධර්මයෙන් ඈත් වෙන හැටි. නැතිවන්නේ තියෙන දෙයක්. එතකොට නැතිවන තැනකුත් තියෙනවා. නැතිවන්නේ කාගේ දෙයක්ද? මගේ දෙයක්. නැතිවන තැන කාටදයිද මට? සක්කාය දිට්ඨිය එතරම්මයි මේ ප්‍රශ්නේ තුල. බුදුරණවහන්සේ ප්‍රශ්නේ නිවැරදි කරා. පඨවි ආපෝ තේජෝ වායු නොපිහිටන්නේ කොහොමද? එතකොට එහෙනම් පිහිටීමක් සහ නොපිහිටීමක්. අන්න ඒ පරියායත් එක්කමයි සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. දැන් අපි මේ ලෝකේ අපට හම්බෙන්නේ දැන් අර මුලින් විග්‍රහ කරේ අපි සමහරලාට භාවනා කරනවා මේ ඇහෙන පේන පේන දේ පේුණා කියලා අතහැරලා දාලා ඇහෙන දේ ඇහුණා කියලා අතහැරලා දාලා දැනුච්ච දේ දැනුණා කියලා අතහැරලා දාලා මනසට ආව දේ යන්න කියලා අතහැරලා දාලා අපි ඇලෙන්නේ නැති වෙන උත්සාහ කරනවානේ. එතකොට ඒ ඒ උත්සාහ කරන ක්‍රියාව තුළ අපි හදන්නේ තියෙන දේ නැති කිරීමකට. නැති බවක් අල්ලගන්න. අපට නැති බවක් මැනීමක් මනින්නේ ලැබිලා. මමයි ඒක මනින්නේ. නමුත් බුදුරණවහන්සේ පෙන්වලා දෙන්නේ පිහිටීමක් සහ නොපිහිටීමක්. ඔන්න පිහිටීම මොකද්ද? දැන් ඔන්න පටවිය කියන එක. දැන් මට මේ ඉදිරි කෝපේ පේනවා. මේ පටවිය මට කොහොමද පටවිත්වයක් හම්බුනේ? අසත් රූපයත් විඥානයත් කියන මේ කාරණා තුන එකතු වෙච්ච තැන මට දැක්මක් ඇති වුණා. දැක්කදී මම ගත්ත පටවි කියලා. අසත් රූපත් විඥානයත් එකතු වුණාම මට දැකීමක් ආවා. දැන් මට දැකින්න දෙයක් ඇති බව හම්බ වෙලා. මම ඉඳලා නිත්‍ය බව ලැබිලා. මම ඉඳලා දකපු දේ මොකද්ද? අන්න මට පටවිත්‍යක් වුණා. පටවිත්‍යය උනේ කාටද මට? එතකොට අපි දැක්කනම් එහෙම දැන් අර වීණාව උදාහරණ අරන් බලන්න. දැන් අපි අර ශබ්දයට දෙන්න විවහාරය මොකක් කියලාද? වීණාවේ ශබ්දය. අපට වෙන විවහාරයක් දෙන්න විදිහක් නෑ. අපි විවහාර දෙන්නම හේතුවට ඈඳලා. හේතුවට අයිතිත්වය දීලා. අපිත් පටවියේ විවහාරය දෙන්නේ කොහොමද? Tamanta ඈඳවගෙන. පටවිත්‍ය අයිති මට. මට පේන දෙයක් පටවිය කියන්නේ. අර ශබ්දය වීණාව කියලා යොහාර කරනවා වගේ. දැන් මේ ශබ්දය මොකද්ද? ඒ ශබ්දය ආවෙත් කණයි ශබ්ද විඥාන එකතු වුණා. ඒතකොට කණයි ශබ්ද විඥාන එකතු වෙච්ච තැන ඇහුනේ. දැන් අපට ආවේ මොකද්ද? ඔරලෝසුවේ ශබ්දය ඇහුනේ. නේ? අපට ආවේ ශබ්ද ඔරලෝසුවේ. මගේ කනට ආව ශබ්ද ඔරලෝසුවේ. එතකොට අපට අයිතිත්‍යයක් දීලානේ ඔරලෝසුවේ පැනවුනේ. දැන් මේ ඇහිච්ච ශබ්දය රුවන්වැලි සෑය ළඟ ඉන්න කාට හරි එයාට කතා කරන්න තියනවද? එයාට කියන්න පුළුවන් මෙතන ඔර්ලෝසුක බයි සද්ද ඇහුණා කියලා. නෑ එයාට ඒ අයිතිත්වය දෙන්න අයිතිත්වයක් පැනවෙන්න කෙනා නෑ. එයාට එතන සකස් වීම තියෙනට. දැන් අපේ සකස් වුණේ කණයි ශබ්ද විඤ්ඤාණ එකතු වෙච්ච තැන. අපි වැරදි විදිහට අයිතිත්වයක් දෙනවා. අන්න පිහිටීම. පටවි බව පිහිටනවා. ආපෝ බව පිහිටනවා. තේජෝ වායෝ ආකාශ මේක පිහිටනවා. පිහිටීමක් තියෙන්නේ. අන්න එතකොට බුදුරණවහන්සේ පෙන්වන්නේ මොකද්ද නොපිහිටීම. නොපිහිටන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන්නේ පිහිටන ආකාරය දැකපු තැනදී. ඒ දකින්න එකට මොකද්ද කියන්නේ? විද්‍යාව. නොදකීම නම් මොකද්ද? අවිද්‍යාව. එහෙනම් නොදකීම අවිද්‍යාව පාදක කරගෙනයි ලෝකයේ සකස් වීම තියෙන්නේ. ඒ ක්‍රියාව දැකපු තැන ගැටේ ගැහෙන හැටි පිහිටන හැටි දැකපු තැන විද්‍යාව එතනදී එහෙනම් විද්‍යාවත් එක්ක සකස් වෙන පදනමන්න ඉක්ම වෙනවා. අන්න එතකොට එහෙනම් මේ නාම රූප කියන කාරණාවටත් ඉඩ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පිළිඹු වෙන්නේ නාම රූප කියලා පිළිඹු වෙන්නේ ඒකත් එක්ක. දැන් නාම රූප කියලා පිළිඹුවක් එන්නේ පින්වතුනි විඥාණයකට. අපට අපි නාම රූප නාම රූපෙන් අපි නාමයේ විතරක් කතා කරන දේශනාවල තියෙනවා නාමයේ විතරක් කතා කරලා. ඒ නාමය කතා කරන්නේ ලෝක විවහාරයේ නම් කිරීමට. එතකොට ඒ නාමය කතා කරන්නේ රූපයත් එක්ක. නාම රූපයක් කතා කරන්නේ විඥානයක් එක්ක. කවදාකවත් වින්වතුනි නාම රූපයක පිළිබිඹු නාම රූපයක් විඥානයකින් තොරව ඉස්මතු වෙන්නේ නැහැ. නමුත් ලෝකයට අපට ප්‍රකටවන්නේ නාම රූපය. අපි විඥානයක් කියලා එකක් ගන්නවද? චක්කු විඥාණයට මේ නාම රූප ක්‍රියාකාරීත්වය හම්බුණා මිස අපට විඥානය කියලා දෙයක් හම්බ වෙලා නැහැ. අන්න නාම රූපීට බැසගත්තේ. අපි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය බව නොදකපු නිසා අපි නාම රූපයට බැසගෙන ඒක ඇත්තයි කියලා හිතනවා. ඒකයි බුදුරණවහන්සේ ද්වේතවනපසන සූත්‍රය පැහැදිලි කරන අනත්තනි අත්තමානි. අනාත්මදී ආත්ම වශයෙන් අරගත්ත මේ ලෝකයා සදෙව් ලෝකයා නිවිට්ඨන් නාම රූපස්සින් ඉඳන් සත්‍යන්ති මඤ්ඤති. නාම රූපයට බැසගෙන මේ ඇත්තයි කියලා හඟිනවා. එතකොට ඇත්තයි කියලා හඟින්නේ නාම රූපයට බැසගෙන මේ විඥානයේ ක්‍රියාකා විඥාණයට පිළිබිබුවක් බව නාම රූප හම්බෙලා නැහැ. අපට නාම රූප හම්බෙලා තියෙන්නේ මක මට හම්බෙච්ච දෙයක්. අපි පනවන්නේ මගේ දෙයක්. අපට මගෙන් තුරු විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් හම්බෙලා නැහැ. අපි ඔය ලේබල් කරන හැම එකක්ම මගේ නාම රූපේ. මම පනව ගන්න දේවල්. අපි වෙනම මනෝ විතරකයක් කරනවා. මනෝ විතරක කරන්න තියෙන්නේ මේ ක්‍රියාව හොයාගන්න. ප්‍රඥාවටයි මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය හම්බෙන්න තියෙන්නේ. එතකොට අන්න නාම රූපයේ විඥානයකින් තොරව යාට හම්බෙන්න විදියක් නැහැ. හැබැයි අපිට නම් කරනකොට අපට පිළිබිඹු වෙන්නේ මේ නාම රූපය කියන කාරණාව. පැවැත්ම සිදුවෙන්නේ නාම රූප විඥාන අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයත් එක්ක. එතකොට මෙන්න මේක තමයි සසර පැවැත්ම සිදුවෙන ආකාරය. එහෙනම් මේ ක්‍රියාව දැකපු තැනදී අන්න යත් පටවි ආපෝ තේජෝ වායේ නොපිහිටීමත් එක්ක මොකද වෙන්නේ? මේ ගැට ගැහිල්ල නැති වෙනවා. සසර පැවැත්ම නැති වෙනවා. මමගේ මගේ සසර පැවැත්ම නැති වුණා නෙමෙයි දැන් අපි මේ දර්ශනීයට යන දැනදී අහබව ලෞකික ලෞකික ලෝකයේත් එක්ක ආයෙ වහර කරන්න යනවා. දැන් ලෝකේ විවහාරයේදී සසර පුජ්‍යලිය කැවිදිලා ඉන්න මම තමයි උපදින්නේ නැත්තේ. ඒක ලෝක විවහාරයේ ලෝක ප්‍රඥප්තිය. එතකොට ඒ ප්‍රඥප්තිය අපි ඒ විවහාරයෙන් යොදව ගන්නට ඕනේ. අපි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දැකගෙන දැන් දැකගත්ත කෙනාට ඔක එන්නේ නැහැ කොහොමද? නොදැකගත්ත කෙනාට තමයි ඔක එන්නේ. දැකපු කෙනාට ඔය ප්‍රශ්න එයා දන්නවා මේ ලෝක ලෝක විවහාරයේ විවහාරයක් හැටියට මේ සියල්ලක්ම එයා දකිනවා. නොදැකපු කෙනාට මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියත් එක්ක තේරුම් අරගෙන එයාට අහපව් යනවා මොකද්ද? හරි දැන් මම සෝතාපන්නයි. මම දැන් හතර පහ යන්නේ නෑ. දැන් මගේ සක්කායදිට්ඨිය දුර වෙලා මෙච්චර කාලයක් ආව ගමන් මගේ ආත්මයෙන් දුර වෙනවා. දැන් ආයේ මොකටද එන්නේ ආදගෙන? ආයේ එනවා මේ ලෝකයේත් එක්ක මේක ගලපන්න යනවා. මොකද අපි කැමති කොහෙන් ගියත් මට ලකුණක් දීලා මාව සතුටු කරන්න. ඒක තමයි කරෙක් කරගෙන අලගත් ගද්දුලබද සූත්‍රය කියන්නේ. බල්ලෙක් දන් වෙලක ගැට ගැහුවාම උට ඉන්න තියෙන්නේ ලනුව ඒ කනුව වටේමයි බුද්ධි යන්න තියෙන්නේ ලගින්න තියෙන්නේ කණ්ඩ බොණ්ඩ වැසිකිලි කැසිකිලි කරන්න වෙන කොහෙවත් නැහැ මොකද කනුවෙන් බැඳලා දන්වැලේ බල්ලගේ බෙල්ල බැඳලා තියෙන්නේ උට කොහෙවත් යන්නේ නැහැ ඒ වගේ කියනවා මේ සක්කාදිට්ඨියට බැසගත්ත කෙනාට සක්කාදිට්ඨියෙන් තොරව චින්තනයක් නැහැ සක්කාදිට්ඨියට බැසගත්ත කෙනාට සක්කාදිට්ඨියෙන් තොරව චින්තනයක් නැහැ කොහෙන් හරි ගිහිල්ලා සක්කාදිට්ඨිය දුරු වුණා කියලා හරි සක්කාදිට්ඨියෙන් හිතනවා එච්චරටම සක්කාදිට්ඨිය ප්‍රබලයි. ඉතින් ඒක නිසා තමයි ලොකු නුවණක් අවශ්‍ය මේ ධර්මයේ තේරුම් ගන්න. ඊළඟ සූත්‍රයේ මහද්ධන සූත්‍රය. නව අටවෙනි සූත්‍රය. මේ දෙවි ආයුධිල් අහනවා මේ මහා ධනයක් ඇති මහා භෝග සම්පත් ඇති රජවරු කාමයන්ගෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මහා ධනයක් ඇති මහා භෝග සම්පත් ඇති රජවරු සිටවරු සෑහීමකටපත් වෙන්නේ නැහැ. සෑහීමකටපත් වෙන්නේ නැතුව ඔවුන් තවත් සැපත් සැප හොයනවා. ඒක රට්ටපාල සූත්‍රයේ තියෙනවා. මේ එතන පැහැදිලි කරනවා මේ මේ පෘථිවිය අල්ලගෙන තව පෘථිවියකට යන්න හදන. එච්චරටම තෘප්තිමත් වෙන්නේ නැහැ. එච්චර කොච්චර ලැබුණත් තෘප්තියක් නැහැ. ඔවුන් මේ මෙච්චර කාමයන් එක්ක තියෙද්දිත් කාමයන් ලැබෙද්දිත් තවත් ඒක ලබන්න උත්සාහ කරනවා. ඊළඟට බුදුරන් වහන්සේගෙන් අහනවා මේ ලෝකේ කවුද ඔය වගේ තෘෂ්ණාව දුරු කරලා තියෙන්නේ? කාටද උත්සාහ රහිතව වාසය කරන්නේ? දැන් ලැබුණාට පස්සේ උත්සාහය දුරු වෙන්නට ඕනේ නේද? එච්චරට ධනෙ තියෙනවා, එච්චරට කාමයේ තියෙනවා. නමුත් තවත් උත්සාහ කරනවා. තවත් ලබා ගන්න හොයනවා. ඒත් තෘප්තිමත් වෙන්නේ නැහැ. එතකොට කාට දහනවා එහෙම තෘප්තිමත් වීමක් තියෙන්නේ මේ ලෝකේ. බුදුරන් වහන්සේගෙන් අර දෙවියා අහනවා. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. කාටද තෘප්තිය තියෙන්නේ? හිත්වා අගාරම් පබ්බජිතා හිත්වා පුත්තං පසුම් පියං හිත්වා රාගංච දෝසංච අවිජ්ජාච විරාජයං විරාජියං කීනාස්සවා අරහන්තෝ තේ ලෝකස්මින් අනුසුඛාති ගිහිගේ අතහැරලා අමුදරුවන් අතහැරලා සිව්පාවුන් අතහැරලා ඒ වගේම රාග ద్వේෂ දුරු කරලා අවිද්‍යාව සම්පූර්ණයෙන් ඉක්මවපු රහතන් වහන්සේට උත්සාහයක් නැහැ. අනිත් සියල්ලන්ටම උත්සාහයක් තියෙනවා. දැන් සීකයටත් තියෙනවනේ උත්සාහයක් එතනින් එහාට යමක් කරගන්න. එතකොට වීරිය දැන් දැන් මේක මේක පැත්ත දැන් රහතන් වහන්සේ නැත්තම් කුසීතෝ පැත්ත කරලා ඉන්නව නෙමෙයි. දැන් කෙනෙකුට දැන් රහතන් වහන්සේට සමහර ගමපදයේ ගාථාවල විග්‍රහ කරන අසද්දෝ කියලා. ශ්‍රද්ධාව නැහැ කියලා. එතකොට ශ්‍රද්ධාව නැහැ කියලා කියන්නේ පුතඥන නෙමෙයි. සද්ධාවෙන් කළ යුත්තක් නැහැ. ආයෙ යමකට සද්ධාව පිහිටිය යුත්තක් නැහැ. එතකොට රහතන් වහන්සේට කරන්න දෙයක් නැහැ. උත්සාහයක් කරන්න දෙයක් නැහැ. කජ්ජින සූත්‍රය පැහැදිලි කරනවා කරලා ඉවරයි. කැටි කරන්නෙත් නැහැ, විසිරුවන්නෙත් නැහැ. ඊළඟට අල්ලගන්නෙත් නැහැ, අතහරින්නෙත් නැහැ. විභව භව දෙකම ඉක්මෝලා. ඒ කියන්නේ යමක් කරනවා නෙමෙයි. රහතන් වහන්සේ විතරයි කියනවා. කලයුත්ත ඉක්මෝලා තියෙන්නේ. ඒ කියන්නේ අහවව කරන්න දෙයක් නැත්තේ. දැන් දෙවියා අහුවේ ප්‍රශ්නේ කාමයන් එක්ක එන්නේ. මොකද බුදුරණස් දුන්න උත්තරේ එතනින් එහා ගියපු දෙයක් දුන්නේ. බුදුරණස් දුන්න උත්තරේ මේ කාමයන් එක්ක නෙවෙයි අතහැරී ඒ කියන්නේ උත්සාහයක් නොකිරීමක් තියෙන්නේ කාටද? ඒ කියන්නේ උත්සාහ යමක් කර කිරීමට අවශ්‍යතාවයක් නැත්තේ එකම එක්කෙනා රහතන් වහන්සේ විතරයි. අනිත් සියලු දෙනාටම තියෙනවා යමකින් තෘප්තිමත් නොවන ගතිය. අපි කාමයන් අතහරනවා. කාමයන්ගෙන් ඔන්න යම් දැන් කාමයන් අතහැරලා කාමයන්ගෙන් තෘප්තිය අතහැරන බුදුන් වහන්සේගේ ශාසනයෙන් පිටාය. දැන් ಭಾರತೀಯ සමාජයේ ඔය කෝටි ගණන් මිනිස්සු අතහැරලා ඍෂිවරු වෙලා යන්නේ කාමයන් අතහැරලානේ. එතකොට ඒක අතහැරලා. නමුත් ඒක අතහැරලා වෙන දෙයක් හතුට වෙනවා. වෙන දෙයක් අල්ල ගන්නවා. එතකොට ශේකයත් එහෙමයි. ශේකයත් තව දෙයක් අල්ල ගන්න. හැබැයි යාගේ අර වෙනම තියෙනවා මාමඤ්ඤී කියන විධානයක්. නුවණක් එක්ක හික්මීමක්. අනිච්චනාගේ නෑ. ඒකයි මූලපරිය සූත්‍රය කියන්නේ මාමඤ්ඤි. මඤ්ඤණාවක් වෙනවා. ඇති බව හම්බ වෙනවා. නුවණින් යුක්තව මාමඤ්ඤි. එහෙනම් රහතන් වහන්සේට විතරයි කිසි දෙයක් කෙරෙහි උත්සාහයක් නැත්තේ. ඊළඟට බුදුරන් නවයේ සූත්‍රය අනිත් සූත්‍රය බුදුරන් වහන්සේගෙන් අහනවා මහා වීරයන් වහන්සේ සක් හතරක්. සක් කියන්නම් රෝද වගේ සක් හතරක් තියෙනවා. දොර නව දොරක්. දොර නවයක් තියෙනවා. අසූචි පිරිච්ච මේ ලෝකයෙන් මේ අසූචි පිරලා තියෙනවා. මේ අපි කය ගැන තමයි කියන්නේ. ලෝභයෙන් යුක්ත මේ මඩෙහි ඉපදිච්ච මෙන්න මේකෙන් කොහොමද නික්ම යන්නේ? එතකොට මේ අපේ ජීවිතය ගැන කියන්නේ. බුදුරණවහන්සේ මේ පැහැදිලි කරනවා රැහැනද වරපටද ලාමක ඉච්ඡාවද ලෝභයද මෙන්න මේ කාරණාවත් ඉඳලා තෘෂ්ණාව සහ මුලින් දුරලීමෙන් තමයි ඔය ඔක්කොම ඉක්මවන්නේ කියනවා. දැන් මෙතන මේ රැහැන වරපට කියන කාරණාව ලා ඉච්ඡාව ලෝභය කියන එක නම් හරි දැන් මේ සද්ද මේ මෙයා හතරක් කියලා අහව ප්‍රශ්නෙත් එක්ක මේ කියන වැත්තේ රැහැන වරපට කියන කාරණාව. මොකද රැහැනත් වරපටත් ලනුවටනේ කියන්නේ. ඒතර බන්ධනයකට ගන්න දෙන්නේ කියන්නේ. ඒතර බන්ධනයකට යුක්ත බව තමයි උස්මතු කරලා පෙන්වන්නේ. එතකොට සුෂ්ණාව සිඳීම තමයි සහමුලින් දුරලීමක් ගැන කතා කරන්නේ. මෙන්න මේක දුරු කිරීමෙන් කියනවා ওই සියලු බන්ධන මේ නව දොර අසුචි වගිරන නව දොර ඒ වගේ මේ ලෝභයෙන් යුක්ත මඩෙහි ඉපදිච්ච මඩෙහි කියන්නේ මේ සසර යෑම මඩගොහුරක්. මෙන්න මේ මඩගොහුරේ ඉපදිච්ච මේ ස්වභාවයෙන් නික්මීම පැන වෙන්නේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරලීමේ. තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරලීම විවහාරයේ දෙන්නේ අවිද්‍යාව දුරලීමත් එක්ක. අවිද්‍යාව ඇති තාක්කල් තෘෂ්ණාව තියෙනවා. ඊළඟ සූත්‍රයේ අවසානික ඒනි ජංග සූත්‍රය දෙවි අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ඒනි කියලා මුවෙක්. ඒනි කියලා මුවෙක් මෙන් කොණ්ඩය තියෙන, ඒ කියන්නේ ලස්සන කොණ්ඩේ. ලස්සන කොණ්ඩයක් තියෙන. හැබැයි කුස වූ ස්වල්පාහාර ඇති ලොල් නැති, ලොල් බව නැති බුදුන් වහන්සේ ගැන කියන්නේ ලොල් බව නැති සිංහයෙකු වගේ ඇතෙකු වගේ සුදකලාවේ හැසිරෙන කාමයන්ගේ අපේක්ෂාවක් නැති වීරයාණන් වහන්සේ ඔබ වෙත මම මේ එළඹුණේ කෙසේනම් මේ දුකෙන් මිදෙන්නවා කොහොමද දුකෙන් මිදෙන්නේ කියලා අහගන්න. දැන් අර බුදුරන් වහන්සේ ගැන වර්ණනාවක් තමයි කරේ. ඔබ ඔබ වහන්සේගෙන් මේ ඉල්ලලා සිටින්නේ මේ දුකෙන් කොහොමද ඉක්මවන්නේ කියලා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පංචකාම ගුණෝ ලෝකෝ මනෝ චට්ඨා පවේදිතා මේ මනස හයවෙනි කොට ඇති පංචකාමයන් යෙන් යුක්ත මේ ලෝකයේ ඇලීම දුරු කිරීමෙන් තමයි දුකෙන් මිදෙන්නේ. ඒතර එතනත් විග්‍රහ කරනවා ආසාව දුරු වීමේ දුකෙන් නිදහස් වෙනවා. එතකොට ඇස කනනාසය දිවකය මන කියන මේ ආයතන හය ඔස්සේ සිදුවෙන මේ ක්‍රියාකාරීත්වයේ ආසාව තණ්හාව දුරු ආසාව තණ්හාව දුරු සත්‍ය දැකීමෙන් එතකොට ඒකත් එක්ක තමයි මේ සියලු දුක ඉක්මවන බව බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් අදත් සූත් දනුත් සූත 10ක් පැහැදිලි කරා සංයුත්ත නිකායේ. ඒතර මේ වෙනකොට සූත්‍ර 40ක් පැහැදිලි කරලා තියෙනවා. Uh, ඉතින් අද පැහැදිලි කරපු සූත්‍ර නම් ගොඩක් ගැඹුරු කරුණු කිහිපයක් මන්තරගත වෙලා තිබ්බා. ඉතින් මේ කාරණා ඔක්කොම අරගෙන uh, තේරුම් ගන්න තියෙන ප්‍රශ්න තුනේ ඉඳලා හතර වෙනකන් සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ප්‍රශ්න තියෙනව සාකච්ඡා කරන්න බලමු. ප්‍රශ්නයක් අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අර අද උදේ කෝප හැදෙන හැටියට උදාහරණයක් uh, ප්‍රකාශ කළා. ඒ වගේම ප්‍රඥාවටත් හැදෙන හැටි පේනවා කියන ප්‍රකාශ කළා. පුදජනේ හැටියට පටිච්චසමුප්පාදය ගැන අපට යම් අවබෝධයක් තිබෙනවා. මෙය පේන්නේ සෝවාන් වන විටද තෙරුවන් සරණයි. දැන් මම අර කෝප හදන උදාහරණ කිව්වේ පටිච්චසමුප්පාදයේදී අපට හම්බ වෙන පටිච්චසමුප්පන්න න්‍යායයේදී කාලත්‍රය පැනවෙන්නේ නැහැ. එතන තියෙන්නේ මෙය ඇතිකල්ලි මෙය වෙයි කියන න්‍යාය. දැන් අර මම කෝප්පේ හැදෙන හැටි උදාහරණයක් කරන් පෙන්නුව තැනදී තියෙන්නේ මෙය ඇතිකල්ලි මෙය වෙයි කියන න්‍යාය නෙමෙයි මෙය ඇතිකල්ලි ඒ වෙයි කියන න්‍යාය. ඒ කියන්නේ හේතුවත් ඵලයක් කියනකොට හේතුවෙන් පස්සේ ඵලය. දැන් අපට හම්බ වෙන්නේ ලෝකයේ තුලදී හේතුව ඊට පස්සේ ඵලය. ඔය න්‍යායත් එක්කම තමයි අපි ගොඩක් වෙලාවට පටිච්චසමුපාදේ බලන්න උත්සාහ කරන්නේ. පටිච්චසමුපාදයේදී අංග 12ක් විග්‍රහ කරන නිසා අපි දන්න කියන්නේ අපට වැටහෙන පරයය තමයි කරුණු කිහිපයක් විග්‍රහ කරනකොට එක දෙයක් එකක් විග්‍රහ කරනකොට හරි ඕන කාලයක් යන වෙන්න අවශ්‍ය නැහැ කියන එක හම්බ වෙනවා. දෙකක ද්වේතාවයක් එක්ක විග්‍රහ කරනකොට දැන් මෙතන කරුණු 12ක් 11 ආකාරයකට ද්වේතාව පැන වෙනකොට අපට යන දේ තමයි අර කාලයක්. තත්පරයෙන් කෝටියෙන් පංගුවක් හරි කාලයක් කියන එක. ඒ එහෙම කාලයක් පැන වෙන තැනදී මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යාය ගැලපෙන්නේ නැහැ. ඒ කාලය ගැලපෙනකොට මෙය සහ එය. එය සහ මෙය. ඒ කියන්නේ දැන් මෙය මිට කලින් එය. නැත්නම් මිට ඉස්සරහා එය. පටිච්චසමුප්පාදයේදී මේ ඇති කල්ලි මේ වෙයි මිසක් මේ ඇති කල්ලි එය හෝ එය ඇති කල්ලි මේ වෙයි නෙමෙයි. අපට ලෝකයේ තුල හේතුඵල ධමයක් හම්බ වෙන්නේ ලෝකයේ පැනවෙන කාරණාවේදී මේ ඇති කල්ලි ඒ වෙයි කියලා. දැන් කෝපය නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය දැම්මහම කෝපයක් හැදෙනවා. එතකොට කෝපයේ අමුද්‍රව්‍ය පැත්තට අපි ගියොත් ඔන්න මේ ඇති කල්ලි කෝපය එය වෙනවා. කෝපය පැත්තට අපි ගියොත් කෝපය මේ වුණේ එය නම් වූ අමුද්‍රව්‍ය ඇති කල්ලි. පටිච්චසමුප්පාදයේදී එහෙම එකක් නෙමෙයි. අවිද්‍යාව නම් වූ මේ ඇති කල්ලි සංස්කාර නම් වූ මෙය වෙනවා. දැන් කෝපය නම් වූ මේ ඇති කල්ලි හේතුව නම් වූ ඒනේ තිබ්බේ. හේතුව නම් වූ මේ ඇති කල්ලි කෝපය නම් වූ ඒනේ තියෙන්නේ. පටිච්චසමුප්පාද එහෙම නෙමෙයි. අවිද්‍යාව නම් වූ මේ ඇති කල්ලි සංකාර නම් වූ මේ ඇත. සංකාර නම් වූ මේ ඇති කල්ලි විඥාන නම් වූ මේ ඇත. විඥාන නම් වූ මේ ඇති කල්ලි නාම රූප නම් වූ මේ ඇත. නාම රූප නම් වූ මේ ඇති කල්ලි ස්පර්ශය නම් වූ මේ ඇත. එතකොට මේ ඇත කියනකොට අර කාලත්‍රය කියන කතාව ඉක්ම වෙනවා. එතකොට ඔය කාරණාව නෙමෙයි පටිච්චසමුප්පාද දර්ශනය. මොකද පටිච්චසමුප්පාද දර්ශනයට යනකොට අපිට යනවාම අනිවාර්යයෙන්ම අංග 12ක් තියෙන නිසා කාල කාලයක් කියන්නේ එකකින් පස්සේ අනික කියන දෙයට අපි අපේ තියෙන මිම්මත් එක්ක નિરાයසයෙන් යන එකක්. අපි කොච්චර විග්‍රහ කරන්න උත්සාහ කරත් අපට අපට පැනවෙන්නෙම මේ අවිද්‍යාව වෙලා ඊට පස්සේ සංකාර වෙලා ඊළඟට විඥාන වෙලා ඊළඟට නාම රූප වෙලා ඊළඟට සලආයතන වෙලා ඊළඟට ස්පර්ශ වෙලා ඊළඟට තණ්හා මෙහෙමයි අපට පැනෙන්නේ. මේක වෙලා ඊට පස්සේ මේක මේක වෙලා හැබැයි මේකේ ප්‍රත්‍ය හැටියට ගන්නකොට අවිද්‍යාව වෙලා භව වෙලා විඥාන වෙලා එහෙමත් නෙමෙයි අවිද්‍යාව වෙලා භව වෙලා ඊළඟට විඥාන ඊළඟට තණ්හාව එහෙම පැටලෙවිලකුත් නැහැ ඒකත් වැරදි ඔය ඔය පැවැත්මම තමයි තියෙන්නේ හැබැයි අර විදිහේ කාලත්‍ර වෙදීමක් නැහැ එතන පටිච්චසමුප්පාද පිළිබඳ අපට තියෙන මූලික දැනුම. මේ මූලික දැනුම අපි බලන්න ඕනේ අපේ කෝණේ තියෙන කාරණාවද අපට මේ දැනුම නිරවුල්ුනේ බුදුරන් වහන්සේ කියපු දේ එකද දැනුම නිරවුල්ුනේ කියලා. දැන් අපිට මේ පටිසමුපාද කියන එකේ යම් නිරවුල් භාවයක් යම් යම් පැතිවලින් තියෙනවා. ගොඩාක් වෙලාවට තියෙන්නේ අපේ කෝණයට අපට හම්බෙච්ච ටික. අපේ කෝණයට අපට හම්බෙච්ච කාරණාව තුලින් අපි හරි කියලා හිතාගත්තා නම් එතනම වැරදි. බුදුරන් වහන්සේ කියපු දේ එක අපි හොයනකොට අපට සමහර දැන් අපි හිතමු ඇත්තටම පටිච්චසමුප්පාද විග්‍රහ කරන්න කියනවා කියමු. පටිච්චසමුප්පාදය ඔය බුදුරන් වහන්සේ කියපු විදිහට විග්‍රහ කරනවා හැරෙන්න අපේ වෙන දෙයක් ඔස්සේ අපි විග්‍රහ කරගන්න යනවා නම් ඒ විග්‍රහය වැරදි. හැබැයි පටිච්චසමුප්පාදේ දැන් අපි දන්න කරුණු දේශනාවත් එක්කම අපි උදාහරණයක් ඇටියට ගත්තොත් මම පැහැදිලි කරන්න භව ජාති ජරා මරණ කියන කරුණු ටික. භවය කියනකොට අපි මූලිකවම අපිට ලෝකයෙන් අපට හම්බ වෙනවා මම කර්ම කරමින් යන එක. ඒක කොහොමත් අදාළ වෙන්නේ නැහැ පටිච්චසමුප්පාදයට ගලපන්න බෑ. මොකද මමත් ඒ දාගෙනනේ. භවය කියන කාරණාව එතනින් එහා පැත්තට හපපි ගියාට පස්සේ එහෙනම් යනවා ආයෙනම් අතීත අනාගත ජීවිතයක් ගැන නෙමෙයි මේ කියන්නේ මේ මොහොතේ මේ දැන් ජීවිතය ගැන ඊළඟට අපට යනවා භවය ඇති කල්ලි ජාතිනකොට මේ දැන් අපි එහෙනම් උපදිනවා කියන කාරණා ඒකත් වැරදි මොකද මේ අපි විග්‍රහ කරගෙන යනකොට දැන් මම මේ ළඟදිත් ඔය ස්වාමීන් වහන්සේ නම මගෙන් අහ ප්‍රශ්න මම දුන්නා දැන් පටිච්චසමුපාදයේ අරහිම කැඩුවා වැරදි කරලා මේ මොකක් මොහොතෙත් නෙමෙයි මොහොත කියලා බුදුන් වහන්සේ කියලා නැහැ. මේ දැන් මේ මොහොත කියලා කව බුදුන් වහන්සේ කියලා නැහැ. දැන් අපේ තියෙනවනේ කෝණයක්. අපේ කෝණයක් තියෙනවා පරිසමපාදේ දැන් අරහිම කඩනකොට වැරදි බවන්න පොටයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ ඊළඟ ජීවිතේ අතීත ජීවිතේ දාලා කඩන එක වැරදි කියලා උන්ටයක් හම්බ වෙනවා. ඊළඟට අපි අපේ අනික් කෝණේ මොකද ආයන්නේ? මේ මොහොත. අර කඩන එක අතහැරුණට මේ මොහොත එතකොට මොහොතේ කතා කරන්න අපි යනකොට අපි දැන් ওই මොහොත අපට ආවේ කොතෙන්ද? මට නේද ওই මොහොතක් ආවේ. ඒකයි මේ මේ මේ ප්‍රත්‍ය දකින්නවා කියන්නේ ප්‍රඥාවටනේ අදාළ. එතකොට බුදුරන් වහන්සේ මොහොත කියන වචනයක් දුන්නේ නැහැ. මොකද බුදුරන් වහන්සේ මේ ධර්මයේ සවක්හත වශයෙන් පැහැදිලි කරේ තව කෙනෙකුට කිසි විදිහකින් දෘෂ්ටියකට නොයන්නට. දැන් මේක මොහොතක් කියලා කතා කරා නම් අපට ඒකත් ඕන ටිකක් තේරෙනවා. ඒ මොහොතක් කියලා දැම්ම තැනදී අපි අපේ කෝණයෙන් මොහොත මනින්න යන්නේ. එතකොට ඔය පටිච්චසමුප්පාද ඔය න්‍යාය දැක්කනම් අපට අයින් වෙන්න ඕනේ මොකද්ද? මම දැන් ඔය පටිච්චසමුප්පාදේ භවප්‍රත්‍යයෙන් ಜಾති කියන න්‍යාය දැක්කනම් අයින් වෙන්න ඕනේ කවද? මාව. අයින් වෙන්න ඕන එකට අපි භවප්‍රත්‍යයෙන් ಜಾති කියන තැනට මගේ මොහොතකින් පණවන්න කියොත් ඒක හරියද? දැන් මගේ මගේ අතීත අනාගත ජීවිතේ පණවන එක වැරදි කියලා තැහැරියා. හැබැයි අපි අර හේතුප්‍රත්‍ය දකපු තැනදී මම නිෂ්ප්‍රභ වෙලා යන්නේ. හේතුප්‍රත්‍ය හම් වෙනකොට මම කියන කාරණාව නොයදෙනවා. අපි හේතුප්‍රත්‍ය හොයන්න යනකොට ප්‍රඥාවට අදාළ දර්ශනය ප්‍රඥාවෙන් දකින්න නැතුව චින්තනෙන් අපට මට මොහොතක් පැන වෙනවා. එතකොට මේ කල්පනාව මගේ මනටාව ධම්මයක් නේ. දැන් මේ පරිකල්පනාව මේ මොහොතේ කියන කල්පනාව මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් ආපට ආව සංකල්පය. එතන පටිච්චසමුප්පා සිදු වෙලානේ. සිදු කරගෙනනේ අපි මේ මේ මොහොතේ මේක කියලා මේ දාගන්න යන්නේ. බුදුරණවහන්සේ මොහොතක් කිව්වේ නැහැ. බුදුරණන් වහන්සේ මොකද්ද කිව්වේ? ප්‍රත්‍යක්. බුදුරණන් වහන්සේ ප්‍රත්‍යක් කිව්වේ. භව ප්‍රත්‍යයෙන් જાතිය අපි දාගන්නවා මොහොත. ඒතර භව ප්‍රත්‍යයෙන් જાතිය මන ධම්ම මනෝවිඤ්ඤාණය ආව සංකල්පයකට දැකපු දැක්මක් වෙන්න බෑ. දැන් අපි භව ප්‍රත්‍යයෙන් જાතිය හොයන්න යනවා කියලා හිතනකොට අපි හිතමු ඒක හොයන්න යනවා කනට හෙන ශබ්දය ඔස්සේ. හැබැයි අපි හොයන්නේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වුණාට පස්සේ ඒක නිට්ටයයි සැපයි කියලා අරගෙන ඒ තුල පවත්වගෙන ඒ සංකල්පයෙන් දාගන්නවා මොකද්ද? මේ කනට ආව ශබ්දයේ මේ මොහොතේ හටගත්ත භවය නිසා මේ මොහොතේ જાති ඇති උනේ කියලා කොහෙන්ද දැම්මේ? මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වෙලා එතන ස්ථිරයි සැපයි ආත්මයි කියලා අරගෙන ඒ ආත්මය තුල ඉඳගෙන තමයි මම මේ කනට ඇහිච්ච ශබ්දය ගැන හොයන්න පටන් ගත්තේ. ඒක විචක්ෂණයක්. හැබැයි සත්‍ය දැක්ම නෙමෙයි. සත්‍ය දැක්ම ඇති වෙන තැනදී භවප්‍රත්‍යයෙන් ಜಾති භව හම්බ වෙනවා මානසික සංකල්පයකින් තොරව ප්‍රඥාවට. ඒක වෙන විග්‍රහයක් දෙන්න බෑ. ඒකට වෙන විග්‍රහයක් දෙන්න බෑ. වෙන විග්‍රහයක් එකට දෙන්න ගියොත් මොකද වෙන්නේ? ආයෙ අපි තව පැත්තකට කරගෙන අර බල්ලා දන්වල වටේ කරගෙන්නේ ඒ වගේ සක්කාදිට්ඨියකට ආයතනකින් කරකිලා යනවා. ඒකයි අර උදාහරණයක් දෙන්නේ අශ්‍රෝමයක් 100කට පල්ලා ඈතින් ඉන්නලා එවැනි එකකින් විදිනට වඩා සියුම් කියලා. එතකොට මේ උදාහරණේ කොච්චර සූක්ෂමත්වයක් තියෙනවද? ඒ වගේ අපි කොහෙන් හරි අහු වෙන සම්භාවිතාවයකට යමු වෙනවා. එතකොට මේ පටිච්චසමුප්පාදය තුල අපිට නිර්වචනය කරගන්න යන තැනදී අපි හැම වෙලෙම ඔය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කතා කරලා කල්පනා කරලා බලනකොට අපි බලන්නට ඕනේ අපි ඒ දේ වටහා ගන්නකොට අපේ මානසික විතරකයක්කින් බුදුරන් වහන්සේ කියපු වචන ටික ඉක්මවලා තව සංකල්පයක් දාගෙනද වටහා ගත්තේ කියලා. එහෙම වුණා නම් වටහා ගැනීම වැරදි. මං කියපු තේරුණාද? අපි දැන් ওই ප්‍රත්‍යක් කල්පනා කරනකොට බ්‍රහපත්යෙන් ಜಾති හරි මොනවා ප්‍රත්‍යක් කල්පනා කරනකොට අපේ මානසික සංකල්පනාවකට ඒක වටහා ගන්න අපට වෙන අර්ථකථනයක් ආවනම් තව වෙන විදිහකට. ඒ අර්ථකථනය බුදුරණවහන්සේගේ වචනයක් ඉක්මවපු දෙයක් නම් ඒක අවබෝධෙ නෙමෙයි. ඒක මොකද්ද? සද්ධාරුචි අනුසව ආකාර පරිත්තක දිඨිනිච්ඡානක්කන්ත කියන තමන් ග්‍රාමෝ. ඒක තමන් ග්‍රාමෝ. භවප්‍රත්‍යයෙන් ජාතිය කියන විග්‍රහ කරන තැනදී බුදුරන් වහන්සේගේ වචනයකට එහා යන්නේ නැතුව ඒ රාමුව තුල ඉඳලා. මොකද ඒ රාමුව තමයි විද්‍යාසහගතව පෙන්නපු රාමුව. ඒ රාමුව තුල විතරක් ඉඳලා මගේ මානසික සංකල්පයකින් තොරව හැබැයි මගේ මගේ රාමුවට ගැටෙන්න බෑ. අපි හිතමු දැන් මගේ රාමුවට කියන්නේ බුදුරණවහන්සේගේ දේශනාව අනිත්‍යව එක්ක ඒ වැටහිච්ච කාරණාව ඒ වචන ටිකින් වැටහිච්ච කාරණාව ගැටෙන්නේ නැතුව, ඒ කියන්නේ නොගැලපෙන්නේ නැතුව ගැලපෙන්නට ඕන. අන්න ඒක තමයි අවබෝධය. එතකොට අපි මපේ රාමුවෙන් යන්නේ නැහැ. බුදුරන් වහන්සේ වෙන්නපු රාම ඉක්මෙව්වෙත් නෑ. ඒ වචන ටිකමයි. හැබැයි අවබෝධිනුත් දැක්කේ ওই විදිහටමයි. අපේ සංකල්පයක් ඒකට ගෑවෙන්නේ නෑ. අපේ සංකල්පයක් ගෑවුවා නම් එතන මමත්වයේ ආරෝපණය වෙලා. අපේ සංකල්පයේ ගෑවෙන්නේ නැතුව බවපත්තෙන් જાතිය කියන කාරණාව මොහතක සිද්ධියකුත් නැහැ අති සිද්ධියකුත් නැහැ. ඒ ඔක්කොම ඒ අර පටිපට්ඨපන සූත්‍රයේ සබ්බා සූත්‍රයෙන් පැහැදිලි කරනවා විචිකිච්ඡාව සැකේ දුරු වෙන තැනදී හේතුප්‍රත්‍ය දැක්කහම අතීතේ හිටියද නැද්ද ප්‍රශ්නෙම නෑ. අතීතේ හිටියා කියන දේත් නෑ. අතීතේ හිටියේ නෑ කියන දේත් නෑ. දැන් අපිට තියෙන්නේ එක පැත්තකින් අතීතේ හිටියා කියන එක තව පැත්තකින් අතීතේ හිටියේ නෑ කියන එක කල්පනා කරාම ඒ දෙකම නෑ. අනාගතේ ඉන්නවද නැද්ද? අනාගතේ ඉන්නවා කියන එකත් නෑ. අනාගතේ ඉන්නේ නෑ කියන එකත් නෑ. ওই දෙකම නෑ. දැන් ඉන්නවද නැද්ද? ওই දෙකමත් නැහැ. ඔය ඔක්කොම නැති වෙන තැන තමයි අන්න විචිකිච්ඡාව දුර වෙලා හේතුප්‍රත්‍ය හම්බෙන්නේ. දැන් අපේ රාමෝකයට අප දැම්මම අපි දාගන්න තැනදී එක්කෝ ඉන්න දේ බෙදනවා නැත්තම් බෙදලා නැහැ කියලා ගන්නවා. ඔය කෝණයෙන් කෝකට හරි කොටු වෙනවා. එතන බලන්න මේ අවබෝධය කියන එක මේ වචන ටිකකින් වෙන දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි මොන මොන පරියායවල වලින් මොන මොන විදිහට කතා කරත් ඒක අපි දෙන්නේ වචනයකින් දෙන්නේ. එතකොට මේ වචනයෙන් දෙන්න පුළුවන් දෘෂ්ටියකට නොයන සීමිත රාමුවක් බුදුරණවහන්සේ පැනෙවුවා. අපි ඒක තව වචන ටිකකින් දෙන්න කිව්වොත් ඒ රාමුව ඉක්ම වෙලා ඒක පච්චත්ත වේතබ්බ විඤ්ඤුහි වෙන්නේ නැහැ. ඒ රාමුව අපි දෙන්න යන රාමුව මම දුන්නොත් මං අවිද්‍යාව සහගතව දුන්න නිර්වචනයනේ. බුදුරණවහන්සේ වචන ටික දුන්නේ කොහොමද? විද්‍යාසහගත දුන්නේ නිර්වචනයක්. දැන් රහතන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? ඒ බුදුරණවහන්සේගේ වචනේ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වෙන අලුත් දෙයක් උලුප්පනවා නෙමෙයි. මොකද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ රහත් වුණාට මේක ඉස්මතු කරලා ගත්තේ යන මග්ග කෝවිදුව මග්ග විදුව මග්ගඤ්ඤු ඔක් මේ ගත්තේ මේ මග කවුද උපද්දුවේ මේක මේ දෘෂ්ටික නොවන විදිහට පෙන්වන්නේ කවුද බුදුරජාණන් වහන්සේ. අපි අද ගොඩක් වෙලාවට යන තැන තමයි. ඒක අපේ ලක්ෂණය. මොකද අපි හැමෝම කැමති කොහෙන් හරි ඒ කරුණ වැටහෙන බව තේරුම් ගන්න. ඒක අපි තුල ඇති වෙලා තියෙන ස්වභාවයක්. නමුත් අපේ නුවණ එක්ක කල්පනා කරලා බලනකොට අපි යා යුතු නෑ අපට වැටහෙන කෝණයකින් වටහා ගන්න. දැන් අපි හිතමු ගානක් හදනකොට අනුකලණය උගන්වනකොට ඒකේ අර ඉදි කැල ටික මොනවද අයින් කරලා අපි ලඝු ගානක් හැදුවොත් හරියනවද? අපට තේරෙන්නේ අපි දැන් ලඝු අර අනුකලණෙන් ඒ කැල දෙක අපි ඉවත් කරලා ලඝු ගාන හැදුවා කියලා හරියන්නේ නැහැ. අපට වැටහෙන ටික හදලා හරියන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා අර අනුකලණයේ එක ඉගෙන ගන්න ඕනේ. ඒ න්‍යාය දැනගන්නට ඕනේ. දැනගෙන ඉවර වෙලා ඒකට අනුව හදන්නට ඕනේ. එතකොට ඒක විසඳෙනවා. ඒ වගේ තමයි දැන් අපි පටිච්චසමුප්පාද ඉගෙන ගන්නවා. හැබැයි බුදුරණවහන්සේ ධර්මයත් ඉගෙන ගන්නවා. ඒකේ පොඩි පොඩි කොටස් ටිකක් අපේ එකට ගැලපෙන්නේ නැහැ. හැබැයි අපේ ගැලපෙන එකට පොඩ්ඩක් අරකේ කොටස් ටික අරගෙන දාගන්නවා. දාගෙන අපට තේරෙනවා. හැබැයි කොටස් ටික අයින් කරලා. සමාර්පත්‍රියක් හිතලා නැහැ. හරියටම හිතනවා නම් අපේ කෝණි පැත්තකට දාලා අර කියපු දේ හරියට ඉගෙන ගන්නට ඕන. එතකොට ඒක ලිහිනවා. අන්න ඒක තමයි නුවණක්කාර වැඩි. ඒවර නුවණ තියෙන කෙනා කලිය යුතු තමයි අපි හරි මට මේක වැටහුණා හරි මට මේක වැටහුණා කියලා අල්ලගෙන පළපදියන් ඉන්නේ නැතුව අපි ඇත්තටම අල්ල ගන්නවා ඒක අල්ල ගන්න නැහැ කියන එක වෙන්නේ නැහැ හැබැයි අල්ලගත යුත්තේ තව දෙයකදී අතහැරෙන්න ඒකයි ධර්මයේ ඇසීමේ තියෙන වැදගත්කම අල්ලගත යුත්තේ තව දෙයකදී අතහැරෙන්න මොකද කොහොමවත් අපි හරියට තේරුම් ගත්ත ප්‍රඥාව අතහැරෙනවනේ දැන් අපි හිතමු මේ අපිට මූලිකව තේරුම් ගත්ත දේ පැත්තකින් තියමුකෝ. අපි හිතමු සෝතාපන්න වෙලා සකදාගාමී වෙනවා. එයත් ප්‍රඥාවෙන් වටහා ගන්න දෙයක් තියෙනවානේ. හරියටම වටහා වැටෙන දේ ප්‍රඥා. ඒකත් අතහැරිනවානේ. නිවීම කියන්නේ ඒකත් ඉක්මවීමනේ. ඉතින් ඒකත් ඉක්ම වෙනවා නම් නිවැරදිව වටහා ගන්න දේත් අතහැරෙනවා නම් අපට මූලිකවම අපි මේකට බහින්න යනකොට අපි යම් රාමුවක් තේරුම් ගන්නවා ඒක තියා ගන්නවා කියන කාරණාව ඒක හරිය කියලා හිතන කාරණා සම්පූර්ණයෙන් වැරදිනේ. එහෙනම් අර අපට වැටහෙන ඒ කෝණේ අපි ඉස්සෙල්ලා තේරුම් අරගෙන අපි අනිත් විදිහට තවත් ධර්මය අහන්න තැනදී තව තව ධර්මපරයය ඉගෙන ගන්න තැනදී අන්න අපට ඒ ගත්ත කෝණේ වැරද්ද හම්බෙන්න ඕනේ. දැන් අපි දැන් තේරුම් ගත්ත කෝණේ වැරද්ද නැත්නම් අපිට තව මේකේ අඩුවක් මේක මේ තව තේරුම් මාර්ගයට යනකම් යනකම් මේකේ අපට අඩුවක් හම්බෙනකම් අපි විශේෂත්වයකට යන්නේ නෑනේ. දැන් අපි මේ විශේෂත්වයකට යනවා කියන එක හිතන්නේ නෑ. විශේෂත්වයකට යන්නේ දැන් තියෙන වැටහීම ඉක්ම වෙනවා කියන එකනේ. දැන් අපේ තියෙන දෙයට එහා ගියපු දෙයක් ලැබෙනවා කියන එකනේ. එහෙනම් දැන් අපේ තියෙන දේ තුල වැරද්දක් තව දෙයක් අහදී හම්බ වෙන්නට ඕනේ. හරියටම මගට වැටෙන ගම්ම අපි ගන්න දේ තුල වැරද්දක් හම්බෙලා ඒක අයින් වෙන්නට ඕනේ. හැබැයි මේ ගත්ත දේ යම් පමණකට ඉස්සලා හරි. කලින් දෙයට සාපේක්ෂව. ඉතින් ඒක නිසා අර පටිච්චසමුප්පාදය ගැන අපි දන්න කාරණා හිතනකොට අපි අන්නේ න්‍යායත් එක්ක හිතන්නට ඕනේ. ඒ න්‍යායත් එක්ක කල්පනා කරන්නට ඕනේ. එහෙම වුණොත් එහෙම අපට මගට යන්න මේ ධර්මයේ උපකාර වෙන කාරණාව වර්ධින්නේ. මොකද අපි ඒ ඒ ස්වභාවය අපි තුල ගොඩනගන්නේ. අන්න ඒකයි හැමෝටම ධර්මය අවබෝධ කරන්න බැරි. ධර්මය අහනවන ඕන තරම්. බුදුරණවහන්සේ පිටිපස්සෙන් ගියා සුණක්කත්ත කියලා මේ උපස්ථාන කරගෙන ඉන්නේ. දැන් අපි ගැන කවර කතාවද? බුදුරණවහන්සේ පිටිපස්සෙන් ඇස් දෙකෙන් දැක බුදුරණවහන්සේට උපස්ථාන කරමින් පිටිපස්සෙන් යනකොට නිකන්තේ දැකලා කියනවා අන්න රහත් කියලා. එතකොට මේ හැමෝටම මේ ධර්මෙ කොච්චර නැහැ. ඉතින් බුදුරණවහන්සේ තිබ්බනේ මට මේ අවුරුදු කීයක් උපස්ථාන කරන්න තියෙන. මෙච්චර උපස්ථාන කරපගෙන අනේ සෝතාපන්න කරවන්නේ. එහෙම බෑ. එයා තුලේ හැකියාව තියෙන්නට ඕනේ. බුදුරණවහන්සේ හැකියාව තියෙන අයටයි කියලා දුන්නේ. හැකියාව තියෙන අය අර ධර්ම දේශනා කරන්න කලින් උදාහරණයක් කියන්නේ මඩ ගොහරේ මේ මල් පොහොට්ටු තියෙනවා උඩට ඇවිදලා හිරු පතිත වෙනකන් තමයි ඒක පිපෙන්න තියෙන්නේ. එතකොට මඩේ යට තියෙන පැලේට හිරු වතුනා කියලා මල් පැල පොහොට්ටුවක් එවිල්ලා මල් පැල වෙන්නේ. මල පොහොට්ටුව එන්නට ඕනේ. හිරු වැටුනහම හිරු ආලෝක වැටුනහම මල විපෙනවා. එහෙනම් ඒ මල පිපෙන්න අවශ්‍ය පදනම ගොඩනගලා තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් බුදුරු කොච්චර බණ කිව්වත් මේ ධර්මය දකින්නේ නැහැ. බුදුරණවහන්සේ දැක්කා මේ බුදුවැස බලනකොට බුදුවැසින් මේ එහෙම ආයේ ඉන්නවා. ඒ නිසා තමයි ඒ අයට දහම දකින්න මේක කිව්වේ. ඒ නිසා අපි තුල බලන්නට ඕනේ හැකියාව ඇති කරගන්න. ඒ හැකියාව අපි දිනු කරගන්න දෙයක්. ඒ හැකියාවටයි බුදුරණවහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනෙ තියෙන්නේ. ඒ හැකියාව නැති කෙනාට බෑ. අපි ධර්මයේ අහනකොට හැම වෙලෙම ධර්මයේ තුලින් එන්නට ඕනේ. අපි යම් தත්වයකට ගෙනෙන එකක් නෙවෙයි. අපි යම් දෙයකින් තෘප්තිමත් වෙන දෙයක් නෙමෙයි. එන්නට ඕන දේ තමයි සත්‍ය ගවේෂණය කියන එක. සත්‍ය හොයනවා කියන එක. කියපු කාරණාව නිවර නිවරදිව ඉගෙන ගන්නවා කියන එක. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ දන්න කෙනාට තරක නැත්තේ. වාද විවාද නැත්තේ. විග්‍රහය කතා නැත්තේ. ඇයි ඒ එහෙම යන කෙනාට ඒව අවශ්‍ය නැහැ. එයාගේ තියෙන්නේ තමත් එක් තමන්නේ මේක හොයන්න පටන් ගන්න. පරමාද අදාළ නැහැ. ආධ්‍යාත්මේ නිවෙන්න. ආධ්‍යාත්මේ නිවෙන්න අවශ්‍ය විදිහට චින්තනය හසුරුවනවා. ඉතින් ඒක නිසා අන්නේ ගතිය අපි තුල ඇති කරගන්න. ඒක බුදුරණවහන්සේ ඇති කරන්න බෑ. ඉතින් ඉනවා කාගෙන් කොහෙන් බණ හවතින කාටවත් ඇති කරන්න බෑනේ බුදුරණවහන්සේට බෑනේ. ඒක අපි තුල අපිම ඇති කරගන්නට ඕන එකක්. ඒ නිසා කිසි වෙලාවක අපි යමක් හොයන්න එපා. ඒ කියන්නේ ගන්න. යමකින් අපිව සතුටු කරන්න හොයන්න එපා. අපිට දැන් මේක හරි කියලා හිතන්න එපා. අපි හැම වෙලෙම බලන්නට ඕනේ බුදුරජාන් වහන්සේ ඒකයි අර භාග්‍යතුන් වහන්සේ සාස්ෘණ වහන්සේ සම ශ්‍රාවකයක් කියලා බුදුරජාන් වහන්සේ දන්නේ නම් දන්නේ නැහැ කියන පදනම තුල හිටියාම අපට සත්‍ය දකින්නකම්ම තියනවා මනින්න කෝණයක් මින්මක් තියෙනවා ඒ තමයි අර ධර්මයත් එක්ක සැසඳෙනවද කියලා බලන එක. අන්න ඒකත් එක්ක සසඳමින් තමයි හැමතිස්සෙම යන්න තියෙන්නේ. නැත්තම් අපි අනිවාර්යෙන් මොකක් හෝ කෝණයකට කොටු වෙලා යනවා. ඊළඟට ප්‍රශ්නයක් අහනවා සමිදි සූත්‍රයේදී නාම රූපය ගැන සඳහන් වුණාට විඥාන ගැන සඳහන් වීමක් නැහැ. ඒ වගේම නාම රූපයෙන් තණ්හාව විස්තර කරේ කොහොමද කියලා නාම රූපයක් සඳහන් වෙන තැනදී විඥානයක් සඳහන් වෙන්නම අවශ්‍ය නැහැ. නාම රූපයක් සඳහන් වෙනවා කියන්නේ මොකද්ද? විඥානියම තමයි. එහෙනම් අපි හිතමු මෙහෙම මම මේ පින්වතුන්ට කියනවා මොකක් හරි. අන්න හරි අරකට තිබ්බා. එහෙම කිව්වට අහුවෙනවද? තේරෙනවද? නෑ. එතකොට මේ මොනවා හෝ දෙයක් පිළිබිඹුවක් මොනවා හෝ නාම රූප ක්‍රියාකාරීත්වයක් හම්බෙන්නේ මොකකටද? නාම රූපයක් කියලා පැනවෙන්නේ මොකකටද? විඥානයකට. විඥානයක ක්‍රියාකාරීත්වය තමයි නාම රූපයක් කියන්නේ. එහෙනම් නාම රූපයක් කියලා ඉස්මතු කරාද එතන විඥානික ක්‍රියාකාරීත්වය. විඥානය කිව්වොත් නාම රූපේ නොකිය විඥානය විතරක් කතා කරොත් විඥානය කතා කරනකොට විඥානය කියලා මොකද කතා කරන්න තියෙන්නේ? නාම රූපයක්. විඥානෙට කතා කරන්න තියෙන්නේ නාම රූපයක්. ඒකයි රහතන් වහන්සේට කියන අනිදස්සන නිදස්සනයක් නැහැ කියලා. ඒ කියන්නේ පිළිඹුවක් නැහැ, පැනවීමක් නැහැ. එතකොට එතන තණ්හාව කියලා කතා කරන්නේ මේ ලෝකේ අපි පනවගත්ත දේ තියෙනවා. නාම රූප පිළිබිඹුවක් එක අපිට මේ කෝපය මොකක් හෝද පැනවිලා. මේක ඔස්සේනේ අපි මේක හරි සතුටුයි හොඳයි ඊළඟට මේක මගේ කියලා අපි මේ යන්නේ. දැන් අර කාමයන් ඔස්සේ අපි යන ස්වභාවය කාමයන් අපට සංකල්පමීය රාගයක්නේ. එතකොට අනාත්ම වූ දෙයට ආත්ම වශයෙන් බැසගත් නාම රූපයට බැසගෙන විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයේ නාම රූපයට බැසගත් අපට මෙන්න මේ ලැබිච්ච දේ හොඳ නරක පැති වලින් බෙදෙනවා. එතකොට එතන විග්‍රහ කරලා පෙන්වන්නේ අර මොකද සංඥාවටම හිර වෙලා ඒ තුලම පිහිටියා කියලා විග්‍රහ කරන්නේ. එතකොට මේ පුජ්‍යලයා මේ ලැබිච්ච කාරණාව හරි කියලා ඒක පවත්වන්නට ඒකත් එක්ක සංකල්ප වශයෙන් බැඳලා යන එක. ඒ වගේම තමයි ඒ කාරණාව හරිය කියලා සතුටින් පිළිගැනීම. මේ හැම එකක් මෙතන තණ්හාව තමයි විග්‍රහ කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ විඥානීය ආයතනයකට අදාළවයි චක්ක විඥාන ආදි වශයෙන් දැනගන්නේ නාම රූපය දැනගන්න බව විඥානයයි මේ දැන ගැනීමට මායාවක් බව දැක්වේ. මේ කරුණ පැහැදිලි කරන්න. මම ඉස්සලා ඇතර මේ කාරණා පැහැදිලි කරන්න උත්සාහ කරා. ඒනොත් ඒක මගේ හැරලා ගියා. අර විඥාන උදාහරණෙදිම දැන් අපි හිතමු මැජික් එකක් පෙන්නකොට මැජික් කාර්යයක් මැජික් එකක් පෙන්නකොට අපට මැජික් එකේදී පේන්නේ මොකද්ද මැජික් එකක් කියලා නෙමෙයිනේ පේන්නේ ඇත්තක් නේ මැජික් මැජික් වල මැජික් එකක් නෙමෙයි පේන්නේ. මායාවක් කියලා කිව්වට මායාවක්ද පේන්නේ? ඇත්තක් පේන්නේ. අපට අර පරිවිමවනකොට ඒ විවිධ ආකාරයෙන් විවිධ දේවල් කරනකොට අපි මායාවක් කියලා සිතෙන් දාගන්නේ. අපට මායාවක් නෙමෙයි ඒක. අපට ඇත්තක්. එතකොට දැන් විඥානයේ තුලදී දැන් ඔන්න නාම රූප බව දැනගත්තා. දැන් විඥාණය කියන්නේ මායාවක පිළිවි මායාවක් තමයි විඥානයේ ක්‍රියාකාරීත්වය. දැන් අර මැජික් එකේදී අපිට මැජික් එක පෙන්වන කෙනා අපි ඉගෙන ගන්න දැන් අපි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තා කියලා. ඔන්න දැන් ගුරුවරයා බලාගෙන ඉන්නවා. එතකොට එයාට මොකද්ද පේන්නේ? උගන්නපු කෙනා. අන්න එයාට මැජික් එකක් පේනවා. එයාට මැජික් බව පේනවා. එයාට මායාව බව පේනවා. ඇයි අර කරන සූත්‍රයේ ටික එයාට ඔක්කොම පේනවා. හැබැයි එයාට ඇත්තක් පේන්නේ. අපට පේන්නේ මොකද්ද? අපි මායාවක් කරලා අපට පේන්නේ ඇත්තක්. අර ගුරුවරයාට පේන්නේ ඇත්තක් නෙමෙයි මායාවක්. එතකොට අපි හිතමු දැන් අර මැජික් එක පෙන්නකොට අපි අපි දකිනකොට අපට මේ ත්‍රාසය හාස්‍ය කේක ගන්නවනේ. අපි ඒකින් තැති ගන්නවනේ. hina වෙනවා, සතුටු වෙනවා, බය වෙනවා. ඒකතිය ගුරුවරයාට නෑ උගන්වපු එක්කිනාට. ඇයි යාට ඇත්තක් නෙමෙයි පේන්නේ. එයාට මායාවක් පේන්නේ. අන්න මායත්වය තමයි මේ ක්‍රියාව දැකීම. දැකීම තමයි හරියට මායත්වය හම්බෙන්නේ. පංචීපාස්කන්ධයටම කියනවා රූපයේ පෙන පිටක්. වේදනාව දියබ බුලක් සංඥාව මිරිගුවක් සංස්කාරයේ කෙසෙල් ගැසී අරටුවක් විඥානීය මායාවක් ඕක අපි වචනෙන් ඉගෙන ගත්තා විතරයි අපි හිතනවා රූපේ වෙන වෙන ගුලියක් කියලා අපට වෙන ගුලියක් බව නෙමෙයි හම්බෙලා තියෙන්නේ අපි හිතනවා වේදනාව දීප බුලක් කියලා අපි හිතිල්ලක් අපට දීප බුලක් බව හම්බෙලා නැහැ අපි සංඥාව මිරිගුවක් නම් ඇයි අපි මේ කෝපයක් කියලා හිතාන උතර බොන්නේ මේකෙන් ඈ සංඥාව මිරිගුවක් නම් ඇයි මම කියන දහගෙන ඉන්නේ? ඇයි සංඥාව මිරිග දැන් අපි වතුර අපි හිතමු ඈත වතුර වගේ පේනවනම් පාරේ අපි දුවනවා වතුර කියලා බොණ්ඩ එකට. දැන් අපි හිතමු පාරේ යනකොට අපට ඈත වතුර වගේ පේනවනේ. අපි වාහන නවත්තලා දුවගෙන ගිහිල්ලා වතුර බොන්න යනවද? නෑ අපි දන්නවා මිරිගුවක් කියලා. අපි වතුර පස්සේ යන්නේ නෑනේ. ඉතින් අපි දැන් සංඥාව මිරිගුවක් බව දන්නවනම් ඇයි මේවා පාවිච්චි කරන්නේ? ඇයි රූප සංඥාවෙන් හඳුනගන්නේ? ඇයි අපි මේ මේ මේ මේ මේ විදිහ කටයුතු කරන්නේ? මිරිකුවක් බව දැකලා නෙමෙයි. අපට මිරිකුවක් බව හම්බෙලා නැහැ. ඉතින් අපට චේතනාව කියන්නේ කෙහෙල් ගහ කනටුවක් හොයනවා වගේ නම් ඇයි මෙච්චර හිතන්නේ එක එක දේවල්? අපි හරයක් ඇති කියලාමනේ හිතන්නේ. එතකොට මේ උපමා පහ දුන්නේ මේ උපමා පහ තුලින් ගම්ම්‍ය වෙනවා අපේ සිතවිල්ල දැන් අපි ඔය ඔය ක්‍රියාව ওই විදිහට දැක්කනම් පෙනගුලියක් රූපේ බවක් දියබුලක් වේදනා බවක් සංඥාව මිලිගුවක් බවක් සංකාරක ඉහළක අරටුවක් බව විඥානීය මායාවක් බව කවුද අහුවෙන්නේ මිලිගුවට කවුද අහුවෙන්නේ කෙහෙල්ගහ අරටුවක් හොයන්නේ කවුද අහුවෙන්නේ මායාවට දැක්කනම් අහුවෙන්නේ පටිච්ච සමුප්පාද බව දැකපො දැනදී අන්න මායාව දකිනවා මායාව ඇත්ත නෙමෙයි. මේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප මේ ක්‍රියාවලිය දැකපු තැනදී හම්බ වෙනවා මොකද්ද මැජික් එක. එයයි මායාව දැක්කේ. එතකොට මේ පේන දේ ඇති බව නෙමෙයි හම්බුනේ. අපි සංකල්පයකුනේ මායාවක් කියලා දාගත්තේ අර අපි මැජික් එක බලනවා වගේ. අපි හිතනවා මේක මැජික් එකක් මේක මැජික් එකක් මේක මායාවක් කියලා හිතනවා. නමුත් අපට ඇත්තමයි පේන්නේ. අපට මැජික් එකක් පේන්නේ නැහැ. අර ගුරුවරයා දැකපු තැනේ තමයි යාට පේනවා මැජික් එකක් කියලා. යාට මායාවක් කියලා පේනවා. අන්න ඒ වගේ තමයි මේ පංචේපාදනස්කන්ධයම මේ ක්‍රියාවලිය. ඉතින් එහෙනම් අපට ඒ ඒ බව අපි දැක්ක තැනදී අපි ඒ බව තේරුම් ගන්න ඉන්නවා. මොකද පංචේපාදස්කන්ධ ක්‍රියාවලිය ඉක්මවීම නෙවීමනේ. පංචේපාදස්කන්ධ ක්‍රියාවලිය ඉක්මුණා නම් සකස් වෙන දෙයක් නැහැ. අර ප්‍රඥා චක්කුසය තුලින් මොකද්ද තියෙන්නේ? ඔන්න ඔය මායාවත්වය. මොකද්ද මායාවත්වය? ඇස අවිද්‍යාපත්‍යයෙන් සංකාර සංකාරපත්‍යයෙන් විඥාන විඥානපත්‍යයෙන් නාම රූප නාම රූපපත්‍යයෙන් සලආයතන සලආයතනපත්‍යයෙන් මෙන්න මේවා හම්බෙනවා. මේවා හම්බෙනකොට හැබැයි මේ පත්‍යයෙන් සිදුවෙන්නේ ඇත්ත බව ඉලිප්පෙන එක. මේ ප්‍රත්‍යයෙන් සිදුවෙන්නේ ඇත්ත බව ඉලිප්පෙන එක. නමුත් ප්‍රත්‍ය දකින්න කෙනාට ඇත්ත බව හම්බ වෙන්නේ නැහැ. දැන් අර නූල් සූත්‍ර ටික මැජික් එකේ දකිනකොට ඒ ක්‍රියාවලිය දකිනකොට එයාට ඒක හම්බ වෙන්නේ නැහැ. එයාට හම්බ වෙන්නේ අර ක්‍රියාව. හැබැයි ඒ ක්‍රියාව තුළින් මායාවක් උලුප්පනවා. දැන් මම මේ ළඟදී දැක්කා බෝතලයක් බීම් බෝතලයක් කරේමක් කරේමක් තියලා ඊට පස්සේ කපනවා පීයකින් පිටට පේනවා කපනවා. ඊට පස්සේ කපලා පැත්තකට කරනවා. ආයෙ බෝතල් මේ දෙක එකතු කරලා ආයෙ බෝතලේ කෙලින්ම ගන්නවා. එතකොට දැන් අපට පේන්නේ ඇත්තරම කරා කියලානේ. අපට පේන්නේ ඇත්තරම කරා එක. ඒක සිදු වෙන්නේ ඒ කෑලි දෙකක් එකට චුම්බකයකින් අලවලා තියෙනවා. කපන යට කෑල්ල උඩ කෑල්ල. එතකොට අර කපනකොට අර චුම්බකයේ කියන්නේ ඇලෙලා තියෙන්නේ. ඒක අයින් වෙනවා. එතකොට ඒක අයින් වෙන යට කැල්ල මේ පැත්තට කරනවා. ආපස්සට මෙතෙන්ද කරාට පස්සේ ආයෙත් බෝතලේ. ඔය ක්‍රියාව දැක්කට පස්සේ අපිට බෝතලයක් කැපෙනවා පේනවද? නැත්නම් අපිට පේන අර චුම්බකයෙන් අර අයින් වෙච්ච මේ මේ අරක අයින් කරලා පැත්තකට කරා කියලා පේන්නේ. අපි අර බෝතලයක් කියලා ගැනීම වෙන්නේම නැහැ. ඕක තමයි ක්‍රියාව. ඔය ක්‍රියාවලියෙන් ඉලුප්පුනේ මොකද්ද? බෝතලයක් කැපුණා කියලා නෙමෙයි අර ඇත්ත මායත්‍ය නොදකපු නිසා. එතකොට පටිච්චසමුප්පන්න බව මේ ක්‍රියාව නොදකපු නිසා අපට හම්බුනේ හම්බුනේ මොකද්ද? මම මට පේන දේ. මම මට පේන දේ. අපට හම්බුන්නේ අවිද්‍යාවපත්තෙන් සංකාරපත්තෙන් විඥානපත්තෙන් නාම රූපපත්තෙන් සලආයතනපත්තෙන් ඔය ප්‍රත්‍ය හම්බුනේ නැහැ. ඔය ප්‍රත්‍ය හම්බුණා නම් හම්බෙච්ච නැන්නේ මට පේන දෙයක් හම්බෙන්නේ දෙන්නේ මගේ හැන රූපයක් පෙන්වනවා කියලා ගැනීමක් හම්බෙන්නේ දෙන්නේ ඇයි ඒක දැක්කම අර මායත්‍ය දුර වෙලා යනවනේ. එතන බලන්න මේ මේ උදාහරණ තුලදී ලොකු දහම් කරුණු ඉස්මතු වෙලා එනවා. ඉතින් ඒකට අපි අර බුදුරණවහන්සේ කියපු විදිහටම අපි කල්පනා කරන්නට ඕනේ. ඒ කල්පනා කරන තැනදී තමයි අපට මේ දහම් පරයයවල් ඉස්මතු වෙලා එන්නේ. තව මොනවායි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. විනාඩි 10ක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද දේශනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නන් නෙවෙයි මේ මම අහන්න ලැහැස්ති වෙන්නේ. සූත්‍රගත ධර්මයේ දැක්වෙන ස්වාමීන් වහන්සේ මේ සේක කියන පුජ්‍යලයාගේ අර අනුත්තරං යෝගක්කේමං පත්තේමානා විහෙරති කියලා කියන්නේ. අනුත්තර වූ යෝගක්කේම නිවන ප්‍රාර්ථනා කරමින් වාසය කරනවා කියලා මේ ස්වභාවයක්. එතකොට දැන් මේ වචනාර්ථයෙන් අපි මේක ගත්තොත් පොඩි අදහසක් වෙනවා ස්වාමීන් වහන්සේ මේ නිවන ප්‍රාර්ථනා කරමින් ඉන්නවා කියන ස්වභාවය. භාග්‍යතුනාසේගේ දේශනා තුළ ඉස්මතු වෙනවා කියලා වගේ එහෙම ස්වභාවයක්. මේ නමුත් මේ වචනාර්ථයේ ඒක කොහොමද අපි දේශනාවත් එක්ක ගලපගන්නේ කියන ප්‍රශ්නය තමයි මට තියෙන්නේ. ඒක ඒ කියන්නේ මේ මේ සේක කියන ස්වභාවය තුළ ඒ තමන් දුටු නිවන එහෙම නැත්නම් සම්මාදිටියටපත් වූ පුජ්‍යලයාගේ ස්වභාවය එයා දැකපු නිවන කියන එක අර්ථයෙන් මේක ගත්තොත් මේක නිවැරදිද කියලා තමයි මම ඔබ වහන්සේගෙන් විමසන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සීක කිනා දකිනවා මේ අසත්‍ය කියන්නේ මේ වැඩපිළිවෙල බොරු වැඩපිළිවෙල මේකට උදාහරණයක් තියෙනවා දේශනාවක අංගුත්තර නිකාය මං හිතන්නේ රජ කෙනෙකුට රජ කුමාරයෙකුට අහන්න හම්බ වෙනවා රජ කුමාරයෙකුට ඔටුලුන් හිමි රජ කුමාරයෙකුට අල්ලපු රාජ්‍යයේ රජ කුමාරයා ඔටුනු පැලඳුවා කියලා. දැන් මෙයාගේ රජ කුමාරයාගේ මොකද්ද අපේක්ෂාව? රජකම. දැන් එයා කැමති ඒ රජකම ලැබෙන්න. රජකම ලබා ගන්න එයා කැමති. එයාට ලැබෙනවද නැද්ද? ඔටුන්න හිමි, රජකම හිමි කෙනාට රජකම ලැබෙනවද නැද්ද? අපි හිතමු ශුද්‍ර කුලයේ කෙනෙක් තහන ලැබෙනවා. අල්ලපු රාජ්‍යයක රජ කෙනෙක් කුමාරයෙක් ඔටුනු පලඳනවා. එයාට හිතෙනවද අනේ මටත් රජකම ගන්න නැත්තම් කියලා? හිතෙන්න පුළුවන් නමුත් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. එතකොට රජකම ලැබීමට අවශ්‍ය සුදුසුකම තියෙන්නට ඕනේ. පුතත්ජන කෙනා අර සුද්ධ කුලයේ කෙනා වගේ. රජ ඔටුන්න හිමි කුමාරයා සේක කෙනා වගේ. සුද්ධ කෙනා කොච්චර හිතුවත් රජකමක් බලාපොරොත්තු වෙන එයාට ඒක හුදු සංකල්පයක් විතරයි. එයාට ලැබෙන එකක් නෙමෙයි. නමුත් සේක කෙනා මේ රජ කුමාරයා ඔටුනු අයිතිම කුමාරයා එයාට එයා රජකමට කැමති හැබැයි දැන් අපි හිතමු ධාර්මික රජ පාලනය එයා තාත්තා මරලා එහෙම යන්න කැමැත්තක් නෙමෙයි තියෙන්නේ එයාට අර රජකම ලැබෙනවට කැමති නමුත් එතෙන්ද අර ඉක්මනට යන්න ඕනේ මෙතන එහෙම හැඟීමක් නෙමෙයි තියෙන්නේ එයාගේ තියෙනවා යම්කිසි රජකමේ අපේක්ෂාවක් එයාට ඒක ලැබෙනවා. ඒ ලැබෙන නිසායි අපේක්ෂාව තියෙන්නේ. හැබැයි අර අනිත් බාහිර වෙන කෙනෙක් ගණ්ඩ දඟනල දඟලිල්ල වගේ එකක් නෙමෙයි. ඒ වගේ තමයි සීක කෙනාට. සීක කෙනා මේ බොරු වැඩපිළිවෙල දකින තැනදී ඒක අර මහා සලායතන විභංග සූත්‍රය පැහැදිලි වෙනවා. දකින තැනදී යා මේ පැවැත්මෙන් නිදහස් වීමට කැමති. ඒ කැමැත්ත ඇතුව වාසය කරනවා. ප්‍රාර්ථනාවකින් හොයනවා කියන අදහස නෙමෙයි ඉස්මතු වෙන්නේ. ඒ කැමැත්ත ඇතුව වාසය කරනවා. කොහොමත් එයා ප්‍රාර්ථනා කළත් නොකළත් එයා අනිවාර්යෙන් ලබනවා. දැන් අර සීක නොවිච්ච කෙනා සත්‍ය ස්වභාවය නොදකපු කෙනා කොච්චර ප්‍රාර්ථනා කරත් එයාට ලැබෙන්නේ නැහැ. එයාගේ අනික ප්‍රාර්ථනාවත් වැරදි. එයාට එහෙනම් අර අර සුද්ධ කුලයේ කෙනා රජ ඔටුනු හිමි ස්වභාවයකට පත් වෙන්නට ඕනේ ඉස්සලා. බලන්න මේ මේ පරතරය මේ පරතරය කොච්චර ලොකු පරතරයක්ද? එතෙන්ද ආව තැනදී නිවන අයිති. ඒ ඒ පරතරයට ඉක්මවපු තැනදී රජකම අයිති. නැත්නම් රජකම අයිති නෑ. පුතජන සහ සේක කියන මේ පරතරේ ඒහා විශාල පරතරයක්. එතකොට මේ පරතරයේ පැන්න දැනදි තමයි නිවන කියන කාරණාව සීකයට අයිති වෙන්නේ. අන්න ඒක තමයි අර අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නවා ඔටුනු හිමි කුමාරයෙක්. හැබැයි යා කුමාරයෙක් නෙමෙයි අඩු කුලයක අපි හිතමු අන්තපුරේට හම්බෙච්ච අගබිසව කෙනෙකුට හම්බෙච්ච ඒ දරුවා අයින් කරලා. මේ මේ දරුවා දැන් හොයනවා. හැබැයි සුද්ධ කුලේ ඉන්නේ. එතකොට එයාගේ තියෙනවා හැබැයි දැන් පෙනුම කියන්නේ ලෝක විවහාරයෙන් සුද්ධ කුලයේ වුණාට එයාගේ උරුමකාරකම රජ කුලේ. එතකොට එයාට ඒ අවස්ථාව ඇති වුණාම කියන්නේ එයා රජ කුමාරයෙක් බව ලැබිච්ච තැනදී අන්න රජකම උරුම වෙනවා. ඒ වගේ ඉන්නවා මේ පුතජන ස්වභාවයෙන් යුක්ත අයගේ අර මං මුලින් කිව්වේ ඒ අදාළ චින්තන හැකියාවෙන් යුක්ත අය. එවැනි අයට මේ බුද්ධ වචනේ ඇහිච්ච තැනදී අන්න අර සීක භූමියටපත් වෙනවා. එයාට නිවන උරුමයි. එතකොට එතන නිවන ප්‍රාර්ථනා කරනවා නෙමේ අපේක්ෂාවෙන්. අපේක්ෂාවෙන් වාසය කරනවා කියන අදහස තියෙන්නේ. ඒ කියන්නේ යා අර රජ රජතුමා රජකුමාරයෝ අර ඔටුන්න අපේක්ෂාවෙන් ඉන්නවා වගේ නිවන අපේක්ෂාවක් එයාට දෙනවා. මොකද මේ අසාරත්වය දැකීමත් එක්ක නිවීමට කැමති බව. අපේක්ෂාවත් ප්‍රාර්ථනාවත් දෙකක්. අපේක්ෂාවත් ප්‍රාර්ථනාව කියන්නේ යදිනවා කියන්නේ ඉල්ලනවා. ඒක නෙමෙයි. තමන් තුල තියෙන ස්වභාවයත් එක්ක එයා දකිනවා ඉදිරියේදී තමන්ට ඒ දේ ලැබෙන බව ඒක අපේක්ෂා. අපි හිතමු පඩියක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. රස්සාව කරනවා දැන් පඩිය ලැබෙන බව දන්නවා. එතකොට ඒක අපේක්ෂාවයි. එතකොට ප්‍රාර්ථනා කරනනේ අනේ ඉක්මනට පඩිය එහෙම ප්‍රාර්ථනානේ එයා දන්නවා මෙදාට පඩිය එනවා. හැබැයි ඒක ඉලක්කයක් තියෙනවා. ඒ අපේක්ෂාව තියෙනවා. අන්න ඒ වගේ තමයි සීක වෙච්ච කෙනාට අන්නේ අපේක්ෂාව තියෙනවා. ඒ අපේක්ෂාවෙන් යුක්තව වාසය කිරීමක් තියෙනවා. පතනවා කියන කාරණාව නෙමෙයි. එයා කැමැත්ත එයාගේ තියෙනවා. ඉතින් මොකද නිවන කියන කාරණාව යාටම විග්‍රහ කරන්නේ සීක කෙනාටම අනික් කෙනාට නිවන කියන කාරණාව පිළිබඳව තියෙන්නේ දෘෂ්ටියක්. අර සුද්ධ කුලයේ ඉන්න කෙනාට ගමේ සුද්ධයන් අතර ගමේ නම් චණ්ඩියා වෙන්න පුළුවන්. නමුත් හටක රජකමක් කරන්න බෑ. ඒ වගේ පුතජන කෙනාගේ හැඟීමෙන් නිවන මොකක් හෝ තේරුම් අරගෙන ඒකට යන උත්සාහ ගන්න පුළුවන්. නමුත් බුදුරණවහන්සේ වෙන්න පු නිවන නෙමෙයි. ඉතින් ඒක නිසා අපි ඒ බුදුරණවහන්සේ වෙන්න පු කාරණාවට යන්නට නම් අපට අර ඒ ධර්මයත් එක්කම තෙන්න යමු වෙන්නට ඕනේ. අපි අද ඒ බුදුරණවහන්සේ ඒ කාලේ ඒ සමාජයේ කියන්නේ අර මේ මේ මේ ධර්මය අවබෝධ කරගන්න කට්ටිය අඩු බව අවුරුදු 2562කටත් කලින්. ඉතින් අපි අද සමාජයේ බොහෝ පිරිසක් එක්ක අපි හිතනවා නම් ලක්ෂ ගාණක් දහස් ගාණක් කෝටි ගාණක් එක මේ මේ ධර්මයේ දකිනවා කියලා. එහෙම වෙන්නේ. හැබැයි ඉතින් කවදා හරි ජීවිතයකට මේ ධර්මයක් අවබෝධ කර ගැනීම පිණිස මේ කරන වැඩපිළිවෙල අන්න යොමු වෙන්නේ එතනදී. දැන් මේ සත්‍ය දකින මාර්ගයට ආව කෙනාට එයාට දැන් මේ ජීවිතේ දැන් මේ ගන්න ඕන කියන හැඟීමට එන්නේ නැහැ හරියට ආව කෙනාට. හරියට මේ ධර්මයත් එක්ක ඉලක්කයට ආව කෙනාට කොහොම හරි මාව හොතපන්න ගන්න ඕන කියන හැඟීමට එන්නේ නැහැ. එයා මොකද්ද කරන්නේ? කොහොම හරි මේ සත්‍ය මොකද්ද? මේ සත්‍ය හරියට අත්දකින්න ඕනේ කියන හැඟීම තමයි යාට එන්නේ. එයා එතකොට ඒ කරන වැඩ පිළිලත් එක්ක එක්ක මේ ජීවිතේ එක්ක ඊළඟ ජීවිතේ කවදා හරි දකිනවා. ඇයි ඉලක්කේ ඍජුයි. නිවැරදි ඉලක්කේ. සෝතාපන්න මං වෙන්න ඕන කියනකොට සක්කාය දිට්ඨියත් ඇති කරගෙන මම කොහෙන්ද යන්නේ? හැබැයි සත්‍ය හොයන්න යනකොට සත්‍යෙ හම්බෙන්නේ. සත්‍යෙදී මම දුර වෙන්නේ. මම ගත් එක වැරදි හම්බෙන්නේ. එහෙනම් මාර්ගය හරිනම් එයා සෝතාපන්න වීම පිණිස සෝතපන්න සෝතපන්න වීම පිණිස හරියටම මොනවා සෝතපන්න වෙනවා මේ ජීවිතේ. නමුත් ඒ අවශ්‍ය ප්‍රතිපදාවට යොමු වෙලා නැගෙන ඊළඟ ජීවිතේ හරි වෙනවා. ඊට පස්සේ ජීවිතේ හරි වෙනවා. දැන් අපි කතාවට කියන්නේ මේ මෙතේ බුදුන් දැක නිවන් දකින්න මේ වගේ බන්දුල මල්ලිකාලා වගේ එක සද්දර මණ්ඩපයක. ඉතින් ඒ ඉතින් යන්නේ ඔහොම හිතන කට්ටිය නෙමෙයි. කවුද යන්නේ? මේක කරන කට්ටිය. එයාට අපේ එයාට අපේක්ෂාවක් නැහැ මෙතේ බුදුන් කාලේ මේ බන්දුල මල්ලිකා විසාකලා මේ මේ අනාථ වෙන්න කියලා වෙලා ඉන්න. හැබැයි කරන වැඩේ එකට යනවා. කරන වැඩපිළිවෙල කරන්නේ සත්‍ය හොයන එක නම් වැඩපිළිවෙල හරිනේ. එතකොට දැන් ධර්මයක් අතුරුදහන් වෙකෙන් නම් යන්නේ. ඉතින් මෙතේ බුදුන් කාලේ අර බන්දුල මල්ලිකාලා වගේ ධහම දකින්නවා. කරන වැඩේ හරින නිසා. පැතුවට වෙන්නේ නැහැ. අහිංසක පැතීමක්. මොකද හේතුව අවබෝධ කරගන්න අමාරු නිසා. නමුත් ඒක පැතුවා කියලා එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒකට අර අදාළ වැඩපිළිවෙල කරගෙන යන්නට ඕනේ. අදාළ වැඩපිළිවෙල කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම කවදා හරි වෙනවමයි. ඒක ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු විදිහට අපට ඕන අපට තේරෙන විදිහට නෙමෙයි. සත්‍ය ගවේෂණයේ ඒ විදිහට කරගෙන ගියොත් අනිවාර්යෙන් සත්‍ය දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ අපේක්ෂාව තමයි සීක කෙනාට තියෙන්නේ. ඒ සත්‍ය තේරුම් ගත්ත නිසා. එහෙනම් අවසන් කරමුනි. හොඳයි පින්වතුනි අද දවසේදීත් අප සියලු දෙනාම බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පාදක කරගෙන ශ්‍රද්ධාව මත පිහිටලා බුදුරන් වහන්සේ වදාළ ධර්මය අපි අපට තේරෙන ආකාරයට පුළුවන් හැටියට ඉගෙන ගන්න උත්සාහ කළා. ඒ තුලින් විශේෂයෙන්ම මමත් හිතනවා මේ පින්වතුන්ටත් ඒක ඇති වෙන්නේ නැති මේ ධර්ම කාරණා ටික ටික සයාමාත්‍යයෙන් අපට වැටහෙනකොට අපි තුල හට ගන්නවා ධර්ම ප්‍රබෝධයක්, ධර්ම ප්‍රීතියක්. ඒක තමයි පින්වතුනි දැන් අපි අපි ඕක එච්චර වැඩි හිතන්නේ නැහනේ. අපට ඕනත් ඉඳගෙන අහසේ පායන වගේ ධ්‍යානයක් ගන්නනේ. නමුත් ඕක තමයි බුද්ධ ශාසනයක ලබන්න පුළුවන් වටිනාම සම්පත්තිය. අද ගොඩක් වෙලාවට අපි ඒක තැකීමකටපත් කරන්නේ නෑ. ඒ ලැබපු වැටහීම, ඒ ලැබපු සතුට, ඒ ලැබපු ප්‍රීතිය අපට අර ලෝකේ පණවන්න පුළුවන් දෙයක් එක්ක මනිනකොට අපට ඒක එච්චර දෙයක් නෙමෙයි වගේ. අපි මොකක්ද එකක් ඇහුවා ඒක ඉවරයි වගේ. නමුත් මේ සත්‍ය හොයන කෙනාට නම් ඒක අසාමාන්‍ය සතුටක්. ඉතින් මේ ධර්ම කරුණෝ යම් පමණකට වැටහුණා නම් දේශනා කරනකොට මටත් ඒ විදිහටම යම් යම් වශයෙන් තේරුම් ගන්න උපකාර වුණා. ඉතින් ඒ නිසා අපි ධර්ම ප්‍රීතිය තුලින් බොහෝ පිනක් එකතු කරගත්තා. මොකද ඒක තමයි ලබන්න පුළුවන් උපරිම පින. වේලාම සූත්‍රයේ පැහැදිලි කරනවා අනිත්‍ය පිළිබඳව දර්ශනියත් එක්ක තමයි ලබන්න පුළුවන් අග්‍රම පින ඇසුරු සනක් ගහන මොහොතක්. එතකොට අපි මේ උත්සාහ කරේ අනිත්‍යයි කියලා මනසිකාර කරන්න නෙමෙයි අනිත්‍ය බව කොහොමද කියලා දහම තුලින් සැබෑවටම ප්‍රකට කරගන්න. එතකොට අපි බොහෝ කාලයක් උත්සාහ කරා. ඉතින් අසාමාන්‍ය පිනක් ඒ තුලින් ජනිත වෙනවා. ඉතින් මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආයුෂයේ වරණයේ සැපයේ බලයේ ප්‍රඥාව වැඩෙත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව සියලු දෙනාටම සලසත්වා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මියගිය ඥාතියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් වදාළ කටකරුන් ද ඥානানন্দ ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට, ඒ වගේම ලෝක සාසනයේ සුරකින සියලුම භික්ෂූන් වහන්සේලාට ඒ වගේම දහම හැසිරෙන සියලුම ස්වාමීන් වහන්සේලාට ඒ වගේම මේ මෑණිවරුන් ඇතුළු ධර්මීය පුරුදු කරන ඒ වගේම ධර්මයේ ඉස්මතු කරන සියලු දෙනාට අනුමෝදන් වෙලා නිවී සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගන්න තිබුණ පුණ්‍ය ධර්මයන් අද දහවල් දානේ සහ ගිලම්පස පිරිනැමු ඒ හොරණජේ හෙට්ටිආරච්චි මහත්මියට අනුමෝදන් වෙත්වා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණයේ සැලසෙත්වා. ගෞතම සාසනයේ දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය සකස් කරගන්න ගැනීමේදී මූලිකවම උපකාර කරපු ධම්මපාරමී පදනමට ඒ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සඳහා මුදලින් උපකාර කළ දෙස් විදෙස් සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මේ ගොඩනගා ගැනීම සඳහා සම්පූර්ණයෙන් ශ්‍රමයෙන් දායකත්වය ලබා දුන්න ඒ නාවික හමුදාපති සිරිමියන් රණසිංහ මහත්මයාට ඒ වගේම නාවික හමුදා සිවිල් ඉංජිනේරු සේනාධිර මහත්මයා ලසිත ගුණසේකර මහත්මයා ඇතුළු ඒ සියලු නාවිකයන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ සඳහා අප උපකාර කරන ඔබ සියලු දෙනාටමත් අද මේ දහම් ශ්‍රවණයට පැමිණිච්ච ඔබ සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා තුනුරුවන් ගණන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණයේ සැලසෙත්වා ඒ වගේම විශේෂයෙන් අපට මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනේ මේ ටික කාලය තුරාවටම දානේ සකස් කරලා දුන්න ඒ පියාණන් අසනීප සිටිනවා. ඉතින් ඒ පියාණන්ටත් අනුමෝදන් වෙලා තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙත්වා තව තවත් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න මේ පිනත් උපකාරයක් වෙත්වා ඒ වගේම ඔබ සෑම සියලු දෙනාට දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න